සුවපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං ධම්මාන කමිතබ්බා. ඊයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේදී අපිට අවස්ථාව ලැබෙන අවසාන ධර්ම සාකච්ඡාවයි ඒ සඳහා පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. හොඳ වෙලාවට මට කන්නාඩි කුට්ටම ගේන්න බැරි වෙලා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ මහත්තයාට ප්‍රශ්න ටික සභාගත කරන්නයි කියලා එකින් එක. හොඳයි පටන් අරගන්න. ස්වාමීන් වහන්සේ කාම රාගස පටිච්ච සම්පූර්ණයෙන් නැත්නම් අනාකාරී වලට සතාපිදී. සාහයම යන කටේකට අයත් කොටසක්. එසේනම් උත්තරේ වල සම්පූර්ණයෙන් තරහයම යනවා කියන්නේ අනාකාරී වීම. ආතර පටිච්චය කියලා කියන්නේ බද්ධ වෛරයට බැඳිච්ච වෛරය තමයි ඔය කේන්තිට මේ උදව් වෙන්නේ. ඒකෙදී තද බල ඇටුවම් බහගත්ත තරහ ලකුණු නැති වෙලා යනවා. නමුත් අනාගාමී වුණාට පස්සේ අරූප රාගය ඉතුරු වෙනවා. රූප රාග අරූප රාග කියලා කියන්නේ රූප රාගයට විරුද්ධ දෙයක්. එතන නුරුසා ගති පහළ වෙනවා. එතනදිත් මනාපමනාප අර උල්ලංඝනය වෙන මට්ටමකට වීචික්‍රමණය වෙන මට්ටමට එන්නේ නැහැ. නීවරණ මට්ටමට එන්නේ නමුත් තාම අරූප රාග තියෙන නිසා ඒ වගේම රූප රාග අරූප මාන උද්දච්ච උද්දච්චේ තියෙනවා. ඒ උද්දච්ච චෛසිකේ නිසා හිතේ යම් යම් පොඩි කැළඹිලි තත්ත්ව තියෙනවා. අනාගාමී වුණත් ඒ වගේ තත්ත්ව තියෙන නිසා කේන්තියන් ඕන නම් අනාගාමී වුණාට පස්සුනත් කේන්තියන්න පුළුවන්. කාටරි ඒ නැතුණයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඉතින් හැබැයි සෑහෙනකට බල බින්දෙනවා. ඒක ගන්න පුළුවන් කීටි යනවට මොකද අල්ලලා යන්නේ. කාටරි බැනගෙන බැනගෙන යනකොට hina යන්න පටන් ගන්නවා. ඒ වගේ අර අර පුරුද්දට කරන ගතිය තිබුණට යන්නේ නැහැ. ඒ නිසා මේ වෙන කෙනෙකුට ඒක ආසාසනෙද ගැහීමක් නැති කෙනෙකුට අනාගාමී උත්මන් වහන්සේ නමගේ වැඩ දිහා බලනකොට මේ තරහෙන් කරනවා වගේ නැත්තම් මට බයිනවා වගේ කියලා හිතෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් 100%ක්ම කේ තරහ යන්නේ නැති වෙනම එකක් නෙවෙයි තියෙන්නේ තරහය දින පටිග ස්වරූපය මේ ඉතු අයින් වෙනවා ඒ වුණාට අර අරූප රාගය ඉතුරු නෑ මෙහෙම මතක් කරනවා කාශ්‍යප සරුවචනාංශගේ ශාසනයේ අනාගාම වෙච්ච ඇත්තෝ සුද්ධාවාස වල ඉඳලා තියෙනවා කියන්නේ බ්‍රහ්ම ලෝකවල මනුෂ්‍ය ලෝකේ නෑ මනුෂ්‍ය ලෝකේ සියලු පසේ බුදුරජාන් වහන්සේලාත් පිරුණම් පෑවට පස්සේ තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේක නමක් මතුවෙන්නේ කියලා නිකන් මේ සාමාන්‍ය කතාවක් කියනවා ඒ නිසා මේ මේ අපේ ਸਰවචනාංශේ මෞකුසට පිළිසිඳ ගන්න වෙලාවේදී ඒ වෙනකොට හිටපු ඔක්කොමලා වගේ පසේ බුදුරජාන් වහන්සේලා පිරුණම් පාලා තියෙනවා මේ සත්‍යයේ අලුතෙන්ම හොයා ගන්න වෙන්නේ මේ අලුතෙන් ඉපදිච්ච පොස්තන් වාසියට තමයි. බ්‍රාහ්මණයෝ නේ බ්‍රහ්මයෝ. බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණ නැත්තන් අඩු ගන්න සෝවන් මට්ටමක්වත් තිබිලා තියෙන්නේ. ඒ වගේ අධිකම ලාභයක් තිබිලා නැහැ. ධ්‍යාන ලාභෙ තිබිලා තියෙනවා. ඒ කියන්නේ සමත පැත්තෙන් යම් යම් තැන් වලට ගිහිලා තියෙනවා. තමයි මයික් එකට පොඩ්ඩක් කිට්ටු කරලා කතා කරනවා. ගත් ස්වාමීන් වහන්සේ යම් රෝගයක් නොකැලීමක්ම ඇලවි සමන්තිව නැතුව භාවනා කරන්නේ නම් එය සතිය පිළිපදීමට බාධායි. එසේම එය ස්ථිර සෞඛ්‍යයට අහිත කරයි. දෙවෙනි ප්‍රශ්නේ සෑම විතක් විචාරයක්ම සිදුවන්නේ සතියෙන්ද නැත්නම් සතියෙන්ද? පළවෙනි කොටස කියවන තේරුණේ නැහැ. යම් රෝගයක් නොදැනුවත්වම ඇලවි සමන්තිව නැතුව ඈ සමමිතික නැතු. හරි. භාවනා කරන්නේ නම් ඒ සතිය පිළිපීමට බාධාද? නෑ ඇත්තටම සතියේ ප්‍රශ්නයක් නෑ. සතිය Taman දන්නවා හිත කාය සමමිතිකද නැද්ද කියලා. දන්න එක විතරයි සතියෙන් කරන්නේ. නමුත් සතියේට ඉන්න ඉරියව්ව හෝ ඒකේ නෑ පුරුදු කරපු සතියක් ඇති කෙනාට ඒක බාධාවක් වෙන්නේ නමුත් ඒක වාන්තියම කියන්න බෑ එහෙම ඇලවිලා භාවනා කරන හැම කෙනාම සතියෙන් ඉන්නවයි කියලා. ඒ දෙක ස්වාධීන විචල්්‍ය සාධක දෙකක් වෙන වෙනම වැඩ කරන්නේ. එසේ මේ සාහිත්‍යයට අහිත කරයි. පැහැදිලිව. සාහිත්‍යයට අහිත කරයි දිගට දිගට කියොත්. ඒ නිසා අපි නිින්දේදී වුණත් කමන්නේ වැරදි ඉරියව්වක හිටියොත් ඒක ටික කාලයක් යනකොට ශාරීරික රෝග ඇති කරනවා. ඒක නිසා අපිට පුළුවන් තරම් බලන්න ඕනේ ඒක తాවකාලිකව ආහම්බෙකදී අකරතැබ්බෙකදී වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දීර්ඝ වශයෙන් හිටියොත් තමයි ඒක ශරීරයට බාධා කරන්නේ. කෙටි කාලිනවත් බාධා කරනවා සමහරට දීර්ඝ කාලිනවත් බාධා කරන්න ඉඩ තියෙනවා. දිගටම එක විදිහට වැරදි ආසනේ වාඩි වෙනවා. විතක්ක ਵਿਚාරයක් නැතිවන්නේ සතියෙන්ද නැත්නම් නෑ විතක්ක ਵਿਚාර කියලා කියන එක සතියේ ස්වාධීනව සිදුවෙන චෛසික දෙකක්. විතක්ක ਵਿਚාර සතිය සමාධිය ඒව මේවා මේ වෙන්වීම වශයෙන් අඳුන ගැනීමක් සාමාන්‍ය ජීවිතෙදි වෙන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට බණ අහනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ විතක්කේ කෘත්‍යය තමයි අරමුණකට හිත යොමු කිරීම. සතියේ කෘත්‍යය තමයි එළඹ සිටීම. එතකොට මේ මනසිකාරය මේක මේකයි කියලා එක එක එකනට කෘත්‍ය තියෙනවා. ඒ සතියට පුළුවන් මේ එළඹ සිටීම නිසා මගේ විතක්කය මාව ඇදගෙන යන්නේ කොහටද කියලා දැනගන්න. කාමයට දාදින්නේ අරමුණට දාදින්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ නිසා හරිපාරට යෝනිසමංස්කාරට වැදිලා වැටිලා ගත කරන විතක් වලට සම්මා සංකප්ප කියලා කියනවා. යෝනිසමංස්කාරයෙන් සතියෙන් ආරක්ෂාව නැතුව නිරීක්ෂණේ නැතුව යන විතක් වලට මිච්ඡා සංකප්ප කියනවා. සංකප්ප විතක් කියන දෙක සමාන විදිහට පාවිච්චි වෙන්නේ. ඒ නිසා මේ හැම හිතකම විතක්යක් තියෙනවා. ඒ විතක්කය එක්ක සම්මා එක්ක මිච්ඡා. ඉතින් මේ දෙක හරියට දැනගන්න තමයි අපි සත්‍ය අවදි කරලා තියානින්නේ. අවදි කරලා විතක්කෙන් නටන්න. නටනකොට යා වැඩියෙන්ම අදින්නේ කෙලස් පැත්තරද කුසල් පැත්තරද කියලා බලාන ඉන්නවා මිසක් ඇත්තල සතිය සතිමත් වෙන පුද්ගලයා හෝ ඒවා හරවන්න යන්නේ නැහැ. දැන ගැනීම තමයි කරන්නේ. විතක්යක් තියෙනවා ඒ විතක්කේ තමන්ගේ ජම්ම ගතියට පුරුද්දට බැහැියට පෞරුෂත්වයට අනුව අදින්න කොහටද කියන. ඊට පස්සේ තමයි සැලසුම් කරන්න පුළුවන්න්නේ අදින්නේ රාගයට නම් රාග චරිතයක් කියලා කියනවා. <clears throat> ද්වේෂයට නම් ද්වේෂ චරිතයක් කියනවා. අධික කල්පනා බහුල කෙනෙක් නම් විතක්ක චරිත කියනවා. හොඳට කාරණා කරන සලකලා බලනක් නම් බුද්ධි චරිත කියනවා. සද්ධා චරිත කියනවා. ඒ විතක්කය යොමු දෙන ක්‍රමයේ අනුව තමයි තමන්ගේ චරිත ලක්ෂණ පැහැදිලි වෙන්නේ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ සර්වචනාංශය හිටියන සර්වචනාංශයේ ආශ්‍රයංශේ ඥාණයට. එහෙම නැත්නම් Taman Taman දිහා වෙන කෙනෙක් විදිහට බලනවා නම් සතිය යුක්තව Tamanට තේරෙනවා මේ සතා කුල් ගහ කන්න දෙන්නේ කේල් ගහ කන්න දෙන්නේ කියලා. අර කයන්නේ කුල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා කතාවක් තියෙනවා. ඒ ඒක දිහා බලන්න ඕනේ පිට කෙනෙක් බලනවා වගේ. මෙතෙන් දිහා යුතුයි කියන හැඟීමෙන් බැලුවොත් විතක්කේ කෘතිම වෙනවා. ස්වාමීන් වහන්සේ යම් යෝගී තමන්ගේ භාවනා දියුණුව ගැන වෙනස් භාවනා යෝගී හට ඕබෝ ඒ පිරිමත් කිරීමේ අරමුණින් ප්‍රකාශ කරයිද ඒ එසේ කිරීම නිවන ධර්මයක් නිවන් ධර්මයක් පිළිගෙන අකටයුත්තක් වේද නැත්නම් අද වෙනකන් අවුරුදු 2600ක් මේ ප්‍රතිපත්ති ශාසනය ආවේ ඔය එක එකන එක එකනගේ එක එකනට එක එකනට දහිර කිරීමෙන් තමයි. ඒක නීවරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා නීවරණයක් නොවන මට්ටමට යන්න මේ මොන චේතනාවෙන්ද ඒක කරන්න කියන එක ඒකේ දෝෂයක් නැහැ කියනවා කවුරු හරි ඇහුවොත් කිව්වට. කවුරු ඇහුවොත් මෙන්න මේ මේකක් තියෙනවා මට හිතනවා වගේ ඇහුවොත් ඔයාලා කියන්න පුළුවන් වෙයි කියලා කමක් නැද්ද මම මේ ප්‍රශ්නයක් අහන්න කියලා ඇහුවොත් තමන්ට විස්තර කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අසවල් පොතේ මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේකේ මෙහෙම තියෙනවායි කියලා තමන් ගාව ගන්න නැතුව උත්තර දෙන්න පුළුවන්. එතකොටත් ඒක ඒකෙන් වෙන නපුරු ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ආන් මේ විදිහට මේ කටයුතු කරන්න දාන්නේ බොහොම සුළු දෙනයි. يعني තොරතුරක් හුවමාරු කිරීමේදී ඇති වෙන sannivedanaye දක්ෂතාවය අනුව තමයි ඔය සිව්පිලිසිම් ව්‍යාපත් පහළ වෙන්නේ. ඒ සිව්පිලිසිම් ව්‍යාපත් වලින් තමයි ඒ තමන් ළඟ තියෙන තොරතුරු අර්ථවත් විදිහට තව කෙනෙකුට දෙන්න දන්නේ. ඒවා ඇත්ත දෙයක් වෙන්න ඕනේ ඇත්ත ඇත්ත හැටියට කියන්න ඕනේ අහන්නට ප්‍රයෝජනයක් වෙන්න ඕනේ අහන්නට ප්‍රිය වෙන්න ඕනේ ඇත්ත නැති දෙයක් ඇත්ත කියන්න ගියොත් ඒකට වැරද්දට අහු වෙනවා ඇත්ත පුඹලා කියන්න ගියොත් ලොකු කරලා වැරද්දට අහු වෙනවා ඒ වගේ මේ අහන මනුස්සයර ප්‍රෝජනයක් නැහැ ඒ මනුස්සයා මත කතෝලික මනුස්සෙක් කෙනෙක් මෙයා කියාගෙන යන්න පටන් අරගත්ත මම ගියා මම අහසේ පා වුණා මෙහෙමයි මෙහෙමයි කිය අර මනුස්සයා මේ මනුස්සයා අපරාධ පිස්සුවට ගන්න කියලා ඒතර ධර්මා ගෞරවය සිද්ධ වෙනවා අනිත් එක තමයි ඒ කෙනාට ඒක මේ අර්ථයක් වෙන්න නැත්නම් ප්‍රිය වෙන්න නැත්නම්. එහෙමනම් ඒක වෙන ඒක හානිය අඩුයි අනිත් එක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා ඒ තමයි පොතක් ලිව්වත් දේශනයක් පැවැත්වුවත් ඒක ව්‍යාකරණ දෝෂ තියෙන්න පුළුවන් අඩුපාඩු කියන්න නමුත් Taman ඒක කරන්නේ කරුණාවෙන් නම් දොස් වෙනවා අඩුයි කියන. දුකටපත් වෙච්ච කෙනෙක් දුකෙන් ගැලවීමේ අදහස කරන අර වගේ ආරාධනාව කරතෝ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැම වෙලාවෙම මේ කියනකොට සරුවච්චන් වහන්සේට සරුවඥ ගෞරවෙ තියලා ධර්මයට ධර්ම ගෞරවෙ තියලා ගුරු ගෞරවෙ තියලා කිව්වොත් එතකොට ඒකේ තියෙන අර විෂ කැපෙන ගතියක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ගන්නා තීරණ ප්‍රමාණය ආවමකොට නියාමත මූල ක්‍රියාකාරීත්වයට ඉදදී උපේක්ෂා වීමේ යුතුයකම වගකීම ඊයේ බණට පැහැදිලි කරන නිසා මට පහළ ප්‍රශ්න පැන නැගිනවා. හරි. මෙය මෙතරම් අදාළ ભેදයයි නොදැනේ. ප්‍රශ්නය නම් උදාහරණයේ වශයෙන් කුරුල්ලෙක පණුවක අල්ලා ගන්නට තැත් කරන ભેදේ අප එයට බාධා කරන පණුව බේරගත යුතුද? ඒ කියන්නේ පණුව බේරන්න කියලා කුරුල්ලා මරන්න යන්න එපයි කියන්නේ. කලබල වෙලා උත්සාහ වෙන්නේ ඒ දිනක තියෙන බොහොම සමීප සම්බන්ධතාවය තමයි දඩේම සිද්ධ වෙන්නේ. කුරුල්ලා එලවන්න ගියොත් එහෙම මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකෙන් දෙන්නම බේරගන්න කරන උත්සාහය හොඳයි. නමුත් අල්ලගත්තට පස්සේ ගලවන්න යෑම භයානකයි. සර්වචනාංශේ ඒක සංගයගේ විනයට බලපාන ප්‍රශ්නයක්. සූක්ෂමයි. හරිම අමාරු ඒක විසඳගන්න. ඒ කියන්නේ මෝවැද්දෙක්ගේ උගුලට අහු වෙලා ඉන්න මැරිච්ච නැති මුවෙක් ලියන්න යන්න එපයි කියලා තියෙනවා. මොකද මෝවැද්දා කියලා කියන්නේ අශීලාචාර මිනිසෙක්. එයාට අහුවෙච්ච උගුල ගලවනවා දැක්කොත් එහෙම මිනිහා පේනසෙක් අහලා කියනවා විදිනවා මරනවා. ඒ වගේම සතෙක් අල්ලගෙන කන දෙයක් පණ තිබුණත් නැතත් ඒ සතාට අයිති සතා වැඩේ අරගෙන යන වෙලාවේදී අල්ලගන්න ඉස්සර නම් පණ තියෙද්දි බේර ගන්න පුළුවන් නම් හොඳයි. එතකොටත් වෙන්න ඕනේ අර අල්ලන්න යන සතා කෙරේ ද්වේෂයෙන් වැඩ කරන්න ගියොත් අපිට කෙලෙසයක් එනවා. පණුව බේර ගන්න කියලා කුරුල්ලට වෛර කෙරුවොත් වෛර කළ කුරුල්ලට නොතරම් වෙන විදිහේ පහරක් ගැහුවොත් හයින් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට තේරුම් ගන්න ඕනේ අර පණුවටත් වැඩිය භාවනා නොකරපු නැති මගේ හිත අසරණයි. පරිසම් කරගන්න හිත ඉස්සර වෙලා. පණුව පරිසම් කරනට වැඩිය අමාරුයි. මේ වගේ සිද්ධියක් බලලා කලබල වෙන්නේ නැතුව අඬුව මේ අඬුව තියාන අතපුච්ච ගන්න නැතුව කටයුතු කරනවා කියන එක. ඒ නිසා මේ වගේ දේවල් වලට කරන්න යන හුඟක් සමහර චරිත තියෙනවා ඒව නිතර ජීවිතයට සම්බන්ධ වෙන දේවල්. ඒ අත්තන තීන්දුව කරන්න තියෙන්නේ මේ කූඹියාගේ අසරණකම මනින්න මට තියෙන සසරණක මොකද්ද කියලා දැනගන්න. මම අරස්ස වෙලාද මේ කතා කරන්නේ. ඒ කුඹි අසරණයි අහිංසකයි අනේ ඌව ගලවන්න ඕන කියලා කියනකොට මම මේ කටයුතු කරන්නේ මාන්නකින්ද? ඒ මොකේ මොකද්ද මට තියෙන මේ මේක දිහා බලාගෙනකොට තියෙන මේ වෙහෙස එළවුම මොකද්ද කියලා ඇනලයිස් කරගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. එහෙම නැතුව ගිහිල්ලා ආපු එකකට කඩන ගියොත් එහෙම අපිට අර කුරුල්ලට වෛර කරන්න නැතුව වැඩේ කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? අපි නිකන් අහකන දෙයකින් වෛරයක් ඇති කරන. ඒකෙදී හරි අමාරුයි මේ බැලන්ස් කරන්න වෙන කොහොම හරි කියන්න පුළුවන්. ඒගේ අවාසනාවන්ත සීතියක් දකින්න වෙලා තියෙන අපි පව් කළා තියෙන නිසා. වෙන්නේ අවාසනාවන්ත සීතියකට අපි ඉදිරිපත් වෙන්නේ අපි ඈ ඔව් හරිම අමාරුයි. ඒ නිසා අපිට ඔය චිත්‍රපටි වල හරි ගන්න මොනේදී කරකමන්නේ ඔය සතුන් මරණ හොරකම් කරන දේවල් බලන් ආසාවක් එන්නේ ඒත් කෙලෙසයක් නිසා. අපරාධ ඒව දිහා බලන් වුණත් ඒකෙන් අපිට ආස්වාදයක් ලැබෙනවා කියන්නේ කෙලෙසයක්. ඒ නිසා ඒවා පෙර කරපු අකුසල කර්ම නිසා තමයි අපිට වෙලා තියෙන්නේ. ඒ අකුසල කර්මය දැන් ගෙවෙද්දී ආය අකුසල කර්ම කරගන්න එපා. පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දෙයක් විනිශ්චය කරන්න මට මගේ හිත ඒ ඒ වගේ දෙයකට තරම් මේරිච්ච පුරුදු වෙච්ච තල තුන හිතක්ද මට තියෙන්නේ. එහෙම නැත්නම් මේ දේ දැකලා කුලප්පු වෙච්ච කින්ද මම මේ කරන්නේ. කුලප්පීතකින් කෙරුවොත් පණුවට ආදරයට කවුරුලට තරහ එනවා. ගන්න ක්‍රියාමාර්ගයේ කුරුල්ලෙකුට තරන්න වෙන ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ හානි කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හරි අමාරු විසඳගන්න අමාරුයි මේ පොදුවේ කියන්න බෑ. ඒ අවස්ථාන හැටියට තමයි තීන්දුව කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සියලුම ආසාවන් දුරු කරමින් යන විට නිවන් කරා ගමන් කල ඒ කරන ආසාවක් අත්හරිනවාද ඇත්තටම අර පිනපව කියලා තියෙන දෙක විනිශ්චය කරන මාන්නේ මනින්න එපාය මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක පින මේක පව කියන ඒ මනුන් කෝදුව තමයි මාන්නේ කියන කෙලෙසේ බාටපත් වෙන ඉතින් මේ දෙකටම සමාන අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය අපිට තර්ක මනසින් කියන්න පුළුවන් මේ ලෝකේ කිසිම පිනක් නැහැ 100ක් පින වෙන කොහෙන් හරි ඒකේ පව් ටිකක් තියෙනවා. කිසිම පවක් නැහැ 100ක් වෙන ඒකේ හොඳ පැත්තක් තියෙනවා. අර පව වැඩිකම පින වැඩිකම අනුව තමයි අපි ඇබ්සලියුට් කරලා තියෙන්නේ මේක සුද්ධ පාපයක් මේක සුද්ධ ලාභයක් කියලා කිව්වට එහෙම දේවල් ලෝකේ නැහැ. අපි බලන හැටියට තමයි. ඉතින් අර අන්ත දෙක අතහැරලා මැදටෙනවයි කියලා කියන්නේ අපි පින පව දෙක සමාන තැන් වල පොහිත පවත්වනවා පුළුවන් තරම් අධික පිනට යන්නෙත් නැහැ අධික පවට යන්නෙත් නැහැ මොකද ඒ දෙකේදී හිත ආවේශ වෙලා තියෙන්නේ මැදට ඇවිල්ලා කරගෙන කරගෙන යනකොට තේිනවා මානසිකත්වෙ ඉච්චර ආතතිගත නැහැ පව් ටිකකුත් තියෙනවා පින් ටිකකුත් තියෙනවා නමුත් ඒවා ළඟ ළඟ ළඟ යන්නේ ඊට පස්සේ ඉස්සරහට යනකොට යනකොට යනකොට මේවා මැනීම නිසා මේක පින මේක පව මේක හරි වැරදි මැනීම නිසා ඒව බාහිර ලෝකේ තියෙන දේවල් වලින් මගේ හිත ආතුර වෙනවා මගේ හිත ආවේගගත වෙනවා මගේ හිත ආතතිගත වෙනවා මගේ හින අසහනයටපත් වෙනවා කියලා දැනගත්තොත් එයා කරන්න හදන්නේ පුළුවන් තරම් මැනිල්ල අනුන්ව ජජ් කරන්න හදන ගතිය ජජ්මන්ටල් මයින්ඩ් එක පුළුවන් තරම් අයින් කරනවා ඒක කෙලේශයක් වශයෙන් හඳුනා ගන්නවා නමුත් මම දන්නවා මේ ප්‍රශ්නේ අහනකොට තියෙන මුලදී එහෙම නැත්නම් කරන්න බෑ අපිට කරන්න බෑ මොකද අපි පටන් අරගන්නේ මේ තියෙන සම්මතයෙන් තමයි මොකද සම්මතින් භාවනාවට ඉස්සරහට යන්න යන්න යන්න යන්න ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කොල්ල හඳුනා ගන්න බැරි වෙනවා. ආශ්වාසයේ මුල මැද අග සම වෙලා යනවා. ඉතින් ඒ වෙලාවේදී අපිට ආශ්වාසය හොඳයි ප්‍රශ්වාසය හොඳයි කියලා කියන්න විදියක් නැහැ. අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියන්නේ අනේකයි. එතෙන් එනකොට මාන්නේ නැහැ. මාන්නේ කියලා කියන්නේ අපි දැන් නම් හිතන්නේ මේ අදිමානේ අවමානේ සදිසමානේ කියලානේ. මාන්නේ කියන්නේ අදහස් කරන්නේ මැනීමක්. පින පව හරි වැරදි කියන මේ මැනීම හරහා තමයි අපි මේ ගැටේ ගහගෙන ගහගෙන යන්නේ. ඒක නැති වුණා නම් අපිට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් පිට දෙනෙක් වගේ බැලුවට ආතතිගත වෙන්නේ ආවේගගත වෙන්නේ අසහනයක් නැහැ. බලන්න ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයට පේන එක අක්කමක් නැති, පපුවක් නැති, හැඟීමක් නැති කෙනෙක් විදිහට වගේ. නමුත් මේ සර්වඥාන්සික පැත්තෙන් බලනකොට තාදී ගුණය කියලා කියනවා. නොසැලෙන මනස කියලා කියනවා. උපේක්ෂාව කියලා කියනවා. ඒ දේෙන් සිදුවෙන දේෙන් පොඩි ඈත්වීමක් ගන්න පුළුවන්. උත්සන්න දෙයක් වුණත් ඒ දේෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතඥයා හිතන්නේ කක්කමක් නැතුව කරන දෙයක් කියලා. ඒ නිසා මේ විවේචනයදී බලනකොට වැඩි දෙනා මේ සරුවචන සරුවචන වහන්සේගේ ඒ කාලේ තිබුණ සරුවචනanse කරපු යම් යම් වැඩ වුණා පෘථජනත්තන්ට හිතෙනවා මේ අඟුලි මාලේ අයියෝ 999 බලනකම් හිටියේ ඊට ඉස්සලට කලින් ගියා නම් ඒ මිනිස්සු බේර ගන්න තිබුණා. අන්තිම දවසේ නිකන් මොකද බලන්න හිටියේ. ඔබේ ඕන තරම් තර්ක කරන්න පුළුවන්. ඒ අර අර පරිච්ඡම පදේ දන්නේ නැති අය. ඒ සාර මාන්නේ කියන චෛතසිකය තණ්හාවට වැඩිය මේ ditthියට වැඩිය හරි ගැඹුරු. ඉතලා ditthිය ඇවිල්ලා ඒකට තණ්හාව ඇවිල්ලා මාන්න හැරෙන්නේ අන්තිමට රහත් වෙනකොට. ඉතින් එතකම තියෙනවා. නමුත් ඒක තිබුණට ඒකේ ප්‍රශ්න ඇති කරගන්න නැතුව අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව බේරෙනවා කියන එක තමයි මේ ආර්ය විවහාරය කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සියලුම සිතන සිතුවිලි සතියෙන් කරන බව සිතන සිතුවිලි සතිය කරන බව කීවොත් නිවැරදිද? නෑ එහෙම වෙන් කරන්න බෑ. ඒකට කියන්නේ චේතනාවයි ඔය විස්තර වෙන්නේ. හිතලා හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි සචේතනික අචේතනික කියන දේ බෙදලා මිසක සතියට සම්බන්ධයක් නැහැ. සතියට දැනගන්න පුළුවන් මේවා මං හිතනවා මගේ දරුවා ගැන හිතනවා ඒ තුදේ කන්නේ මොනවද කියලා හිතනවා ඒවා හිතන දේවල් ඒත් එක්කම හිතෙන දේවල් සිද්ධ වෙනවා. අසංස්කාරිකව ඒකට කියනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා සම්පජාන මනෝ සංස්කාර තියෙනවා සම්පජාන මනෝ සංස්කාර අපි අපේ ජීවිතය පවත්වාගෙන යනට පරිපාලනය සඳහා සංවිධානය සඳහා කරන ටික. ගොඩාක් කරන දේවල් තියෙනවා. ඒ දෙක කරන දේවල් සතිය කියන බෑ කරන දේවල් සචේතනික කියන්න පුළුවන්. සවිඥානිකයි කියන්න පුළුවන්. සසංකාරිකයි කියන්න පුළුවන්. කෙරෙන හිතවිලි අවිඥානිකයි කියන්න පුළුවන් අචේතනිකයි කියන්න පුළුවන් අසංස්කාරිකයි කියන්න පුළුවන් මෙන්න මේ අසංකාරික සසංකාරික ભેදය දැනගන්න එක තමයි සතියේ තියෙන උත්කෘෂ්ඨ සේවාව මේක හිතිච්ච දෙයක්ද මේක හිතපු දෙයක්ද මේක මම කළාද මේක මට කෙරුණාද මේක මම කිව්වද මම මේක කියුණාද අන්නෝදක බේරගත්ත දවසේ අපිට පුදුමාකාර සාන්තියක් තියෙනවා මොකද අපි මේ කෙරිච්ච දේවල් වලට කනගාටු වෙනවා කියවිච්ච දේවල් වලට කනගාටු ඉබේ හිතිච්ච දේවල් වලටත් කනගාටු වෙනවා. ඒව ඇත්තට අපේ දරුවෝ නෙවෙයි. ඒ ටික වෙන් කරගන්න පුළුවන් නම් උයාගත්ත බතක් කාලා බඩ පත කන්න පුළුවන් එලාගත්ත පැදුරේ බුදියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හරියට උදේ ඉඳලා හැන්දෑනකම මේ බුක් කීපින් කරපු නැති නිසා ගාක් මේ අසංස්කාරික සිද්ධි දේවල් වලට පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක මේ වවාගෙන කන බෙදාගෙන කන පරිප්පුවක් ඇදගෙන නාන නෑමක් තියෙනවා. ඉතින් ඒව කතා කරපුවා ඒගොල්ලෝ කියන නෑ නෑ මට ඒක අයිතිවාසිකමක් තියෙනවා මම ඇති වෙන්න ඇති කියලා. ඉතින් විතර විතර පංච මොනව කරන්නේ? නෑ කර්ම වෙනවා පසුතැවෙන. අචේතනිකව සිදුවෙන කායික වාචසික මානසික ක්‍රියා චේතනා භික්කවේ කම්මං වදාමි කියලා සමී බීජගණිතමේ සමීකරණයක් බුදුහාමර දීලා තියෙන. ඒක සුද්ධයි ආයේ මොකක් නැහැ. චේතනා භික්කවේ කම්මං වදාමි. නමුත් අචේතනිකව අපේ යන්ත්‍රෙන් 90%කට වැඩි ගාණක් සිද්ධ වෙන්නේ අචේතනික. අපිට මේ අචේතනික සචේතනික දන්නේ අර සේරම එකමල්ලේ දාගෙන. මේ මං වාගේ මෙච්චර නොගැලපෙන වැඩ කරන මේ වගේ වචන කතා කරන මේ වගේ හිතන හිතවිල්ලක් තියෙනවා කියලා කිව්වහම හැම මනුස්සයා පුදුමාකාර අව탁සීරුවට ලක් කරගෙන ඉන්නේ තද හීනමානකින් පෙළෙනවා. ඒ නිසා කිසි කෙනෙකුගේ මනුස්සත්වය පිපෙන්නේ නැහැ. හැම වෙලාවෙම කල්පනා කරන්නේ මම මෙච්චර පව් කරනවා. මම මේ කතා කරන්න කියලා අනුන්සක හිත නරක කරා. භාවනා කරනකොට මට රාග හිතවිල්ලක් ආවා. ද්වේෂ හිතවිල්ලක් ආවා කියලා අර සේරටම පැට්‍රල් පුච්චා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? මේ සංසාරේ කුරුද්දට කෙරීගෙන ඔය දැන් මේ ටික අපි ඉගෙන ගත්තේ ඒක තමයි සංචාරික හැදියගෙන එන්නේ. අපි ඒ තණ්හාව නිසා පරිේෂණ කරනවා, පරිේෂණ නිසා ලාභ ලැබෙනවා, ලාභ නිසා ඊ කියපු විදිහට විනිශ්චය වලට පෙළඹෙනවා. ඒ ඔක්කොම ගොඩක් ඇවිල්ලා දැන් අන්තිමට ක්‍රියාත්මක වෙනකොට අපිට පරිේශන තණ්හා මතකත් නැහැ, පරිේශන මතක නැහැ, ලාභත් මතක නැහැ, ප්‍රතිඵල එනවා. ඉතින් එව්වට පශ්චාත්තාපුණයි කියලා අර වැරද්ද හැදෙන්නේ නැහැ නේ. ඒ යටි බහුවෙලා ඉවරයි. ඒ වෙනුවට ඊකාට එන චිත්තක්ෂණයට පිපිච්ච මලක් වගේ ඉන්න පුළුවන් නම් කවුද තරහ වෙන්නේ? අපි හිතන පශ්චාත්තාපීම තද බල සදාචාරාත්මක වගකීමක් කියලා. ඉතින් අනේ අනිච්ච රූපංචස්කන්ධ දෙතිස් කුනේ චක්කස්කන්ධ කිචයි. හිතනවා පින් කිය. තන්නේ ද්වේෂයක් දුවන්නේ. නැත්නම් විතර මේ සංසාරය අයියෝ අනිච්ච දුක්ඛ අනාත්ම මේ දෙතිස් කුණ වේ. හේසා ලෝමා නකා දන්තා කියන යටින් තද ද්වේෂයක් දුවනවා. ඒ වගේ පංචස්කන්ධේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඒක අල්ලගත්තේ නැත්තම්. ඔය දෙතිස් කුණේ පුණත් පොහොරට ටොප් කොම්පෝස්ට් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අල්ලගත්ත මනස තමයි මේකෙන් අරෙන් වැగిරෙනවා මෙහෙන් වැగిරෙනවා කියලා දඟලන්නේ කොම්පෝස්ට් වෙනවා හොඳට. ඒ මේ වගේ රටවල් වලින් ලංකාවට ආධාර දෙන ඒවා දන්නවනේ අර ග්‍රාන්ට්ස් දෙනවනේ. ඒ ග්‍රාන්ට්ස් දීලා මෙහෙම සුද්දෙක් කරනවා. ඊට ඌට එක පඩියට දෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ පොහොර විතරයි ලංකාවේ. මේෙන් දෙන ග්‍රෑන්ට් එක සුද්දා යවලා සුද්දා කාලා. කක්ක කරන් ටික විතර ලංකාවට ආවෙන්නේ. මේකට ෆර්ටිලයිසර් ග්‍රෑන්ට්ස් කියලා කියන්නේ. ඔය පෝස්ට් ග්‍රැජුවේට් එකේ ඉන්න කාලේ අපි ඊට වෙලාදී සෑහෙන දිනු කරලා UNDP එකෙන් ඉන්න ග්‍රෑන්ට්ස් එකක් ආවා. ආවද වෙන්න ඔෆිස් හදාන සුද්දෝ බර ගානක් කියලා අර සල්ලි සීර උන්ට බඩියට ගෙවන්නේ. උංගීල සුපර් මාකට් එකේ හොඳම වඩු ගෙනලා කාලා. ලංකාවට තියෙන ෆර්ටිලයිසර් විතරයි. ඒ වගේ දෙල්ල මේකෙත් එච්චර තමයි ප්‍රශ්න දෙයක් බලන හැටියට තමයි තියෙන්නේ. අතිකෞරණීය ස්වාමීන් වහන්සේ අවසරයි පාරාංශික භාවනාව කරන විට ආරම්භයේ ඉතාසියොන් අවස්ථාවට වන විට කකුල් වල වේදනාව සඳහා මම විකල්ප දෙකක් අත්දැක බැලීමේ භාවනා කරන ඉරියව්ව වෙනස් කිරීම. භාවනා කොහොම උඩකවාගෙන මේක ටික වෙලාවක් නැවත ආරම්භණයේ සියුම් අවස්ථාව කරා යන්න. දෙක එන වේදනාව ගැන මාන මානසිකාරයේ යොදවා ආනාව කරගෙන යන්න. මේදී නැවත ආරම්භණයේ සියුම් අවස්ථාව කරන අවස්ථාව කරා යන්නට අමාරුයි. අවද ටික වේලාවක් වේදනාව කකුල් දෙක පුරාම පැතිරී යන බැවින් එය යන අවධානය යොමු කිරීම අසීරු වන අතර ඉසටද තදබල වෙයි. විශේෂ කරපතියක් යන්නේ. දීර්ඝකාලීන භාවනාව දිනුව සඳහා කුමන විකල්පයක් අනුගමනය කළ යුතුදයි ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් අවවාදයක් අපේක්ෂා කරමි. අර පළවෙනි විකල්පය තමයි පුතුවින් වාඩි වෙන එක. සතියට සමාධියටයි පක්ෂග්‍රාහී සතිය සමාධිය හොඳට පවත්වනවා. දෙවෙනි විකල්පය වේදනාවක ස්වභාව ලක්ෂණ දැනගන්න පුළුවන්. වේදනාවට හිත දැම්මට පස්සේ අර ඒ ඒ යටින් තමයි ළඟ තියෙන ඕනනම් අර භාවනා ලබාගත්තු විවේකෙත් තියෙනවා. දැන් වේදනාව ඇවිල්ලා ගොජ දානවා. ගොජ දානකොට මේක තැනක තියෙනවා දකින්නවා. ඒ හරහා තමයි දන්නවා මගේ හිත කෙලෙසිලත් නැහැ. මම මේ මේ සතියක් තියෙනවා සමාධියක් තියෙනවා. උඩ වේදනාව දඟනවා. මේක තියා බලනකොට මුළු ඇඟම මේකට සම්බන්ධ වෙලා ඔළුවත් අද වෙලා මේ වේදනාවෙන් කියන ඔබ කොච්චර භාවනා කරන්න කියලා බලාපන් මගේ දරුණුකම මම ඔබට මේ මේ දේවල් කරනවා කියලා වේදනාව ඇවිල්ලා තමන්ට පෙන්වන්න පටන් ගන්නවා යාගේ රංගනය. ඒකට යාට වේදනා චෛතසිකය කියන එක මෙතන කියන්නේ අතට දුක් වේදනාව. දුක් වේදනා චෛතසිකය පිළිබඳ වෙනතට වැඩිය ලොකු ගැඹුරකට යන්න පුළුවන්. මුල දැක ගන්න පුළුවන්. මුල එන්නේ අර සතියින් ඉන්නකොට එහිමීට එහිමීට ඇවිල්වල එන්න බෑ. වෙලාවක අපි අර සතියේ පුටුව මාරු කරන්නේත් නෑ, ඉරියව් මාරු කරන්නේත් නෑ. සතියෙම ඉඳගෙන අර විවිකෙම ඉඳගෙන වේදනාව දිහා බලන. ඉතින් ඕක ටික ටික ඇවිල්ලා ඇවිල්ලා නලියලා නලියලා නලියලා මුළු ඇඟටම ගිහිල්ලා හිතත් ඔරුවත් තෝන්තු වෙලා ඒත් අපිට පුළුවන් වේදනාව ඉන්න. මේ දේ භාවනායේ තියෙන උත්කෘෂ්ඨම සුවිශේෂී අවස්ථාවක් වේදනාවේ ඉන්නේ. වේදනාව ආහාරයක් කරන වේදනාවේ මුල මැද අග පෙළෙන හැටි, තවන හැටි, කරදර කරන හැටි හොඳට බලන්න. ඒ නිසා මේ අවස්ථා දෙකෙන් අපිට හැමේ ලාභ දෙකක්. පළවෙනි එකේදී සතිය සමාධිය ප්‍රමුඛතාවය දීලා තමන් ඉරියව්ව වෙනස් කරනවා. දෙවෙනි එක ඉරියව්ව වෙනස් කරන්නේ සතිය සමාධිය තියෙන සතිය සමාධිය වැඩ ගන්න වේදනාව වෙවිලා අපි තවන හැටි වේදනාව වෙලා අපි පෙළන හැටි නිකන් බරපතල පරිශන කරන කෙනෙක් වගේ තමගේ කාය ජීවිතය පූජා කරලා වේදනාව වදින හැටි බලනවා. ඉතින් මේ දෙකේදී ඒ වේදනා චෛතසිකය දුක්ඛ වේදනා චෛතසිකේ නිසා මට කියන්න හිතෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට දෙවැනි පියවර බොහොම ආසන්න කෙටි මාර්ගයක් දෙනවා. දුකේ තියෙන පෙළෙන ස්වභාවය, දුකේ තියෙන තබන ස්වභාවය එන්න පටන් ගත්තට පස්සේ ඒක මම මාගේ කියාගත්තොත් හරි ලැජ්ජාවක්, හීනමානයක්, ඉච්ඡාමංගත්වයක් වෙනවා. මොකද මේ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් මේ වේදනාව ඇවිල්ලා කරදර කරන හැටි අපි මේ දවස පුරා ඉරියව් මාරු කරන්නේ ඔය දුක්ඛ සත්‍ය නැති කරගන්නනේ. ඔය අවබෝධ වෙන්න හදන දුක්ඛ සත්‍ය දකින්න නැති වෙන්න නෙමෙයි ඉරියව් මාරු කරන්න නිසා සර්වචනසේ කියනවා. උඹලට මාන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන හින්දා. දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරගත්තු ප්‍රධානම දේ අර වගේ වෙලාවක මේ මායයට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ යකෙකුට hina වෙන කෙනෙක් වගේ මේ දුක ආවට පස්සේ ඒකත් එක්ක ඒකට මුහුණ දීගෙන ඉන්න ඕන එක සහලවන හැටි බලන්න. පෙළන හැටි බලන්න. තවන හැටි බලන්න. අනේ එතකොට පේනවා කවදාවත් මෙලෝ යකෙකුට මේ කරන්න බෑ. කරන්නෙම ඒක ඉක්මවල වෙන තැනකට ගිහිල්ලා එක්කෝ ඒකට තෙල් ගානවා අත ගානවා නැත්නම් ඉරියව මාරු කරනවා ඒකල කියන මොකටද බලන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. දුක ආපුවාම අයියෝ මට වෙන පුටුවක් නැද්ද උස කුටුවක් කුටුවක් කොටයක් නැද්ද කියලා අහනවා බාම් නැද්ද කියලා අහනවා මදුරුවන්න ගහන්න මේකට ත්‍රිජෝක්යක් තියනවාද කියලා නිකන් හිතන්න බෑ. ගෙදර දොරට ඇරලා ඉන්නේ දුක සත්‍ය අවබෝධ කරන්න යනවා. දුක එනකොට ආවොන්න ඔබ එන්නේ කොහොම මං ආවා ආවා කියලා දුක එනකොට කියන අයියෝ පිස්සු කතා කරනවා දැන් බෑ පොඩ්ඩක් එන තව චුට්ටකින් එන්න මම පොඩ්ඩක් ඉරියව් මාරු කරලා බලන්න. <laughs> ඕක තමයි භාවනා ලෝකේ තියෙන ජෝක්ස්. මම කියන්නේ හැම කෙනාටම වෙන පළවෙනි සැරේ දුක හරහා යන්න පුළුවන් කියලා. මම කියන්නේ හැමදාම පටිතද කරගන්න. නත්සන් බෝල් සද කරන්න. ඊට වැඩි ටිකක් දුරට අද කාගෙන යන්න ඕනේ. අනිතර ටිකක් දුරට දැස කන්න කන්න ඔබ හොඳට මොක තේන්නේ යෝග ව්‍යායාම වල. යෝග ව්‍යායාම අමාරු ආසනයකට ගියාම ඇඟ කිටි කිටි ගන්න. ජහට ගලවලා දාන්න හිතෙනවා. නමුත් ඒ ආසනයේ ඉඳගෙන දෙසරක් විතර හුස්ම ගන්නකොට අර හිමීට හිර කරලා අල්ලගෙන ඉන්න පුළුවන් වෙනවා. අනිත් දවසේ ආයසරයක් එතන ගිහලා තම හතරක් කුස්ම ගන්නකොට අරිට වැඩි ආසනය අල්ලගෙන ඉන්න පුළුවන්. අන්තිමට ගිහලා බලනකොට අර ඉතා දුෂ්කර අමාරු ආසනය පවා හුස්මෙදී අර බඩු ටිකක් මල්ලකට දාලා පොළවේ තට්ටු කරනවා වගේ පట్టල කරලා හරි ගැසලා දෙනවා. ඒ නිසා මේ මේ පැමිණෙන දුක භාවනාවේදී මම කියන්නේ විපස්සනාදී සමතේදී ඕක එච්චර කියන්න බෑ. පැමිණි දුක් පැනිරහයි කියලා මම දන්නේ සිංහලයා කොහෙන් හොයාගත්ත වචනයක්ද කියලා කටේ අත දාන්න වටිනා ඒ වචනේ. මම දැන් අපේ අම්මා ඒ අතින් පුදුමාකාර කැරක්ටරයක්. මම දහා මොනවාරි මොනවාරි කියපුවා කියනවා පැමිණිච්ච දුකටත් ඒක රණ්ඩු කරන්න ඒකේ පැණි රහක් තියෙනවා. මොකද ඒක උඹට ආවේ නිකෝ වෙලාවට ආවේ. ඒක විඳින්න පුළුවන් නිසා ඇවිල්ලා තියෙන විඳපන්. කවදාකවත් විඳින්න බැරි දුකක් එන්නේ නැහැ. අපි අර දින හීනමානේ නිසා ශරීරෙට තියෙන ආසාව නිසා ජීවිතෙට තියෙන ආසාව නිසා චි මම මෙච්චර දන් දීපු කෙනා සිල් දකපු කෙනා මට මොකටද දුක එන්නේ කියලා හිතන. ඇයි වදේ වුණා භාවනා කරන්නේ පළවෙනිම තියෙන දුක්ඛ සත්‍යය. ඉතලම අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය තමයි. ඉතල දුක එනකොට කියනවා චි මොකද මං හොයාගෙන ආවේ මං මට එන්න තියෙන්නේ මේ සැප. කිසිම ආගමක කිසිම ආගමක දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා නැහෙනි. ඕනේ ආගම කියන්නේ දෙයන්නාන්සේ අදහන්න උඹට ස්වර්ගය ලැබෙනවා. ගැලවීමේ හමුදාව සියල්ල පව් සමා කරන්න පුළුවන්. බුදුදහමේ කියන පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් දුක්ඛ සත්‍ය තියෙන ඕනේ. ඉරියව් මාරු කරන එක තමයි මේකට තියෙන ප්‍රධානම බාධා. ඉන්ද ආධුනිකයර කියනවා ඉරියව් මාරු කළා හරිය කමන්නේ යම් ප්‍රමාණයක් සත්‍ය සමාධිය වඩා. සත්‍ය සමාධිය වැඩුවට පස්සේ අඬුවට අහු වෙනවා නම් ගොද්දි බහිනකන් අල්ල මිරිකන එකයි තියෙන්නේ. චරිචුරු ගාද්දි මිරිකන්න ඕනේ. ඉතින් ඒකට පුතුම නැගිටිනකොට ආය මොකුත් නැහැ උණ බහිනවා. ඒ කියන්නේ ඩෙන්ගු වගේ. උණ බහැලා ඒක ඒ දුක ඉවර කෙරුවට පස්සේ අර යෝධ බල යෝධ වීරිය එනවා. හෙට මට මීට වෙඩි දුකක් එනවා නම් හොඳයි කියන තරමට එනවා ශක්තිය. ඉතින් ඒක ඇත්තටම අර භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඇති වෙන මේ තල තුනක් තමයි. තමන්ගේ තියෙන මේ ක්‍රමසහ විදි අවසරයි සම්මසේ සම්බන්ධව ගොඩක් ප්‍රශ්න අහන්න. ඒ දුක එනකොට ඒ විදිහට බලන ඊපස්සේ දැන් මනසෙනුත් හිතනුත් දානවනේ මේක එපා එපා කියලා ඒක කොහොමද අල්ලගන්නේ? ඒක තමයි දුකක් පානවල දෙතාවරෝ මෙනෙහි කරන්න. පැමිණිච්ච දුක බලන්න ඕනේ යටින් තියෙන අනුසය බලන්න ඕනේ. බුදුජානනාංශයේ සල්ල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහාන මේ කකුලට උලක් කන්නොත් සල්ල කියලා කියන්නේ ප්‍රික් උලක් කියන එක. අන්නොත් වේදනාවක් මම නැහැ කියන්නේ නැහැ. ඔබ නිකමට හිටපන් එතනම තව උලක් කන්නොත් මොකද වෙන්නේ කියලා කියලා අහනවා. එදා නම් අපිට ඉවසන්න බෑ. නිසා දුක තමයි උල. දුක පිළිබඳ තියෙන द्वේෂය තමයි දෙවෙනි උල. ඒක හිතෙන් දාන එක. එන द्वේෂයට වේදනාවට දෙන द्वේෂය දෙවෙනි හිතෙන් දාන එක. කර එක නම් පිට එක නම් මේ සීතලක් නිසා උණුසුමක් නිසා බාහිර හේතුවක් නිසා. මේ දෙක එකතු තමයි දරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා ඉස්සලාම දුක මෙනෙහි කරන්න ඕනේ. සාමාන්‍ය අපි කියන කායික දුක. එතකොට යටින් තියෙනවා මේකට නොදකින් නොපතන් කියලා පටිගේ ඒ දෙක වෙන් කරගත්ත දවසේ ඒ මනුස්සයා තමන්ගේ මනසවත් තමන්ගේ දුකවත් නෙවෙයි හඳුනන්නේ මානවයා මේ කරන විකාරය තේරුම් ගන්න. මානවයා හැම වෙලාවෙම දුක අයින් කිරීමේ සැපසීමේ පිස්සු විකාරයක දුවයි. ඒ නිසා ඒ ගමන කවදා ඍජු නැයක වක්‍රමයි කැරකි කැර කියන්නේ දුකට ද්වේෂය. ඒ වෙනුවට විතරක් නෙවෙයි මේ දුක ඇති කිරි අසවලා කියලා ඒ මනුස්සයා ද්වේෂ කරනවා. ඊට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ මේ හැම පරිේශණයකටම හේතුවක් මේ හොයන හැම අලුත් දෙයකටම හේතුව මේ වර්තමානයේ තියෙන දුකට තියෙන ද්වේෂය නිසා. අපි හිතන්නේ පරිේශන වලින් නව ක්‍රම වලින් අපිට මේ දුක නැති කරන්න පුළුවන් වෙයි. නැත්නම් අපේ දරුවන්ට ඒක නැති කරන්න පුළුවන් වෙයි. මගේ කාලකන්නිකම නිසා මේ දුක ඇවිල්ලා තියෙන්නේ කියලා කවදාකවත් අර පැමිණිච්ච දුකට මුහුණ දෙන්න බැරි යටින් ඒක පිළිබඳව තියෙන අර්ථකතනෙ. ඒ කියන්නේ පටිඝ සංඥාව ඒක දැකගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවාට කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයින් එක තමයි ඉවසන්න බැරි කියන්නේ. අර හිතෙන් දාන ද්වේෂය දැනගත පස්සේ ඒක තන්නේ කර තමන්ගේ හිතෙන් දාන එක. ඉතින් සාරි විස්තරය ආනපාන වගේ නෙවෙයි තුව මේ රූප භාවනාවක් වගේ අරූප භාවනාවේ අරූප ධර්මත් එක්ක කරනකොට දෙතවර වෙලා වැඩේ යන්නේ මේ දෙක අර ඉදිච්ච කෙලිය පොත්ත කලවන්න වගේ කායික දුකයි ඒකේ යට වැඩ කරන අනුසේ ධර්ම ටිකයි වෙන් කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඇත්තට මේකේ කිසිසේත්ම නොදැරිය හැක්කක් නැහැ වේදනාව කියන එක තන්නිකර වේදයක් බාටපත් වෙනවා ප්‍රතිවේදයක් අවබෝධයක් බාටපත් වෙනවා සමාධියක් ඉති අපිට තියෙනවා නම් අපිට පුළුවන් වේදනාව දරා ගන්න හුඟ එතනක් වෙනවා විනෝදයක් වගේ තියෙනවා භාවනාවේ. නමුත් සමාධි මට්ටම අඩු වෙනකොට මට්ටම අර වේදනාවෙන් අයින් වෙලා ඉරියව්ව මාරු කරන්න හිතනවා. එහෙම දෙයක් තියෙනවද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ මම කිව්වේ ඉරියව්ව මාරු කරලා වැඩ කරන එක සතිය සමාධිය වඩන වැඩක්. ඇති වෙච්ච සතිය සමාධිය තියෙනවනම් වේදනාවට එන්න අරින එක වේදනාව පිළිබඳ අවබෝධයක්. නිසා ආධුනිකයට කියනවා වේද මේ මේ අපහසු ආසන ඉඳ ගන්න එපා. පුළුවන් තරම් හොඳ ආසනයක ඉඳලා හොඳ පහසුකම් ඉඳලා හොඳට සතිය සමාධිය වඩා ගන්න. වඩාගත්තට පස්සේ වේදනාව ආවට පස්සේ ඒක විනෝදාංශයක් වශයෙන් මේ වේදනාව හොඳට අගමුල වැඳ ස්වභාව ලක්ෂණ වේදනාව දිහා බලන්න. නිසා පොඩි ඔක්කොටම කියන්න බෑ කොහොමදකට ඉරියව් මාරු කරන්න බෑ එන සැරේම සත්‍ය වේදනාව අල්ලපන් මිරිකගෙන හිටපන් කිව්වට ඒ බ්ලෑත් නැති එකන කරන්න බෑ නමුත් යම් කිසි කෙනෙකුට හොඳට සත්‍ය සමාධිය ආවට පස්සෙත් වේදනාව එන හැම එකකෙම අයින් කරන්න හදනවා නම් එයාට ඒ වේදනාව අවබෝධ ලැබෙන්නේ නැහැ. එනිසා මේ දෙක හරියට මේකට පස්සේ මේක කියලා ගලපගෙන යන ක්‍රමයේ යෝගාවචරය අතින්ම ගලපොම එන්න ඕන. සමාධිය ගියෝ ඒ වේදනාව තිබුණත් අපිට තේරෙන්නේ නැහැ වේදනාව සමාධිය වුණා නැහැ ඒක තමයි කියන්නේ අපිට වේදනාව සමාධියක ඉන්නකොට වේදනාව විනෝදාංශයක්. ඕන දෙයක් කරපන් කියලා ඉන්න පුළුවන්. ඒ මොකද අර සමාධි බලය නිසා, සති බලය නිසා. සත්‍ය සමාධි බලය නැති වෙලාවෙ ඒක ගන්න කියලා අපි පරාසයි. අනේ දෙක ගැළපගැනිල්ලට ගුරුතුරුන් කරන දෙයක් නෑ. Taman දන ගන්න ඕනේ කොතෙන්දද කෝකද පාවිච්චි කරන්න කියලා. දුක දුක කියන එක නැති දෙයක් අපේ හිත වැරදිලා තේරුම් ගැනීමක් නෙවෙයි අත් වශයෙන්ම පරමාර්ථ වශයෙන්ම දුක කියන එක තේරෙනවා නේද මොකද නැත්නම් දුක් අනිත්‍යයි අනාත්මයි විතරක් නෙවෙයි දුක කියලා කියලා තියෙනවා ආර්ය වේවාරේ දුක කියන්නේ යමක් පෙරලෙන සුළු නම් දුකයි පරිණාමයට පත් වෙන සුළු දේ දුකයි විපරිණාමයට පත් වෙන දේ රූපණ ලක්ෂණ නිසා කුපිත වෙන කුප්පණ ලක්ෂණය තමයි දුකේ හැටි එනිසා අපි හිතාන ඉන්න ජීවිතේ මේ අපේ දරුවෝ අපේ වස්තුව සේරම අපිට සැපපින්ස හිතයි මේක වෙනස් වෙන එකක් නෑ කියලා. මොනද පිටු සිතුවම් රූමෙන් පිටු නොපාවිති කියලා හිතාන තමයි ඉන්නේ. රහුන්ට ජාන්තයක් ආවම පසර පයින් දෙයක් දීලා යන්නේ. එතකොට අනේ දරුවන් අන්දා කියලා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද අර ඒ ඒ හිතපු දේ පෙරළුනවා. ඒ සමහර ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතමු නමුත් පෙරලෙන එක ස්වභාවයක් කියලා තේරුම් ගන්නවා. ඒක ඒ ගැනීම ඒ අවබෝධයෙන් දුක නැති වෙනවා නම් කියන්නේ දුකක් නැහැ කියලා අර්ථ කරගන්න ඕනේ. ඒ තමයි මේ දුක හෝ සැප කියලා දාන නාමයේ මනුෂ්‍යගේ භාවනා මට්ටමේ හැටියට තීන්දුව වෙන්නේ. වේදනාව කියන විඳිනවයි කියන එක. විඳීම කියන චෛතසිකයක් තියෙනවා. ඒ විඳීම සැපද දුකද කියලා කියන්නේ මනුෂ්‍යයා දෙන නම. මුළු ලෝකෙට ඔක්කොටම අදාළ සැප කියලා જાතියක් ලෝකේ නැහැ. මුළු ලෝකෙටම දුක් දෙනවා කියලා දුකක් ලෝකෙත් නැහැ. අවස්ථාව හැටියට පුද්ගලයාගේ හැටියට වෙලාවේ හැටියට අපි දුක සැප වේදෙනවා. නමුත් ඒක ස්ථිර සංඥාවකින් හිතන්න පටන් අරගත්තාම අපි හොඳයි කියන දේ අපි දරුවන්ට දෙන්න හදනවා. අපි සැපයි කියන ඌගේ සැපයික නෙවෙයි. ඉතින් එතන සංනිවේදනයේ බරපතල ප්‍රශ්නයක් එනවා. එහෙනම් ලෝකේ තියෙන්නේ සාපේක්ෂ දුකක් කියන්නේ নিরপেক্ষ දුකක් කියන එකක්. නිරපේක්ෂ මොකක්වත්ම ලෝකේ නැහැ. සාපේක්ෂතාවයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙන් වඩා මේ වඩාගෙන යනකොට ඒකට අර ද්වේෂයත් ඇවිල්ලා මේක ලස්සනට හැප්පෙඳිලා. ඒ මනුස්සයා පුදුම පැලිල්ලකට පෙළෙනවා. ඒ නිසා මේ හිප්නොටයිස් කරුවට පස්සේ මිනිසෙකුට යෝජනාවක් මාර්ගේ පුදුමාකාර සැපයක් කරන් දෙන්න පුළුවන් පුදුමාකාර දුකක් කරන් දෙන්න. එනිසා පෙළෙනවා. ඒ දීපවර යෝජනාව හැටියට යන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ ආය දුක විඳින තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ වගේ අපි හීනෙන් පුදුමාකාර සැප දුක් විඳිනවා. කිසිම පරිසරයට සම්බන්ධයක් නැත්තේ. ඉතින් ඒ ඒ සෙල්ලම නිසා තමයි ඔය අබ්බැහිය කියන කුඩු ගැහිල්ල, බීමත්කම, ස්ත්‍රී දූෂණය, ස්ත්‍රී දූර්තකම, සූදු ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ සැප බාහිර හොයන්නේ. සැප දුක කියලා දෙයක් සාපේක්ෂව ලෝකෙ මෙච්චර මත් කරන ධර්මන තිබුණාට নিরপেক্ষව තියෙන විඳීම කියන চৈতසිකේ විතරයි. ඒක පිළිබඳව අපේ ඉම්ප්‍රෙෂන් එක අපි ඒක දිහා බලන හැටි උදේ බලන විදිහට දවල් භවනා කරගෙන කරගෙන යනකොට ඒකෙන් සැලෙන ගතිය, ඒකෙන් පෙළෙන ගතිය අයින් කරලා විදීම විදීම වශයෙන් නැත කරන මිසක තැප දුක් ලේබල් පුළුවන් තරම් අයින් කරන්න උත්සාහ කරනවා. විදීමේ ස්වභාව ලක්ෂණ බලනවා. ඒකට වේදේ කියලා කියනවා. ඒක තමයි ලෝකේ දැනුම කියලා කියන්නේ. මේක සැපයි මේක දුකයි කියලා ලේබල් කරපු ගමන් අපි අනිවාර්යයෙන්ම ද්වේතාවකට වැටිලා අනිවාර්යයෙන්ම එක පැත්තක් හොයන එක හැක් වහගත්ත පොට්ටෙක් බවට පත් වෙනවා. ඒක තමයි පෘථජනගේ හැටි. පැහැදිලිව. ඒතයි ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් පෞරුෂත්වය සංසාරෙන් ගෙනාවු දේවල්. ඒකට අටුවාචාරින් වහන්සේ සඳහන් කරන්නේ ඉත්‍ත්‍යාවක් ගැප් ගන්නවයි කියන්නේ. ඉත්‍ත්‍යාවක් ගැප් ගන්න කියන්නේ ලෝකේ සාමාන්‍ය සිද්ධියක්. ඒ ඉත්‍ත්‍යා රාජමහේසිකාවක් නම් ඒ ඉත්‍ත්‍යාවට මේ දරුවා හම්බෙච්ච ගමන් රජුරුවන්ගේ උපරිම මෙයා රජදරුවෙක් නම් ඊගාට හම්බෙන පරම්පරාව යන්නේ මෙයන් රජුරෝ මහේසිකාවක් වශයෙන්පත් කරලා සම්පූර්ණ ස්තුතිය හම්බ වෙන්න පටන් ගන්න මේ ගැප් ගැනීම හේතු කරගෙන. නමුත් මේ ගැප් ගත්ත ස්ත්‍රියව වෛශ්‍යාවක් නම් එයාට පුරුෂයන්ගේ අවමානයට ලක් වෙනවා. ඒ නිසා ඒ අම්මන්ට ඉක්මනටම මේ ගබ්ස කරන්න උත්සාහ කරනවා. තමගේ රූප ලක්ෂණ වලට හොඳ නැහැ. එකම සිද්ධිය රාජමහේසිකාට විශාල නම්බුවක් වෙන අතර වෛශ්‍යාවකදී ජීවිත නොවිය යුතු අවසාන අන්තිම අභාග්‍ය සම්පන්න දේ වෙනවා. එකම දේ. මේ විදිහට මේ මේක දිහා බලන ගියාම අපි අර බලන දෘෂ්ටි කෝණය විතරයි ලෝකේ තියෙන්නේ කියලා හිතුවොත් අපි ගෙයි මැඩියෝ ලෙම් මැඩියෝ මවවටපත් වෙනවා. මේ ලෝකේ අටුවාචාර්ය වහන්සේට තම බුද්ධ ඥානසේ අනන්තවත් වෙන මේ එකම සංසිද්ධිය දෙන්නෙකුට වෙච්චාම එකනෙක් එක රසක් විදිහට ගන්නවා අනිත් එකට වසක් වෙනවා. ඉතින් අර වස වෙච්ච එක ගන්න හිතා ගන්න බෑ යකෝ මේක මෙයාකට රසක් උනේ කොහොමද කියලා. රස වෙච්ච මනසට මේකට වසක් උනේ කොහොමද කියලා ඒ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. එකම දේ. එක කතත් බොක්ක වෙනයි කියලා අපේ සාමාන්‍ය සිංහල කියමනක් තියෙන්නේ. ඉතින් ඕක අපිට බලන්න වෙන්නේ වගේ ඒක දිහාම සතිය යුක්තව බුදුහාමුදුරු කියපු න්‍යාය ක්‍රමයකට මේක දිහා බැලුවොත් අපි කොච්චර ඇඳගත්ත, මවාගත්ත අපේම ආකල්ප ලෝකයකද ජීවත් වෙන්නේ කියලා බලනකොට ඌටත් වැඩිය ජෝක්යක් තියෙනවා තාම. ඔයටත් වැඩිය ටෙලි ඩ්‍රාමා එකක් තියෙනවද ලෝකෙ? ඔයටත් වැඩිය නාටකමක් තියෙනවද ලෝකෙ? ඔයටත් වැඩිය මායාවක් තියෙනවද ලෝකෙ? ඔයටත් වැඩිය මිරිඟුවක් තියෙනවද ලෝක විතරට තියෙන්නේ. හීනයක් තියෙනවද ලෝකේ කියලා ඒකයි පුතේ කියන්නේ මුළු ලෝකෙම මායාවක් තියෙනවා. ලෝකෙම හීනයක්, මුළු ලෝකෙම මිරිඟුවක්. ඇතැයි යන හැඟීම විතරයි අන්තිමට තියෙන්නේ බලනකොට මැරලා වෙලාවට බලනකොට මොකක්වත් නැහැ. මේ නැටුම් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා මරණ මොහොතට කියලා බලනකොට අපි හොඳටම සැප විඳලා කියලා බලන මරණම හම්බෙලා මොකක්ද අන්තිමට හම්බෙන්නේ කියලා. අන්තිමට හොඳටම දුක් විඳලා ඒ නිසා වෙස්ටර්න කෙනෙක් කියලා තියෙනවා ජීවිතය කියලා කියන්නේ දිග සමීකරණයක්. ඒක සුළු කරලා සුළු කරගෙන ඉන්න එක තමයි ජීවිතේ පුරා ගන්න. හැබැයි හැම එකාම මරණ වෙලාවට උත්තරේ බිඳුවයි. දිග සමීකරණේ කොච්චර જાති වැඩ කරුවත් මරණ වෙලාවේදී ගෑණියක් කියලා මරනවා, පිරිමෙක් කියලා මරනවා, තැප විඳලා මරනවා, දුක මරනවා උත්තරේ බිඳුවයි. ඒක බිඳුව වෙන එකට මෙච්චර තටමඬ වටිනවා. ඈ? රියන්න නෙවෙයි වෙන අකුරක් වෙන්න ඉඩ තියෙනවා. මරණ මොහොතේදී හොඳ අපි යනවා ඊගා ප්‍රශ්න මොකද මේ මේ දුක් දෙන ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්සේ කාර්ය වෙන් කර කර හැකිනම් දිනකට පැය 8ක් පමණ බැවින් මාසකට දින 3ක් හෝ 4ක් නිවසේදී භාවනා කිරීම සුදුසුදේ දැනගන්න. දින කිහිපයේ එක්වර කිරීමෙන් කෙලින්ම වඩා සුදුසුද මොකද ඒකෙදි බලන්න පිංක ඒ භාවනා කරන වෙලාවේදී අපි දක්ෂ වෙනවා කියලා දක්ෂලා කෙලස් එන්නේ නැහැ කියලා දවසකට පැය 8ක් කිරුවට පස්සේ තව පැය 16ක් තියෙනවනේ මාසෙන් දවස් 3ක් කිරුවට පස්සේ තව දවස් 27ක් තියෙනවානේ. ඒ දවස් 27 10න් වැඩි කරලා බලන්න. දවස් 3 8න් වැඩි කරලා බලන්න ඉලක්කම් දෙක ගන්න. මෙච්චරක් කෙලස් කරනවා මේ කෙලස් නැතු වෙන කොයි එකද හොඳ. මගෙන් අහන්නේ මොකෝ මට දෙන්න දෙයක් තියනද? අපි කොච්චර අයිතිවාසිකම් ඉල්ලනවද දවසේ මෙච්චර කෙලස් ප්‍රමාණයක් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඒක හරියට දවසට ඕන කරන මේ නගර සභාවට කුණු එකතු කරනවා තියෙන්නේ. ඒ වගේ තමයි අපි මේ අයිතිවාසිකම් ඉල්ලන දවසට පැය 16ක් කුණු එකතු කරොත් ඇද්ද? ඒ වගේ දවස් 27ක් කෙරුවොත් ඇද්ද? නැත්නම් 28ක් කෙරුවොත් මොකද වෙන්නේ කියලා. කවුද මේ කතා කරන්නේ? අපි මොකේද දයිචුවාසිකම් ඉල්ලන්නේ මොකත් එක්කද මේ රණ්ඩු කරන්නේ? තන්නි කර කුණු වෙච්ච මනස මේ මේ විඥානයක් මේ ප්‍රශ්න නගන්නේ. අපි හිතන එක බාහිරේ කවුරු හරි උත්තර දෙයි කියලා. කවුද බාහිර උත්තර දෙන්නේ? ඒ නිසා මට කියන්න තියෙන දවසට පැය 24ක් කරන්න පුළුවන් නම් අන්න ගණන්. මාසෙකට 30ක් කරන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් 25ක් කරන්න. මට මොනම හිතේකවත් මට හිතෙන්නේ එක පැයක්වත් කෙලෙස් රත් කරන්න දෙන්න කියලා සිහියකින් බුද්ධියකින් සම්පජඤ්ඤයකින් යුක්තව. මේ අයිතිවාසිකම් කතා කරන්නේ කවුද කොහෙන්ද මොකෙන්ද කියලා හිතන තන්නේ කර මේ කෙලසිච්ච විඥානයක් කරන දෙයක් කවදාකවත් විඥානය තමංගේ මැජික් එක පේනවට කැමති නෑ මායාකාරය මායාව පෙන්වන්න කැමති නෑ කියලා සුද්ධවන්ත වෙන්නත් කතා කරනවා ඒකට කියන්නේ හොරායි අම්මයි පේන අහලා බෑ කෙලස් පැත්තේ ප්‍රශ්න දිහා බලන්න පින් කරන වෙලාවදිත් බලන්න ඕන පිනක් කෙරුවට කන්නේ පවු නොකර සිටීමේ හැකියාව පැත්තෙන් බලන්න. මුළු යෝග ජීවිතේම පින් පැත්ත ගැන කතාවක් ඇත්තෙම නැහැ. කෙලස් නොකර කිරීමේ සබ්බපාවස්ථා කරනම් කියන එක වග බලා ගන්නවා නම් ඔය පැය ගණන් අනම්මනම් තේරෙම නිකන් ඉලක්කම් මාන විතරයි. පුළුවන් තරම් බලන්න පරණ කර්මයකට මේ ගෙවනවා. අනේ අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් චිත්ත ප්‍රවෘත්තිය තමන්ගේ චිත්ත වීදි තිබුණට වැඩිය නික්ලේශී කරගෙන යන්න. ඔය අට කියලා අහන්නේ ඉඳගෙන ඉන්න කාලෙ වෙන්න ඇති මම හිතන්නේ. දැන් සක්මන් කරන කාලෙ වෙන්න. ඒකේ තියනවද සාතිකයක්? ওই කාලේ කෙලස් නැහැ. අනික් වෙලා කෙලස් තියෙනවා කියලා. පොඩ්ඩක් ওই ප්‍රශ්නේ සතිය කියන වචනයට දාලා බලන්න. භාවනා කියන වචනේ අයින් කළා ওই ප්‍රශ්නේ සතිය කියන වචනේ දාලා බලන්න සම්පූර්ණ නිර්වචන වෙනස්. සතිය නෑ. අවල් වෙලාවේ අසත්‍යමත් විය යුතුයි කියලා ඒක චිත්තක්ෂණයක්වත් දෙන්න බෑ කියලා. හැම වෙලාවෙම සතිය කියන්නේ. මේ ඔක්කොම සම්ප්‍රදාන කුල ප්‍රශ්න ඔක්කොම විඥානයේ මායාවල් අපි ඔය විඥානෙට කවදාක සතුරුදායක උත්තර දෙන්න බෑ. කන්න හරහ ගහන්න ඕනේ රිදෙන්නම ගහන්න ඕනේ. මොකද විඥානය අපිට ගහන්නේ ඒ විදිහටයි. වංචනිකමයි කරන්නේ. ඌට ඇම්බුෂ් එකක්මයි දෙන්න ඕනේ. ගරිල්ලා ක්‍රමයටයි දෙන්න තියෙන්නේ. කුඩු පට්ටම් වෙන්න ගහන්න ඕනේ. ගහලා කියන වැඩක් බලාගනි. මට භාවනාවක් කරන්න මම පුළුවන් තරම් සතියින් ඉන්න බලනවා කියලා කිව්වට පස්සේ යන්නේ එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඇතැම් තැන්වල ඇස නහය ద్వාර දොරටු වශයෙන් හඳින්නේ. ඒ ඔස්සේ යම් චක්කු විඥානය ඇස නැමැති දොරටු තොරෙන් අතුල්වන තොරතුරු නිසා ඇතිවන විඥානයේ විස ඇසේදීම ඇතිවන බව එයින් ප්‍රකාශ නොවන බව සිදුවේ. මේ කර්මාවෙන් පහදා දෙන සේක්වා. මේ හරි අවුලක් තියෙන්නේ ඒ කියන්නේ සර්වචනාංශයේ තියෙන චක්කුංච පටිච්ච රූපේ චොප්පජ්ජ චක්ක විඥානක් කියන වගේ එනකොට ඒ පහළ වෙන හැටි බලනකොට ගිනි ගලක් කැරකෙනකොට කතුරක් හරි පීයක් හරි තිබ්බොත් ගිනි පුළඟක් පයින්. ගිනි ගලේ පිළිපුරුගත් නැහැ, කතුරෙත් පිළිපුරුගත් නැහැ. දෙක ගැටුන් නැත්නම් ගිනි පුළඟක් පලින්නේ. ඒ වගේ තමයි ඇහැට රූපයක් වැදිලා එතෙන්ට චක්කු විඥානය ආවොත් විතරක් චක්කු විඥානේ ඇහි තිනෙකුත් නෙවෙයි රූපේ තිනෙකුත් නෙවෙයි. චක්කුංච පටිච්ච චක්කුවටපත් වූ ඒ වෙලාවේ චක්කුවට ඉදිරිපත් වෙච්ච රූපේ මිසක් ආයෙම දිගට පවතින රූපෙකුත් නැහැ චක්කුවකුත් නැහැ ඒක එකතු වීම නිසා විඥාණයෙන් ඒක අනුමත වෙච්ච ගමන් බලන්නේ පහළ වෙනවා. එනත දිගට පවතින විඥානයක් තියෙනවා කියලා කියනවනම් බුදුරජාණන්සේ අර සාති භික්ෂුවට දොස් කියනවා. එහෙම පොහෙත් කොහෙද මං කියලා තියෙන්නේ. දිගට පවතින රූපෙකුත් මේ ලෝකේ නෑ. දිගට පවතින ඇහැකුත් මේ ලෝකේ නෑ. දිගට පවතින විඥානෙකුත් නෑ. ඒවා ඒක පාරට ඇවිල්ලා අර දුවන ගිනි ගලට කතුරක් තියෙනකොට ගිනි පුළඟක් එනවා වගේ ගිනි කුරක් පෙට්ටිය ගහනකොට ගිනි පුළඟක් පයින්නා වගේ ඒවා එක ඒ වෙලාවෙ එකතු වෙලා වෙන දේවල්. ඒවට කියන්නේ තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියලා කියනවා. ద్వාර ආරම්භන තදුපපන්න කියලා පාලියෙන් කියනවා. ඉතින් මේක බලන්න බෑ හොඳට සතිමත් වෙලා එහෙම නැත්නම් සතිය උන්ට වේපුල්ල සතියක් ඇතුව මේක බැලුවොත් විතරක් ඒත් බුදුබණක් අහලා තිබුණා සමහරට තේරුම් ගන්න පුළුවන් නැත්නම් මේ වගේ හරි අමාරුයි පොතක හෝ මූලධර්මයක් අනුව විස්තර කරන්න අමාරුයි ඒ තරම්ම යූසුලි සර්වඥාන්ස කියන උපමාවක්වත් දෙන්න බෑ කියලා. සමහරවිට එකම පොඩි ප්‍රශ්නයක් හොවා එතකොට විඥානය යම් තැනක පිහිටනවා කියන එකම අත්‍යයක් නැති කතාවක් ඒ ස්ථානය ගැන කතා කරනවා විඥානයක් තැනක පිහිටනවයි කියලා කියනවනම් අනිවාර්යයෙන්ම කෙලස් තියෙනවා පෘථග්ජන මනසක් සුපතිට්ඨිත විඥානයක් එයාට භවයේ සාතිකයි. අපි මේ මුළු භාවනාවෙම කරන්නේ ඒ විඥාණයට ඇඟිලි ගහන තැනක් ප්‍රතිෂ්ඨාවක් නොදීමට අවස්ථාව සලසන. සමහර වෙලාවට කියනකොට හිතෙනවා කියනවා දැන් මේ විඥානය අසවල් ස්ථානයේ මේ ඇහිේද නැත්නම් පහුවේද ඔළුවේද ඒ වගේ කතා කිරීමක් කියන්නේ වැරදි වැරදි සංකල්ප මෙහෙම කියනවා සර්වජන් වහන්සේ දරෙන් හටගත්ත ගින්දරට දරගින්න කියලා කියනවා. පිදුරෙන් හටගත්ත ගින්නට පිදුරු ගින්න කියලා කියනවා. ලී වලින් හටගත්ත ලී ගින්න කියනවා. නිකං ගින්නක් කියලා එකක් තියෙනවද කියලා. බඩේ කියන බඩේ මොකක් හරි කියනවා ඒ ඇති වෙන උපස්තරේ ඒ ඉන්ධනයත් එක තමයි ගින්නේ නම වැටෙන්නේ ඇහැ ගිල්ල වැටෙන්නේ ඇහැ චක්කු විඥාන ගිල්ල වැටෙන්නේ ඇහැ නම් චක්කු විඥානය කියලා කියනවා නිකන් විඥානය කියලා එකක් නැහැ ඒකද ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලිවම ගොඩක් තැන්වල ඇහැ වගේ එකක් ද්වාරය කියන දොරටුවක් නැත්නම් පෝට් එකක් කියන එක පැහැදිලිවම කියලා තියෙනවා එතකොට දැන් අපි කියනවා විඥානය කියන එකට මේක අර කියෝගේ දරෙන් දරගින්න ඒ වගේම එක ඇහැ චක්කු විඥානයක්. ඒකටම තව කියනවා අනිත් මේක ద్వාරයක් කියලා. එතකොට නෑ නෑ මේ දෙකක් නේ කියන්නේ අපි නෑ අපිට ওই ප්‍රශ්නේ විසඳනවා විසඳන්න වෙන්නේ එක්කෝ විඥානය කියන ත්‍රෙඩ් එක විතරක් ට්‍රේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ద్వාරය කියන ත්‍රෙඩ් එක ට්‍රේස් කරන්න නැත්නම් අරමුණ කියන කාලන් තුන එකතු කරගත්තොත් අපි සංකීර්ණ කරගන්නවා. දැන් විඥානය කියන එක ගත්තොත් විඥානය හැම එක කොයි වෙලාවෙ මොකක් හරි දඩමීම කරගෙන ප්‍රතිෂ්ඨාවක් ලබාගෙන තමයි පහට වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාව ලබාගෙන පහල එතන අයියා වෙනවා. අයියා වෙලා ඒක රාග කරවල ආශා කරවල අනික් දේවල් වෙන්නේ නැති බවට මේ මොකක්ද කියන වතවත්කී පවත්තගෙන මම අයියා කරගෙන යනවා. හැබැයි අන්තිම දුර්වල භංගුර මේ මොකක්ද කියන්නේ? ක්ෂණ භංගුර දෙයක් විඥානේ. නමුත් අපේ තියෙන තකතිරුකම නිසා යා රජ වෙනවා. රජ වෙලා අපිට නීති දාන්න එනවා. බුදුරජාණන් කියනවා හරි වට නීති දාපන් මම දෙන්නම් ඔබට ක්‍රමයක්. ඔය විඤ්ඤාණය පිහිටන තියෙන තැන නැති කරපන්. විඥාණයට පිටින්න තන අපතිත්‍ිත විඥානේ අපි අර ප්‍රශ්නයක් අපි මම පතරක් දාලා දෙනවා කවුද ඒක වැරදියෙන් නගලා තිබුණේ රූපේ අලි දර්ශනයි කියලා දාලා තිබුණා විස්තර කරන්න කියලා අලි දර්ශන වෙන්නේ UNP කාරීන්ට මෙතන අනි දර්ශනයි අනි දර්ශනයි කියලා කියන්නේ රූපේ විඥාණයට ඇවිල්ලා පහට පිට ගන්න තැනක් නැහැ මම මම පාන දෙයක් නෑ. ඉතින් අපි මේ රූප ධර්ම ගෙවන් කිරීමෙන් ආනාපානය ගෙවන් කිරිල්ලෙන් අපි පෙන්නනවා විඥානයක් තියෙනවා මේ පටිච්චිත විඥානට සාපේක්ෂව බාහිර ඉන්ද්‍රිය ධර්ම පටිච්චිත නොවිච්ච තව විඥානයක් අර ඒක අරූපයි. ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒකේ ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා යා මේ රූප සංඥාවල් තාම ප්‍රයෝජනට ගන්නවා. නාම ධර්ම ප්‍රයෝජනට ගන්නවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර ප්‍රයෝජනට අරගෙන මේ විඥානයේ ප්‍රායධානිය පිටව ගන්නවා. ඉස්ලාම අපි කරන්නේ අර ඉන්දිය ධර්ම සම්බන්ධ ඒකට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥානය පච කළා දාන. ඒකට ධ්‍යාන කියලා කියනවා. නැත්නම් විපස්සනා සමාධිය කියනවා. විපස්සනා සමාධියට ගිහිල්ලා බලන දැන් විඥානය මොකද හිටලා තියෙන්නේ කියලා. ඒකට තියෙන වේදනා සංඥා දෙකයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ සැප වේදනා දුක් වේදනා කියලා හොයන ගමනින් වෙන්නේ විඥාණයට පොහොර වැටෙනවා. කොයි වේදනාවක් වින්දනයක් විතරක් තියාගෙන ඉන්නවා සංඥාවල් වල පෙන්වන්න පටන් ගන්නවා ගෑනු පිරිමි හරි වැරදි ලිංග ආකාර නිමිති ගත්ත ගමන් විඥානයේ පෝෂණය ලබනවා සියල්ලම එහෙමම එන මොන සංඥාවක් ආවත් ඒකට ආඩම්බර වෙන්නේ නැතුව කන කනගාටු වෙන්නේ නැතුව විඥානයන් වල විඥානයන් මම මාගේ කියා ගන්න නැතුව ඉන්නකොට ඒ වේදනා සංඥාත් පුදුමාකාර විදිහට ගෙවන් වෙච්චාම එතකොට එනවා විඥානයක් බුදුරජාණන් කියනවා ඒක හිතින්න පුළුවන් චේතනාවලයි ප්‍රකල්පනාවලයි අනුසේ විතරයි. ඉතින් එච්චර සුද්ධ කරගත්ත එකේ චේතනාව පහල කරපුවම විඥානය ඒක පෝෂණය කරන ආය රායදානියක් පිටවෙනවා. දැන් දෙන්නේ කියලා චේතනා කරන්න එපා. ප්‍රකල්පනා කියලා කියන්නේ අනාගත සැලසුම්. කල්පනා දාන්න එපා. දාපු ගම විඥානය ඒක පදනම් කර ගන්නවා. ඊට පස්සේ අනුසේ ඉතුරු වෙන්නේ දැන් ඔබට අනුසේ බලන්න පුළුවන්. මොකද මේ චේතනා නැහැ. ප්‍රකල්පන කරන්නේ යෝගාචරක විදිහට හික්මෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා විඥාණයට ඔය කේන්දරේ බැලුවා වගේ අනුශේධ ධර්ම එන්න පටන් ඒ එන දේවල් හෝ මම කියාගත්තත් විඥානේ ඒක අදි රායදානෙ වෙන්නවා. ඒව එනේන අනුශේධය බලලක මම නෙවෙයි කියපන්. මගේ නෙවෙයි කියපන්. මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒකේ ඩිස්ක්ලේම් කරනවා, ඩිස්වව් කරන්න කියලා කියනවා, ඩිස්ඕන් කරන්න කියනවා. ඒ කියන්නේ ඒව මම මාගේ කියාගන්න එපයි කියලා. එසොට එන්නේ එන්නේ විඥාණයට පදනමක් නැතිතරපත් වෙනවා. එතකොට ඒ කියන්නේ විඥාන විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ විපරිණාමයේ සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයේ ඉන්ද්‍රියපද්ද විඥානයේ ඉඳලා විඥානේ බෝල එක මැදට එනවා වගේ එන්නේ. මැදට යන්න යන්න විඥානේ ප්‍රබාසරයි. කෙලෙස් අඩුයි. නමුත් ඒ කෙලෙස් අඩු විඥානය කාම ලෝකේ හිටපු මනසට බෙන්නේ හරි දියාරු කම්මැලි නීරස ඒකාකාර කිසිම උනන්දුවක් ඇති කරන්නේ නැති එකක් විදියට. ඉතින් ඒ වාහන කඩන ආය යනවා ඉන්දිය ධර්ම වලට. ආයෙත් ගිය දවසේ තේරෙන පටන් ගන්නවා නඩු ගොඩයි මානසික අසහන වැඩි ආතති වැඩි ඊට පස්සේ ආයෙත් එනවා අර හිටපු විදියට මැදට ඇවිල්ලා බලනකොට එතෙන් යනකොට කම්මැලි. මෙතෙන් යනකොට සිද්ධි බහුලයි කෙලස් ගොඩයි. ඉතින් මේ දෙක අතර යෝගා බුදුහාම කියන ඔන්න ඔබට නම් කියලා දීලා තියෙනවා. ඔබ කෝකටද කැමති? ඔබ මේ විඥානේ පිරිසුදු වෙගෙන වෙන පැත්තට යනවා සත්පුරුසයි. ඒකේදලා ආයේ ඉන්ද්‍රිය පැත්ත විඥානට යනවා අසත්පුරුසයි. විඥාණයට චේතනා දෙන්නේ නැතුව ප්‍රකල්පන දෙන්නේ නැතුව විඥානේ निराහාර කරනවා කියලා දෙයක් තියෙනවා. විඥාණයට දෙන්න තියෙන ආහාර අඩු කරනවා. වීනින් කියලා කියන්නේ කිරෙන් දරුවට කිරින් වරනවා වීන් ඔෆ් කරනවා වගේ අන්නේම කරන කෙනාට විඥානයේ එන ඇඹරිල්ල දැඟලිල්ල නිසා අපිට දාඩිය දානවා බය හිතෙනවා අසහන වෙනවා නිින්ද ගන්න නැතු වෙනවා සුලිසුලං වෙනවා මහා සෙල්ලම්මගයක් කරනවා හරියට බලනකොට මේ හරියට ඇඟට ලෙඩක් ඇවිල්ලා වෙන්නේ මොකද අර විඥානයේ දින පොහොර ආහාර ටික බුදුහාමුදුරගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරනවා අපිට පේන්නේ හරියට අපිට ඇඟට ආහාර නැතුණා වගේ දුකකට ආවා ඉතින් එතකොට මේ මිනිස්යාට දෙනවා යකෝ මේක මේ දුක නැති කරන්න කියලා පටන් ගත්තා. තිබුණට වැඩිය මල වාතයක් නේ. දැන් ඇවිල්ලා තියෙන තිබුණට වැඩිය දුකයි කියලා භාවනා කරනවා කියනවා කරන්නම් එපා අයියෝ ඔක මං කරලා තිනවා කෙරුවාම පුදුම දුකක් තියෙන්නේ. ඉතින් ඒ කට්ටියට ඡන්දය හම්බ වෙනවා වැඩියෙන්. මේක කාගෙන ගිහිල්ලා විඥානයේ අපතිටිත දායක නැත්නම් අනිදසන මට්ටමටපත් කරාට පස්සේ තේනවා මේ බුදුහාමුදුරු කියන දේ කරන්න බැරි කමක් නැහැ. අපි ඒකට කැමැති නැතිකම තියෙනවා. අපිට ඕනේ මේ කෙලෙස්. අපිට ඕන මේ নানা ආකාර විචිත්‍ර ලෝකේ. යෝගාවචරයට අඩු ගන්න ඒ දෙකවත් පේනවා. ඒකවත් දන්නේ නැති කාම ලෝකේ ඉන්න මිනිස්සයා ගැන ඒ මොන හරණක්ද මොන සවරණක්ද මොන සාන්තියක්ද තියෙන්නේ. ඒක නිසා මේ අපි සංසාරේ ගොතෙක් කල් හිටියේ එතන තමයි. ඒ නිසා අපිට කාටවත් ඇඟිලි දික් කරලා තෝයි මොකද ඔය වැඩේ කරන්න කියද හැකි අපි ඇඟිලි දික් කරන අපේ අතීතයට තමයි. අපිට තියෙන මේක තේරුම් ගන්න මේ ක්‍රමවේදය හරහා පුළුවන් තරම් විඥාණයට ඒ දෙන ආහාර පුළුවන් තරම් අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා විඥාණය නිරාහාර தත්තරපත් කරන එකට කියන අපපතිත්ත විඥානේ නැත්නම් අනිදස්සන විඥානේ කියනවා. අපි ලෑස්ති විඥානේ දර්ශන විතරක් නෙමෙයි ඒක 3D colored වලින් බලන් ඉල්ලන්නේ අපි. නිකන් සාමාන්‍ය colored බෑක 3D වෙන්නනවනේ. ඒක වෙලාවට යනකොට ගෙදර ගෙනියන්න CD එකකුත් දෙනවනේ. රූප සංඥාව සම්පූර්ණයෙන් නැති කරලා රූප සංඥා මැදදීම හැලෙනවා මේ රූපංච රූප සංඥාච අසේසං උපරුජ්ජති මේ රූපේ නැති කරනවා කියන තමයි ගීගය අතාරනවා කියන්නේ ඒක ඇති කරුවේ නැතුවර මේ ඇවිල්ලා අත් දෙකක් ගත්තම අරට වැඩි එනවනේ ඈ ඔය නැත්තම් ඇත් දෙකව ගත්තාම මෙහි ඉන්නකොට අපිට අපි ගෙදර ඉන්නවට වැඩිය ගෙදර ප්‍රශ්න වලනේ ඉන්නේ ඒත් ඒ රූප සංඥා තමයි ඒව අපි අර අපි හිතන්නේ මේ රූප ධර්ම උපයන්න අමාරු කියලා. අමාරු දේ රූප ධර්ම ගලවන එක. වේලෙලෝ පහර දෙන. රූපෙට වැඩිය රූප සංඥාව. ඉතින් ඒකවත් තේරුම් අරගන්න යම් ප්‍රමාණයකට භාවනා කරලා ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන් මිනිහෙකුනේ. සමහරට ඇස් දෙක වහගන්න බයයි. මේ ඇස් දෙක වහගෙන ඉන්නකොට ඒකට බය කී දහහක් ඉන්නවා කියලා හිතනවා. අඳුරු තැනකට වෙලා ඉන්න කී දෙනෙක් බයද? තනි වෙන්න කී දෙනෙක් බයද? ඒ තරම් කෙලස් ගොජ දානවා. මේකෙදී උනත් ඒ විඥානයේ පිරිසිදු වෙගෙන එනකොට සහලවනවා. ඒ මොකෙක්වත්ම නෑ මම දැකලා නෑ භාවනාවේදී ඒ වගේ විසම ගති හරහා දැක්ක නැතුව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ තරම් මේ විඥානේ මායාකාරී. ඒ තරම් මේ ෂටයි. ඒ තරම් වංචනිකයි. විද්‍යාර බුදුරජාණන්සේ කියලා තියෙනවා මෙන්න මේ වෙලාවේදී ඔය යකයිනවා මෙතෙන්දි මේ යකයිනවා ඌට ලේ ලේ කොටුව දීපන් ඌට බුලුටු දීපන් ඌට උග්ගහක් දීපන් කියලා ලියලා තියෙනවා. දන්නේ එක බඩට ගන්න කියලා පිටියල්ලෙම දීලා නිකන්. බැලුවොත් බය වෙනවා. බලන්න එපයි කියන්නේ. ඕ පිළි මේව කරන කොට්ටුරුවට කියලා යන්නේ බඩට කියලා හැත්ති කරන ඵලයන්. වහා පොළොවයි ඕක එකක් දිග ඇරගෙන අම්බරවගෙන එනකොට දැනගනින් එන්නේ ඔය ඇතා උග්ගහ දීපන්. ඔය ලේ ඉල්ලගෙන එනකොට ලේ කොටුව දීපන්. ඔබ බලන්න එපා බැලුවොත් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ යෝගාවචර කරන්නේ ඒක බලන්න. <laughs> ඉතින් නවුසටික්. ඉතින් වමන යනවා. ඉතින් නිින්ද යන්නේ. ඉතින් දඟලනවා. මම හිතනවා ඒ වුණත් ඒ දඟලිල්ල හොඳයි. අපි යන් මොකද අපිට අදිව කරන්න තියෙන වැඩ. <laughs> ඈ? ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න. අනිදස්සන විඥාන tattete අවශ්‍ය සතියයි විඥාන නේ කොහොමඩක්වත් විඥානේ දරුවෙක් සමයි සතියේ. මේ කියන්නේ මේ චෛත්‍ය චෛසික ධර්මය. නමුත් මේ වෙලා තියෙන්නේ මේ විඥානීය කියන හිතත් විඥානයේ විසින් ඇති කරන චෛසික අපි පොතේ ඇහුලනකොට 52ක් කියලා කියනවනේ. මේ 52 හැමදාම රණ්ඩු. මේ 52 ඇතුළත කුසලෙත් තියෙනවා අකුසලෙත් තියෙනවා සද්ධාවක් තියෙනවා කම්මැලිකමක් තියෙනවා. තේරම මේ 52 ඇතුළේනේ. ඉතින් එක මිනිහෙක් ඇතුළත පුදුමයි මේ 52ක් තියානින්න කාටද? ඒකට කියනවා ඔය මේ දිවදීයන්ගේ විමානේ එයා ගිහිල්ලා කාර් එක පාක් කරනවලු හරක. එතකොට ඇවිල්ලා ගණ දෙයියෝ ඇවිල්ලා මීයයි මීයක් පාක් කරනවා. කතරගම දෙවියෝ ඇවිල්ලා මොනරයි ණයයි. මේ කට්ටිය ගෑරේජ් එකේ එන්න ෆයිට්ලු. ජීවදීයන්ගේ ගෙදර ගෙදර ඇතුලේ මේ දේව සභාව තිබ්බට ගෑරේජ් එකේ වාහන වල හැමදම ෆයිට්ලු. ඒ වගේ තමයි ඕනම කෙනෙකුගේ චෛත්‍යයක් ඇතුලේ මේ හිත ඇතුලේ මේ සද්ධාවේ උප්පරීම අවෙක්ක ප්‍රසාදයක් තියෙනවා. මේ පැත්තෙන් බුදුහාමුදුරන්ට බයින තරම් අසද්ධාවක් තියෙනවා. මේ පැත්තේ සියල්ල දැක ගැනීමේ නිවන් දකින ශක්තිය තියෙනවා. අර පැත්තෙන් අම්මෝ තකතිරු මොඩකම තියෙනවා. මේ පැත්තේ වීර්යයක් තියෙනවා සක්විති රජකමට. අර මේ පැත්තේ හිටගෙන නිින්ද යන කුසීතකම තියෙනවා. මේ ටික ඔක්කොම තියාගෙන ජීවත් වෙන මනසට අම්මව වඳින්න වටිනවා පුතත් දන්නේ. මේවා සෝට් අවුට් වෙච්ච දවසේ වින් කරපු දවසේ සතියට විතරයි පුළුවන් මෙයා මෙයා මෙයා මෙයා කියලා වෙන් කරගන්න වෙන් කරලා දෙන්න විඥානේ තමයි වෙන් කරන්නේ සාමාන්‍යයෙන් නමුත් සතියට පුළුවන් අල්ලගන්න මේ මේකට කොච්චර ශක්තිමත් දේවල්ද එකිනෙකා ගැටි ගැටි ඇතුලේ තියෙන්නේ ඇතුලේ ඉන්නකම් මේකේ රණ්ඩුව තියෙන්නේ ආහනේ රණ්ඩුව නැති කරලා මේගොල්ලෝ පොඩ්ඩක් ඈත් කරලා ශක්තිමත් වුණාට පස්සේ ඒක එන Javaය අර 1 1 2 නෙවෙයි ඒ Java එකතු වුණාට පස්සේ මනුස්සත් එක්ක වුණා. ඔක්කොම පෙළ ගැහිලා එන්න පටන් අරගත්තට පස්සේ හිතා ගන්න බෑ මෙච්චර හැකියාවක් මෙච්චර දක්ෂකම් අපි ළඟ තියෙනවද කියලා. අපි දක්ෂකම් දෙන්න ගියර කවදාකවත් කරන්න බෑ මොකද අර ඇතුලේ රණ්ඩුව තියෙනවා. අපි භාවනා කරනකොට කරන්නේ මේවා ඒකෝදි භාවං ඒකාග්‍ර භාවයටපත් කරලා සමාධිගත කරනවා කියන්නේ මේ ඔක්කොම අර කාන්දන් අංශු වගේ මේ දිශාගත කරනවා. අපි මොනවද කියන්නේ අවිධිමත්ව තිබිච්ච මේ චෛතසික ටික විධිමත් කරනවා. එතකොට ඉතින් බුදු හිත තමයි. ආයසරයක් අවිධිමත් වෙන්න බලන ඕනම චිත්තක්ෂණයක. ආයසරයක් විධිමත් කරන්න බලන ඕනම චිත්තක්ෂණයක. ඒ දේවත් ඇරි දන්නේ යෝගාවචරය විතරයි. පෘථග්ජනයා අවිධිමත් එක විතරයි දන්නේ. ආට විධිමත් තත්ත්වයක් හිතන්න බෑ. ඒ නිසා මේ කරනකොට කරනකොට තියෙන මේ විධිමත් තත්ත්වක ඉඳලයි අවිධිමත් වෙලා. ඒ නිසා විධිමත් තත්ත්වේ ප්‍රාථමිකයි. විධිමත් තත්ත්වේ ප්‍රාග් අවදියක් අපි මේ අවිධිමත් තත්ත්වේ ප්‍රාග් කරගෙන දැන් ජීවත් වෙන්නේ. ඒ තේින්න අතෙන්ට යනකොට බුදු වෙන පැහැටි, රහත් වෙන හැටි මේ අමර දෙයක්වත් නොවන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා සතිය හොඳට ඒ නලු නිලිය වෙන් කරලා පෙන්නනවා. මෙයා මේ කෘත්‍ය කරනවා, මෙයා මේ කෘත්‍ය කරනවා, මෙයා මේ කරනවා කියලා හොඳට මැප් එක ඇඳලා පෙන්නනවා. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් භාවනා වැඩ කටයුතු කළා. තාම ස්ථිරව ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. තාම ස්ථිරව ස්ථිර ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. ආනාපානයේ සොයවි යන හැරෙන වෙන වැඩකට ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. තවදුරටත් දිනුවේ හැටි කෙසේද? ඔබ වහන්සේ තුමියන්සෝ. ප්‍රතිඵල පිළිබඳ අපේක්ෂාව අතහැරපු දවසේ හරි. ස්ථිර ප්‍රතිඵලයක් කියලා දෙයක් හිතන තාක්කන් නිත්‍ය සංඥාවේ ඉන්නේ. ආත්ම සංඥාවේ ඉන්නේ. ඒ නිසා ඒ අපේක්ෂාව තමයි අපි යොදවන්නේ. ඒක නිසා අපිට තියෙන්නේ මේ වෙලාවේ පව් කෙරෙන්නේ නැත්නම් ඔය ඔය ඔය දැන් කියන මතදී පව් සිද්ධ වෙන්නේ නැත්නම් නිවන කියලා බාර ගන්න උපරි උපරිම අනුග්‍රහ කරන්න ඒ හිත පුළුවන් තරම් පවත්වා. ඒ හිතටත් ගිහිල්ලා තවත් ප්‍රතිඵල නැහැ කියලා තැවෙනවා නම් ඉතින් બોලේ ඉතින් මොකද කරන්නේ? <laughs> කියන්නේ තෑග්ග දුන්නට ඒක ඇප්‍රීෂিয়েට් කරන්න දන්නේ නැහැ. ඒක දෙන්නත් ඉසල කියනවා ඊගාය මොකද්ද කියලා. ඒ වගේ ඒ කෑදරකම තමයි අපිට ලේවල උරුමේ තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ඇති කියන්නේ ඉගෙන ගන්න. සන්තුට්ඨීතාවය, සන්තුෂ්ත භාවය. සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන iterator ජීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයම් සිවුරකින් සතුටු වෙලා ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඉගෙන ගන්න. මොනවා හරි ඩිංගිත්තක් හම්බ වෙච්චාම මේකෙන් සතුටු වෙන්න දන්නේ නැති මනුස්සයාට කියන්නේ අත්‍රිච්ඡතාවය අත්‍රිච්ඡතාව සන්තෝෂ කරන්න මොන જાතියම සන්තෝෂ කරන්න ඒ මහසිසයිඩෝ ඒක විස්තර කරන කියනවා අපි පුංචි කාලේ අපිට තඹ සතයක් හම්බ වෙච්චාම නැත්නම් සත සතිය කාසි ටිකක් අත පිරෙන්න හම්බ වෙච්චාම අපිට දැන් තියෙන සක්විති රජකමටත් වැඩි පුදුම සතුටක් තිබුණා නේද අලුත් ඇඳුමක් හම්බ වෙච්ච දවසක දැන් බලන්න ඒ කාසි ගන්නට ලක්ෂ ගණන් අතර දීලා බලන්න තාම සන්තෝෂ කරන්න බෑ ලක්ෂයක් අතට හම්බ වෙන 125000කට බිල එනවා. කියන්නේ එන්නේ එන්නේ එන්නේ අපිට අර සන්තෝෂ කරන්න පුළුවන් ගතිය අඩු වෙනවා. ඒ නිසා ඒ හුනියමෙන් එපිට, ඒ සාපෙන් එපිට වෙන මොකක්වත් කාටවත් ඕනේ මේ දේෙන් සතුට වෙන්න පුරුදු වෙච්ච මනුස්සයාට මම කිය අර මේ මෙල්බන් වලදී මම මතක් කරේ මම ගිය පාර යුකේ ගියාට පස්සේ ඒ අලාකෝ මහත්තයා ලන්ඩන් බුරුසියාට ඇවිල්ලා පොතක් පූජා කරා. ඒකේ නම enough නිසා ඉගෙන ගන්න ජීවිතේ ඇති කියන්නේ එදාටම නිවන් දකින්න. කවදා හරි. එහෙම නැත්නම් මදි කියන්නේ ඉගෙන ගත්තොත් ඔබට කොයි જાති දුන්නත් අර මේ මේ තිබහට ලුණු අතර බොන මිනිහෙක් වාගේ අදාකත් ඇති වෙන නිසා මේ කාම ලෝකයේ මෙච්චර මිනිස්සු සතුන් මරද්දි හොරකම් කරද්දි බොරු කියද්දි කේලම් කියද්දි කරද්දි මගේ හිත මම සතුන් මරන්නෙත් නෑ හොරකම් කරන්නෙත් නෑ කේලම් හිස් වචනත් නෑ කෙලෙසයක් වඩන්නෙත් නෑ අනේ අන්තක් අඩිය පාදගත්තා. තවත් මොනවද ඉස්සරහට ඉල්ලන්නේ. ඒ නිසා ඒකට ඇති කියන්න වෙන තාකල් වෙන මොනවත් ලැබෙන්නේ නැහැ. අනිතික මොනම හරි නিত্য ඵලයක් කියන එකක් මේක ඇත්තේ නැහැ. නিত্য කියන සංඥාවම බුදුන්සේ කියනවා නිවනට බාධා. එහෙම නিত্য ලැබෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඵලාපේක්ෂාවකින් තොරව කරන්න තියෙන දේ කරනවා නම් ඒක වඳින්න වටිනවා. මම හිතන්නේ අපි හැම බණකදීම වගේ පහුගිය දවස් දෙක තුනේ මතක් කරා. මතක් කිරීමක් විතරයි මම මේ කරන්නේ. ස්වාමීන් වහන්සේ පුතක් පුතක් දැනයන්ට අචේතනික අචේතනිකයේ වැටෙන සිතුවිලි ඇත්ත වශයෙන් සචේතනික වන්නට පුළුවන් බව සිතේ. උදාහරණ වශයෙන් කුසේකට රෝමක් ස්ත්‍රියක් දේ නැත යොමු වීමට ප්‍රථම වරට සිහියක ගැටෙන විට චේතනාවක් කර්මයන්ගෙන් සමසමී ඉන්නේ හැට. කර්මාවෙන් පහදා දෙන්න. මේක තමයි අහකන්නයි ඔරොක්කේ දානවා කියන්නේ ඔකට තමයි. ඕනම වෙලාවක අපිට පුළුවන් පාර ගිහිල්ලා තියෙනවා කරිකුණු කන්දලක් කරන්න කනකාට වෙන්න ඕන තරම් පුළුවන්. ඒ තරම මේ හිත තෙතපාන් කැලලක් වගේ එළිය තිබ්බ ගමන් වාතයේ තියෙන පුස් ඇදගෙන මේ පුස් කරනවා. ඕක පොඩ්ඩක් ටෝස් කරලා තියන්න මොකුත් වෙන්නේ. පංගල ටෝස් කරලා තිබ්බම වාතයේ විස බීජ නැතුව නෙවෙයි. මොකෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඔක තාපයෙන් මේ තපසෙන් කෙලස් ටික මිරිකලා ඉන්න. ඒක නෙමෙයි කරලා තියන මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අර පම්පෙත්තව තමයි. මේකට කියනවා ටෝස් කියලා. ඒකන අමු කියලා. අමු කියන්නේ කෙලස්. ඉතින් ඒක දැනගෙන අපිට කියන්න ඕනේ දකින්න ස්ත්‍රියගේ කෙලස් නැහැ. මේ දකින්න පුද්ගලයාගේ තමයි කෙලස් තියෙන්නේ. ඉතින් ඒ මේ දකුණු පුතේලා තුල කෙලස් තියදී අර ස්ත්‍රියව කොට කවමක් අඳගෙන හිටියා කියලා. ඕ මේ ගෑනට බනින්න හදනවා කියලා කියන්නේ අර කෙලින්ම කැකිල්ල තීන්දුවනේ. කැකිල් රජුණන්ගේ තීන්දුව මම දැන් කවුරුත් වගේ තියෙනවා. මම හතර පහ තැනකදී බනදි කියලා තියෙනවා. ඒ කවුරු හරි අල්ල ගන්නවා අපි දඩමීම කරගන්න අපේ තියෙන කෙලස් වලට මට කෙලස් ඇවිත්වි අසවලයි කියලා. ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ විවිධ මම විනාකාරයක් අත්දැකීම් සමාජ විවිධ තියෙනවා. දෙකෙන් හැටෙන්නේ මම මගේ දැනගන්නවා තිබුණේ දැන් අපි යම් මානසික දියුණුවක් තියෙන අවස්ථාවේ අචේතනික තියෙන හිතුවට ඒක ඇත්ත වශයෙන්ම සත්‍යෙද සත්‍යතනික වෙන්න පුළුවන් නේද කියන ප්‍රශ්නේ. ඒක ඒක කිසියම් කෙනෙකුට పూర్ව කලින් ඇදුව කියන්න බෑ. ඕන දෙයක් සචේතනික අචේතනික කිරීම ඒක ඉන්ස්ටන්ටේනියස් ඒක ඉලෙක්ට්‍රික්. ඒක කාටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒ කියන්නේ වෙන වචනකින් කිව්වොත් දැන් මට හිතුණොත් මේක ඇත්තටම අචේතනිකයි කියලා ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව ඒක ක්‍රියාදාමයක් වශයෙන් ඇත්ත වශයෙන්ම සත්‍යයට සත්‍යයට ඒක ප්‍රායෝගික පැත්ත තමයි කියන්නේ මේ හිතවිල්ල මම නෙවෙයි. මේ සචේතනික වුණත් අචේතනික වුණත් මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා නිකම් පොඩි මන්තරයක් මතුරුනවා. ඒක මට අචේතනිකයි කියලා හිතුණොත් මම ඒ වෙලාවේ honestly මට ආවොත් ඒ කියන්නේ ඒක කර්මයක් වෙලා නැහැ කියන්නේ. චේතනාවක් තිබුණේ නැහැ. ඇත්තට අචේතනික වචනයක් කියවුණත් ක්‍රියාවක් වුණත් හිතවිල්ලක් ආවත් කර්ම වෙන්නේ නැහැ. නමුත් ඒ මනුස්සයා දැවෙනවා නම් මොකද කරන්නේ කාටද පුළුවන් ගලවන්න යාව. මම හදිසියේ බලනවා බලනකොටම මේ මනුස්සයා හිතනවා මම බැලුවේ රාගෙන් කියලා. නැත්නම් මටම හිතෙනවා පස්සේ මෙයාගේ ඉඟි බිඟි හැටියට බලනකොට මට ඒ වෙලාවේ දිඳපු ගමන් රාගෙට මාරු වුණා. දැන් පටන් අර ගන්නකොට මේ මේ කුණු විකාරයක් දිහා බලන්න. පස්සේ බලනකොට ඔන්න රාගෙට වෙන්න පුළුවන්. කිසිසේත්ම කියන්නේ නැහැ. නමුත් අපි මෙයාට ඒ දෙක ඒ පව මේ මනුස්සයාට හේතු කරන තරම් ආත්මවාදී වෙන තැන තමයි අපි සමාජ නීති උල්ලංඝනය කරන තැනට යන්නේ. ඒ සීලේ. මේ සමාධියෙන් අපිට දැනගන්න පුළුවන් ඒ කාමච්ඡන්දය ඇතිවීමට අපිට අරමුණක් ඕන රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක්. ඒකේ ඒ ධාන ශක්තිය තියෙනවා නම් අපේ ඒක එන්නේ නැහැ. නමුත් මේ ධානයෙන් ඉවරන පස්සේ ආය ආවට පස්සේ ආය එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනුශේ ධර්ම නිසා ඒ නිසා ඒ දේවල් වලදී අපි සුද්ධවන්තෙක් වෙන්න අපි අල්ලපු gedara මනුස්සයාගේ දෝෂේ කියන්න හදනවා මිසක් ආ මේ ඇතුලේ තමන්ගේ කාමච්ඡන්දේ නතර කරන්න උත්සාහ කරපු දවසේ පාන් කැල්ල ටෝස් කරලා තිබ්බ දවසේ විසිබිජේ නැහැ. ඒ නිසා සරුවත්යන්ස කියනවා අතිත්ත දීරෝ විනේති ඡන්දං. ධීර පුරුෂයා කරන්නේ තමන්ගේ කාමච්ඡන්දේ නැති කරන්න හදනවා මිසක් ලෝකෙ මට්ටම් කරන්න යන්නෙත් නැහැ. සදාචාරයෙන් ලෝකෙ හදන්න යන්නෙත් නැහැ. ඒක යම් මට්ටමකට ඇත්ත කතාව. නමුත් අවසාන විනිශ්චයක් වෙන්නේ ඇතුළත තියෙන එක. ඒක වුණත් රජෙක් වෙන්න නම් රජෙක් වගේ හැසිරෙන්නයි කියලා ඉංග්‍රීසි කියමක් තියෙනවා. ඒ නිසා Tamanට ඇත්තටම දැකලා රාගය ඇති වුණත් ඒ රාගය හෝ රාග හිතවිල්ල හෝ නැත්නම් ඒ රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනකොට ඒක ධාර්මිකයි නේක බොරුවක් නෙවෙයි හොඳ පැත්තට යොමු කරන්න. ඒක නිකන් අර මන්ත්‍රයක් ජප කරනවා වගේ හිත විදහාට රාගය ඇති වෙන වැඩ පිළිවෙල වේගය කඩලා නෑ ඔයක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනකොට අපිට ඕන ආනපානට යන්න ඉඩ ඒක ඇත්තට ක්‍රමසහ විදි. විශේෂයෙන්ම විපස්සනා ක්‍රමසහ විදි. රේන්ජ් එක අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි කුප්පන ගතියත් අඩු වෙනවා. ඒක හරියට කියනවා නම් අපි විෂ බීජයක් තියෙන තැනකට යනවා. යනකොට අපි ඉන්ජින් මේ මොනවාද ඉමුනිටි එක අරගෙන යනවා මේ මොකද්ද මේ වැක්සින් එක අරගෙන යනවා. වැක්සින් අරන් ගියාට ඇත්තටම අනිත ඔක්කොම ලෙඩු අනිත ඔක්කොම බලනවා මේ මනුස්සයා මොකටද මේ සෙනගස්ස ට්‍රේනින් කරන්නේ තමන්ගේ හිත දාන්න මට හැදෙන්නේ නැහැ කියලා. ඒකට මේ මනුස්සයාට අර කට්ටියත් එක්ක ඇසුරු කරනකොට එයා වැඩ කරන්නේ අර බය මනසකින් නෙවෙයි. එතකොට ඇත්තට වැක්සින් එකෙන් කායිකව අරසා කරනවා හිතත් අරසාවක් තියෙනවා. එන්නේ නැහැ. ඉතින් ඒකේ වැක්සින් එක ගහක් නැති කෙනාට ඒනේ ඒ ආනිසංස ගන්න බෑ. ඒ මනුස්සයා යන්නෙම බයෙන්. යන්නකොටම පළවෙනි එකෙන්ම සිම්ප්ටම් වලින් මේ ආතුර වෙලා හිත ඊට වැඩිය බය වෙලා ඇත්තම දහස්වර මැරෙනවා. ඒ නිසා බුදුරජාණන් කියන්නේ යන්න ඉස්සෙල්ලා මේක අරන් ඵලයන්. ඒ වෙන්නේ අපි ඉන්නේම කාම ලෝකේ නිසා පුළුවන් තරම් හිත වැක්සින් එක අරගෙන තියාගෙන ඉන්න සතියෙන් ඉන්න. එතකොට මේ දකින්නදී වෙනදා වගේ අර ආලවට්ටම් දාලා ඒක රාගේ ගොජ දාන මට්ටමටපත් කරන්නේ නැහැ. ඇති හැටිය දැකලා නතර කරන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙලා තියෙන නපුරු බලපෑම පුළුවන් තරම් අඩු වෙනවා. ඔව් ප්‍රපංච හදන එක තමයි පුරුදු නැති මනසෙන් කරන දේ. අතර ඒකට ඒ මනසට දොස් කියන දෙයක්වත් නැහැ. ඒ අර ඇබ්බැහිය තියෙන. ඒ නිසා ඒ මනසට දොස් කිව්වොත් එයාගේ මේ ඉච්ඡා බංගත්වය සිද්ධ වෙනවා. උඹලා මහා කාලා කන්නේ උඹලට නිවන් දකින්න බෑ කිව්වොත් වගේ එකක් නේ. මුද්‍රස් කියන මේ ප්‍රපංච ඇතිවීමත් උඹේ වුණාට වෙන එකක් නෙවෙයි. පිටින් කරන දෙයක්වත් නෙවෙයි. උඹෙන් පිටින් දෙකමත් නෙවෙයි. අහේතුකවත් නෙවෙයි. ඔකට හේතුව යටිපහුව වෙලා තියෙනවා. හැබැයි යටිපහුව වුණාට දැන් ගලවන්න පුළුවන්. ඔය ඇති වෙච්ච ප්‍රපංචය මම නෙවෙයි කියපන්. ඒක මගේ නෙවෙයි කියවා මගේ ඒක ඒක කල්ලාතු පුරුදු වෙලා තියෙනවා. ඒ ඩිස්ක්ලේම් කරන තරම් යාට බුදුහාමුදුරුවෝ දෙන ශ්‍රද්ධාව මිසක් ඇත්තට එයා ඒකට වගේ කියන්න ඕනේ ප්‍රපංචයට වගේ කියන්න ඕනේ ඉස්සර එයා පුරුදු කරපු ගැම්මක් මේ ඉන්නේ. නමුත් මේ චිත්තක්ෂණයේ කරුවේ නෑ මොනවාක්වත්. ඒ නිසා බුදුදහමේ එතනින් ගන්න පුංචි ඉඩක්. අරගෙන කියනවා බොතෙන්ද ගියේ ඔය ප්‍රපංච කරන්න නෙවෙයි. දැන් ප්‍රපංචයක් ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා ගියේ වැඩේ පැත්තක දැන් ප්‍රපංච. ඒ නිසා ඔය ප්‍රපංචය ගන්න දැන් ඉස්සරහට. ඒක ඩිස්ක්ලේම් කරපায়ে නැතව. මම නෙවෙයි කියවම්, මගේ නෙවෙයි කියවම්, මගේ ආත්ම නෙවෙයි කියවම්. ඒතකොට ඔබට තේරෙනවා මං ආවේ මොකටද කියලා. ඒතකොට තමන් ආපු වැඩේට ඒක තමයි මේ පඤ්ඤා විමුක්ති ක්‍රමයට ඕක කරන්නේ. චේතෝ විමුක්ති ක්‍රමයට කරන්නේ ධානයකට සමවැදිලා හිත හිරිවට්ටලා ප්‍රපංච නොකරන තරකට යනවා. අපි මේ සාකච්ඡා කරන ක්‍රමය යන්නේ ඒ ප්‍රඥා විමුක්ති ක්‍රමයට මේ මෙකැනිසම් එක අඳුනගෙන කෙලෙස් වලට බය නැතුව කෙලෙස් වලට එnderලා අභීතව ඍජු මුහුණ දීලා කරන ක්‍රමයක්. හැබැයි මෙච්චරම නෙමෙයි ක්‍රම තව තියෙනවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ චන්ද්‍රාගයේ සහ නන්දිරාගයේ එකක්මද? චන්ද්‍රාගයේ සහ නන්දිරාගයේ හා නන්දිරාගයේ නන්දිය කියලා කියන්නේ මේ ඒකේ තරුණ අවස්ථාව. නන්දිය තමයි තව දියුණු වෙලා ඉවරලා අභිනන්ද නන්දනය කරලා ඊට පස්සේ තමයි රාගයක් පාටපත් කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මාළුකේ පුත්‍ර සූත්‍රේ මාළුකේ පුත්‍ර සූත්‍ර. මාළුකේ පුත්‍ර සූත්‍රේ කලින් නොදුටු ආදීන් මේ භවයේදී කරුණ දැක විඳ තිබේ. පමණක් අදහස් වේද විශේෂ නැත්නම් සසර පුරා ඕනෑම භාවයකදී අධ්‍යක්ෂ ඇති විදිහින් එයින් අදහස් වේද අතීත විතරයි තමයි දන්නවනම් මේ අපවේ විතරයි කියලා නැත්නම් අතීත භවයක් තියෙනවා ඒවා තියෙන හුදු සංකල්ප විතරයි කවුද දන්නේ අතීත භවයක් තිබුණයි කියලා ස්ථිර කළ කාටද කියන්න පුළුවන් පිළිකර ගන්න පුළුවන් අපිට නමුත් ඒක පිළිගත යුත්තක් නෑ මොනවා හෝ පෙර නොදක්කා හෝ අදිත්තං අදිත්ත පොබ්බන්න පස්ස දින පස්සේ සම්ති දැකලත් නෑ දකිමිනුත් නෑ බලමිනුත් නෑ බලන්න වෙන්නෙත් නෑ ඒක මේ එක භවයේද අවුරුද්දද නැත්නම් මේ ඕස්ට්‍රේලියා බ්‍රිස්බේන් ඉන්න කාලේ වුණාද නැත්නම් මෙල්බන් හිටපු ලාපේවද කියලා ඒ තොයිලක් අවශ්‍ය නැහැ අතීතෙට ගිය ඔක්කොම එකතු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන අංගයක් වන අනාත්මය කොසල් අධ ඉසාකාවෙන් ඔබ වඩා ආදරේ කාටද යන විමසුවේට ඈ පැවසියේ මාමට අනිත් අයට වඩා ආදරේ බවයි. මේ ඇස බුදුරජාණන් සාස්ත්‍රයේ රසය අසහායක කර්මාවේ මේ පැහැදිලි කුසල රජුර විසාකාත් එක ප්‍රේම කරේ නෑ වෙන කතා මොකක්ද පටලවන්නේ ඈ නෑ මම දැන් උත්තර දුන්නොත් විසාකාව මට මොකද කියන්නේ ඒ කාටරි චෝදනා කරනකොට හරියට මේ මනුස්සයර චෝදනා කරන උසාවියේදී අනුගේ නම් කියලා උසාවිය වරද්ද ගන්න. ඒ නිසා ඒ කාරණාව තියන්නේ ඒකෙදී මේ අනාත්මයට විරුද්ධ කතාවක් නෙවෙයි ඔය කියන්නේ. ආත්මය හෝ අනාත්මය පිළිබඳ විරුද්ධ කතාවක් නෙවෙයි ඔය කියන්නේ. පණ බුදුජානන්සේ ආත්ම කියන වචනේ පාවිච්චි කරලා අනාත්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක ඒක කරන පසුබිමට සාපේක්ෂව තේරුම් අරගන්න ඕනේ. අත්තයි අත්ත නෝනාති කොහිනාතෝ පරෝසියා කියලා අත්‍යක් නැහැ කියලා කියනවා. ඒ වගේම තව දැනකට අත්තානමේව පටම පටිජග්ගේ නිවාරේ උඹම උඹේ ආත්මය ගැන සලකලා ඒක බේරගනින් කියලා තව දැනක ආත්මයක් දීලා තියෙනවා. ඒකේ පසුබිමේ හැටියට තේරුම් ගන්න ඕනේ මේක මෛත්‍රී භාවනාව පිළිබඳව විසුද්ධි මාර්ගයේ මේ Taman ඉස්සලා මෛත්‍රී කරගන්න ඕන කියනකොට ඕක තමයි නිදර්ශනයකට පෙන්වන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සෝවන් සකෝදාගාමි අනාගාමි අරහත් පත්‍යයන් වල වෙනස පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. සෝවාන් තත්ත්වයටපත් පුද්ගලයා ආධ්‍යාත්මික කටයුතු වල දිගටම නොයෙදෙන සෝවාන් තත්ත්වයෙන් ඇති වෙ හැකිද? ඒ අපිට දහම් පාසල යන කාලේ ඕක නෙවෙයි ප්‍රශ්නේ කිව්වේ ඒ දවස්වල ඔය ලංකාවේ මේ Apple මිදි තිබුණේ ඉතින් කවුරු හරි අපිට උගන්වපෙන්නා කිව්වා දැන් එක්කෙනෙක් කියනවා මට Apple රහ කියලා දෙන්නේ කියලා. ඉතින් මට කියන්න පුළුවන් ඔක අඹ රහ නෙවෙයි. කේතුල් රහ නෙවෙයි. වට්ටක් කරහ නෙවෙයි. නමුත් කොහොමද ඇපල් රහ කියලා දෙන්නේ? ඉතින් සෝවාන් වෙච්ච නැති කෙනෙකුට සෝවාන්කම අවබෝධ කරලා දෙනවා කියලා කියන එක. ඒ ඇපල් නැති කාලේ කවුරු හරි කියනවා මෙහෙම මට ඇපල් රහ කියලා දෙන්න පොතකින් දෙන්න පුළුවන්. එකක් කරතයි දිවදි කරපන් කියලා ඇපල් කැල්ලක් තිබ්බනම් අන්න රහ. ඉතින් ඒ නිසා මේකට එනකම් පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන එකයි තියෙන්නේ. ඒ එක එක්කනාගෙන් එක එක්කනාගෙන් ණයට අරගෙන කරන්න පුළුවන් බිස්නස් එකක් මේක. ඒ නිසා කියලා තියෙනවා උඹට තේරුම් ගන්න ඕන නම් හොඳම දේ තත්තරපත් වෙන්නේ කියලා. එතෙන්ටපත් වෙනකන් අපිට ලොකු කුතුහලයක් තියෙනවා. මේක කොහරි අහවල් අපේ සුපර් මාකට් එකේ නැතුනට අල්ලපු එක හරි ඇති. කඩෙන් ගන්න පුළුවන් ඇති. නැත්නම් අසවලා ගාව මේ ඉනේ ගහගෙන ඇති පොඩි කුප්පියකට අපි එක දාගෙන මේක ගන්න බැරි. ඒ නැත්නම් මේ සුභාසින්තයක් වශයෙන් ගන්න පුළුවන් කියලා හරියට මේ මේ ඒක පිළිබඳව গুপ্ত අදහසක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් බුදුජානනාංශේ බැරිම තැන කිය. ආනන්ද සාන්දර කියනවා බුදුහාමුදුරන් කෙරේ අවික්කප්පසාදේ තියෙනවනම් ධර්මයේ කෙරේ අවික්කප්පසා නොසරණ සද්ධාව තියෙනවනම් සංඝයා කෙරේ නොසරණ සද්ධාව තියෙනවනම් තමන්ගේ සීලයේ පිළිබඳ නොසරණ සද්ධාව තියෙනවනම් තමන්ට තමන් කියාගත්තර කමන්නේ සෝවාන් කිය. අපි ළඟ සද්ධාව නැතුව නෙවෙයි. ඔය සැලෙන සුළු ගතියක් තියෙනවනම් බුද්ධ ධම්ම සංඝ සහ තමන්ගේ සීලයේ පිළිබඳ ඉතින් හිතා ගන්න තියෙන එක paludu තියෙනවා කියලා අවික්කප්පසාදේ තියෙනවා. මොකද යම් යම් කෙලෙස් වල සම්බන්ධව පොත්වල උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් හුඟක් වෙලාවට වෙන්නේ නොදන්න කෙනා ප්‍රශ්න ඇති කරගන්න. ඒවා ගැන කල්පනා කරලා ඒ සතියෙන් ඉන්න වෙලාව අමයි කරලා අරව ගැන කල්පනා කරන්න යෑම නිසා අවුල් කරගන්නවා. ඒ නිසා පොත් ඉපදියන්න එපයි කියලා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඒවා චින්තාමය ඥාන වලට වැටෙන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ඥාන වලට දාන්න ඒ හැබැයි කැලලක් තියෙනවා. ඒක උත්තර දෙන්න මේ මේ මේ බලාපොරොත්තු වෙන එකක් ඒ ප්‍රශ්නේ අපි නිසා නැවතත් අපේ කියෝම ආයසරේ සෝවන් තත්ත්වයටපත් අපෝ නෑ අර බලව කියන කැල හරි සෝවන් තත්ත්වයටපත් පොල්ගලිය ආධ්‍යාත්මික කටයුතු වල දිගටම මෙවයි දුන සෝවන් තත්ත්වේ නැති වෙයි හැදී ඒකට මේ මේ මහානාම රජුරවන්ට හැබැයි අතර මහානාම රජුරෝ ඒ වෙනකොට සකදාගාමි ඒ රජ්ජුරුව රාජ්‍ය සභාව මෙහෙවනකොට වරින් වර මරදඬුවේ තීන්දුව කරන්න වෙනවා. එක එක කනට එක කනට සිටු තනතුරු දෙන්න වෙනවා. දඟ ගෙයිලන්න වෙනවා. මේ දවසක් එහෙම කල්පනා කරනකොට ඒ ඒ රජ්ජුරුවන තමන්ගේ ඒ ඒ ඒ ආධ්‍යාත්මික தත්වයයි මේ රාජකාරි වශයෙන් වෙලා තියෙන වගකීමයි ඒ අනුව දෙන තීන්දුව නිසා හිත කලකොල වෙලා ਸਰවඥාණන් ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ රාජ්‍යයක් මෙහෙවනා වගේ වැඩක් කරනකොට මේ ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා ගිහි ගැත්ලා කියන තරම් යහත්නේ රාජ්‍ය මෙහෙවන්න වෙන්නේ. දැන් ගියාට පස්සේ බුදුහාමුදුරු කියන්නේ තොකාට කියන්නේ. <laughs> මන රජු කියලා කියන දැන් මට දීලා ගියා. දැන් ඔන්න මම කනවා පරිප්පුව. දැන් මෙහෙම වෙලා මට තියෙනවා හරි සැකයි කියලා. ඉතින් බුදුරජාණන්සේ දන්නා මේ වංශය සකදාගාමි කියලා. ඊට පස්සේ කියනවා මම උඹට ප්‍රශ්නයක් අහන්නම්. ඔබ කැමති විදිහට උත්තර දීපන් කියලා. මහානව සාක්‍යයට. කියනවා කලයක් මැටි කලයක් අනේකට ගිතෙල් පුරවලා කඩපිම්ම බදිනවා. කඩමින් බඳිනවා කියන එක දන්නවද? ඈ? බර බර ගානක් දන්නේ නැහැ. කියන්නේ මෙතේ රෙදි කැල්ලක් තියලා ගැට ගහනවා. කඩමින් බඳිනවා කියන්නේ ඒකයි මහ ලොකු දෙයක් නැහැ. කොහොම හරි මේ මේ කිතල් පිරිච්ච කලේ වතුරට දාපුවාම සමහරට මැටි බර නම් ඒක පාතට යන්න පුළුවන් කියනවා. ගිතෙල් වල උඩුසු කර තිරපම වෙන්න පා වෙන්න පුළුවන් කියනවා. නැත්නම් ජලකඳ මැද කොතනක හරි තියෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තාම ප්‍රශ්නේ. ඊට දක්ෂ පොලුකාරයෙක් කියලා මේකට ගැහුවොත් මොන වෙයිද කියලා. කලෙ බින්දෙන්න ගැහුවාම ඉතින් මහානාම සාක්‍ය කියන සාස මැටි කැලි ටික පල්ලෙහාට යයි ගිතල් ටික උඩට යයි කියලා. ඒ වගේ තමයි කියලා කියනවා උඹ ඔබ මොන තරම් ಜಾති වැඩ කරත් උඹ ලැබපු ආධ්‍යාත්මය ඉහළට යනවා. උඹේ ශරීරය පල්ලෙහාට යනවා. ඒ නිසා ඒ සෝවාන් සකදාගාමි ආදී ආපසු නොවෙන මට්ටමේ ඥාන මොනම දෙයකින්වත් තලාව බන්න බෑ. නමුත් අපේ හිතේ තාම තියෙනවා අර උද්දච්ච චෛතසිකේ. නිසා තමන් ගැන විවේචන කරනවා. තමන් මමට මීට වැඩිය මේක කරලා රැක ගන්න තිබුණා නේද කියලා තමන් ගැන සුවේ විවේචනය කරනකොට තමන් අර කරපු පුංචි වැරදි පව මහා විශාල කරලා පෙන්නනවා. පෙන්නුවට පස්සේ මේ මිනිස්යා තුල ditth ධම්ම සුඛේ නැති වෙනවා. ඒ වෙලාවේ එයා ධර්මය නොදන්න කම නිසා ඒ තමන් ගැන ඒ සුවන් විවේචනය කරන්න පටන් අර ගන්නවා. එතකොට ඒ පුද්ගලයා හිතනවා මම පිළිලයි කියලා. මන්ට ලැබපු ඥාන කවදාකවත් එහෙම අපව පිටිනේව නෙවෙයි. ඒ වෙලාවට නිකන් අර පිත්තල බාණ්ඩවල කුණු ගෑවිච්චාම කච්චල් බැඳෙන්නේ. පොඩ පොලිෂ් කරපුවාම යනවා. ඒකෙන් බාධනේ බාණ්ඩේ වටනකම අඩු වෙන්නේ නැහැ. දිෂ්ණේ අඩු වෙනවා. අන්න ඒ වගේ ditta damasoken පිරෙන්න ඉඩ තියෙනවා කියලා කියන නමුත් අර පඤ්ඤා විමුක්තිය පිරීමක් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සත්‍ය වැඩෙද්දී දැනෙනවා වීර්ය කළොත් සමාධිය වැඩෙනවා කියලා. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ පැහැදිලිව තේරුම් ගන්න සම්බන්ධව බුදුන් වහන්සේ කියන අචල භක්තියක් ඇති වීමද ප්‍රඥාව වැඩිනවාද නැද්ද යන්න තේරුම් ගන්න බෑ. භාවනාවේදී වැඩිම වැඩිම මේ ධර්ම සහ ගැන විස්තර කර දෙන්නේ. නෑ සාමාන්‍ය ගොඩේට කියන්න පුළුවන් සතිය වෙන්න බවට වග බලා ගන්න සතිය ඊට ටික බලා ගන්න. නිසා තමන්න තියෙන හැම වෙලාවෙම ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයක්ම සතිය වැඩිවීමට අවස්ථාවක් කරගෙන සතියෙන් කරගෙන කරගෙන යනකොට ඒකේ තියෙනවා න්‍යාය ධර්මයක් සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාම කියලා සරෝජනසේ සියලු අර්ථය සපයලා දෙනවා සියලු තැන්නේ අපේක්ෂා කරන්න එනිසා සතිපට්ඨානේ වඩනවනම් ඊටු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන එක සරුවචන්සේ ධෛර්යය ඇති කිරීම පිණිස කියලා තියෙනවා. ඉතින් එයා ඊට පස්සේ ඇත්තටම මේ ඉතුරු ඒවා සපයන්න ඕනේද නැත්නම් ඉබේ සපේනවද කියන එකේදී ඕපනයික ගුණය කියලා කියන්නේ ඉබේ සපේනවා කියන එක. හැබැයි අඛණ්ඩ සතියක් පවත්තන්න ඒතකොට ඉතුරු ටික වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ සිත මධ්‍යයේ පවත්වගෙන යාමේදී ලැබෙන බාධා වලින් ජය ගැනීමට උපමාවක් කියන්න. උදාහරණ ඉවසන්නා නිවන් දකින්නේ ඉතින් ඒකම කියාගන්න කියනවා. ඔය කියාගන්න. <laughs> මාත්‍යර උත්තර දෙන්න දෙපා. <laughs> ඔබතුමා මේ භාවනා වැඩසටහනට ආවේ එක සිතකින්. ඉන් පිටවන්නේ වෙනත් සිතකින්. සමාධි පිටක් එතන බලවත් යයි දැනගතිමි. ඔබ සමාධි සිතක් කෙතරම් බලවත් යයි දැනගතිමි. ඔබ වහන්සේ කියා දුන් පරිදි මහානිදාන සූත්‍රයේ සතින් ලැබෙන ආරක්ෂාව කාමච්ඡන්දේ ආර්ය පරිවේශනේ නිරාමිෂ සුඛේ ඡන්ද රාගය වැනි දේ ගැන දැනුම් ලැබීම. ඔබ වහන්සේත් භාවනා වැඩසටහන වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත් අපට හැමදා දාන දුන් දායකයන්ට විශේෂයෙන් අමලා මහතාට මෙවැනි සුන්දරේ පරිසරයක භාවනා කරන සලසා දීම ගැන ස්තුති කරනවා. එයි මේක අර කරපු ප්‍රෙස්බයිටේරියන් චර්ච් එකට ස්තුති කරන්න නැත්තේ. බැප්ටිස්ට් ප්‍රෙස්බයිටේරියන් චර්ච් එක තමයි මේක හදලා දීලා තියෙන්නේ. කවදද අපිට පන්සලක මේ වගේ තත්ත්වයක් හම්බෙන්නේ කියලා හිතන්නේ. ඒකේ මම කනුකම්පාවෙන් ඉල්ලා ඉනවා කවදද අපි පන්සලක් දෙන්නේ නැත්තල් උත්සවයක් පවත්තා. අපි සිංහල බෞද්ධයට නිකමටවත් හිතලා තියෙයිද කොච්චර අහිංසක වුණත් කමන්නේ කවුරු හරි කිව්වොත් අපිට පොඩ්ඩක් පන්සල දෙන්න අපිට නත්තල් උත්සවය පවත්වන්න කියලා. අපිට පුළුවන් වෙයිද කවදා හරි සහෝදරත්වයේ නාමයෙන් මේ නත්තල් උත්සවයට අපේ පන්සල ගන්න කියලා. කෝ ඒ බුදුහාමුදුර අපිට දීුවේ විවෘතකම්. අපි වගේ තැනකට ආවට පස්සේ මේ කුරුසේ පෙන්නලා තියෙන්නේ. මේ සුඛාතාකත් බලන මේ හීනකින්වත් ඉංගියකින්වත් මේ භාවනා කරන කෙනෙකුට දොස් කියනවාද කියලා වැරද්දක් කියනවාද කියලා. ඒ මේ මොකද බ්‍රොම්ලි එකේ මේ කොහෙද UK ගියාට පස්සේ ඒක ඇවිල්ලා සෙන් ෆ්‍රැන්සිස්කන් නන්ස්ලාගේ තනක් මම මතක නැහැ කවුද කියලා. ඒ ගියාට පස්සේ මේ ඔක්කොම ඥාන කට්ටිය සුදු ඇඳගෙන සක්මන් කරනවා එළියේ. එදා ඒගොල්ලන්ගේ රැස්වීමක් තියලා ඒ සෙන් ෆ්‍රැන්සිස්කන් කට්ටියක මොකද සාකච්ඡාවකට කළු බ්ලැක් ඇෆ්‍රිකන් මේ ඇමරිකන් නැත්නම් ඔය මේ ඇෆ්‍රිකන් UK කට්ටියක් එනවා. එනකොට අපේ කට්ටිය මේ සක්මන් කරනවා බොහොම සාන්තව. ඒ ශිරෝම යනකොට එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවලු ඒ චර්ච් එකට යන කෙනෙක් ඉස්ලාම් වැඩසටහන ඕගොල්ලෝ ඒන්ජල්ස්ලාද කියලා. ඒ තරම් මේ මිනිස්සු මේක දකින්නේ මේක දිව්‍ය ලෝකයක් වගේ. මේ වැඩ කරන ඔක්කොමලා තම තමන්ගේ වැඩ බලන සක්මන් කරනකොට ඕගොල්ලෝ ඒන්ජල්ස්ලාද කියලා හැම. එතකොට ඔෆිස් එකේ මිනිස්සු දැකලා එන්න එන්න එන්න ඔයගොල්ලෝත් කතා කරන්න එපා කියලා අරගෙන අරගෙන ගියා. ඉතින් මේ සංවිධානය කරනට අනිවාර්යයෙන් මතක තියාගන්න සල්ලි දෙන එක මම දන්නවා අමරණත්මන්ත දැහැන ගන්න දෙන්න ඇති. නමුත් අපි නිකමට හිතන්න අපිට පුළුවන් නේද අපේ පන්සලක් මං කියන්නේ දෙන්න කියලා. අපිට පුළුවන් වෙයිද අපේ දායක සභාවකින් බලයක් අරගන්න මේ අතුලේ කට්ටියගේ කැරොල් උත්සවයක් පවත්වන්න. එනිසා මේ මේ වගේ දේවල් කීයක් දීලා හරි ගන්න මේවා හැදුවට පස්සේ ඇත්තටම මේ බ්‍රොම්ලි පන්සලේ ඉඳද්දී ඔය මේ මැදක මේ ප්‍රේම සුමරත්න සංසය ආවා. ඇවිල්ලා වාඩි වෙලා හිටියා. 8 වෙනි දවසේ ඊට පස්සේ කියනවා ධම්මජීව හාමුදුරේ මං ආවේ මේකේ ඉන්න ඔක්කොමලා ඔස්සදී කරන අට මොනවාද අසුබ භාවනා කරන අනේ අනිච්චං කියාගෙන ඇති කියලා බලනකොට මුන් ඔක්කොම පුදුම හිනාවකනේ ගත කරන්නේ. පුදුම සන්තෝෂයකින් ඉඳලා තියෙන්නේ. අපි මෙච්චර තරම් පන්තල් හැදුව නිසා මේ එක වින් එකක් හදාගත්තා නම් මයිද කියලා හිතන්න අපිට අපිට පන්තලක මේ වගේ. අපි කවදද අපි සැලසුම් කරන්නේ? කියලා තේම්ස් බුද්ධ විහාරයේ හාමුදුරුවෝ කතා කරලා කියලා ගියා. ඒක තමයි අපිට තේරෙන්නේ ඇත්තට. අපි හම්බ කරන දේවල් වලට කියලා අපි මොකද කරන්නේ? අපිට කවදද හිතෙන්නේ මේ වගේ පැත්තකට වෙලා එන ඕන මොන જાතිකෙක් හරි කමන්න විවේක වෙන්න කියලා කැලේ කැලක් කරන්නේම හදලා පුළුවන් හදලා දෙන්න පුළුවන් දවසක් එනවනම් අපේ සැලසුම් වල පලාතකවත් නැහැ. දැන් දැන් පන්සලක මේ ළඟදිත් මම දැක්ක බුදුසන්න පත්‍රයේ පන්සලක අනිවාර්යෙන් තිබිය යුතු අංග තමයි ගාහන්ටාරේ ලවුඩ් ස්පීකර් සෙට් එක. කවදාකවත් සක්මනක් එහෙම තියනද කියලා බලන්න පන්සලක. ඒ ගෝසාවල් කරනවා මිසක් මම කියන්නේ අපි චෝදනා කරන අඩු ගන්න මේ වගේ වෙලාවක ස්තුති වචනයක් සඳහන් කරන්න ඕනේ. අපි මේ කියන මිත්‍යා දෘෂ්ටිකය. මේ හදලා මේ මේ වස්තු අපිට දීලා ඉමසු පැත්තකටලා ඉන්න මිසක් අපේ කාමරවල ගිහලා අපහරව කඩනවද බින්දනවද කියලා බලන්නකො මොනවත් නැහැ. ඒ විශ්වාසය අපි 100 200ක් කරු කරන්න ඕනේ. මොකද අපි ඒකට සුදුසු බුදුහාමර අපිට කියලා දීලා තියෙනවා මේවා සාංගික වස්තු වශයෙන් ඊටත් වැඩි කරු කරන්නයි කියලා. ඒ නිසා මේ ලියුමේ යටින් ලියනද මේකට අපි ඉඩ දීපු මේක හදපු මාර් ප්ලේට් එක හැමදාම යනකොට කියනවා මේ බැස් මොකද්ද ප්‍රෙස්බයිටේරියන් and බැප්ටිස්ට් චර්ච් එක මේක කරලා තියෙනවා. ඒකල කරුණා කරලා මිනිස්සුෝ මිනිස්සු විදිහට සලකන්නේ මේ මේ අනිත් ආගම් කරන මිත්‍ර මිත්‍යා දෘෂ්ටිකයෝ යක්කෝ බුද්ධහමට මරන්න හදන ඉන්න જાතියක් ඒක පැත්තකට දාලා අඩු ගන්න නිකන් යනකොට ස්තුති කරලා යන්න අපි හරි සන්තෝෂෙන් හිටියා ඔයගොල්ලෝ අපිට මේ පොළොට පය ගහන්න ඉඩ දුන්න එකට මොන කන්ඩිෂන් දැම්මත් කවන්නේ මොකද අපිට මින් එවිට වෙන හිතන්න විකල්පයක් නැහැ ඕක ගැන ඔච්චර කල්පනා කරන්න එපා ඊගා ප්‍රශ්නට ස්වාමීන් වහන්සේ හතරවන ධ්‍යානයට යන විට ආනාපාන සූත්‍රයේ කර්ම අට සම්පූර්ණ වන බව හැඟේ. එය නිවැරදිද? ඇත්තටම කියන්න බෑ මොකද්ද මොකක් ගැන හිතාගෙන කියනවාද කියලා ප්‍රශ්න කරුවා අපිට මතක් කරලා දෙන්නවනේ සභාවට මොනවද මේ කරුණාට කියලා. ඒක සාකච්ඡාවට ගන්න තිබ්බා. නැත්තම් අමාරු ආනාපාන සති සූත්‍රයේ එහෙම මේ හතරවෙනි ධ්‍යානය කියලා එකක් පෙන්වන්නෙත් නෑ. මම දන්න විදිහට. අටක් වෙන මොකක් හරි අර්ථකථන නැති නිසා මුත් ඒක ප්‍රයෝජනයක් වෙයි කවුරු හරි ප්‍රශ්න කරුවා අපිට අඩු ගානේ කරුණු අටම නැත්තම් කරුණු මොනවද කියලා මතක් කරනවා. එහෙම නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ සිතුවිලි ඇති නොකර බලාගෙන සිටින විට ධර්මයේ පහළවන බව කියන්නේ ප්‍රඥාව පහළ වීමද? ඇත්තට ප්‍රඥාව පහළ වෙනවා කියලා කියන්නේ තමයි මෙච්චරක් මෝඩයි කියලා දැනගන්න එක විතරයි. අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණමයි ප්‍රඥාව කියන්නේ වෙන ප්‍රඥා කියලා මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මාකාර කැට අතරම් පාඩ දිලිසෙනේව මොකක්වත් නැහැ මම මෙච්චරත් අකතිරුයි මම මෙතෙක් කල මොනවද කරේ මේ විවේක වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ විවේකේ නැති කරන්න නේද පුළුවන් තරම් මහන්සි වෙන්නේ ඒ ජීවිතයේ ධර්මයේ ශක්තිය නිසා විවේකේ තියෙනවා අනේ එතකොට අපි කොච්චර අවිද්‍යාවද කියලා ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ විවේකේ වැඩි කරගන්න අපි මෙන්න මේක කරන්න ඕනේ. නැත්තම් මේ කරපු දේවල් මේ කරපු මෙතෙක් කල් කරපු මේ දේවල් නොකර ඉන්න ඕනේ. ඒකයි විද්‍යාව කියන්නේ. ප්‍රශ්නේ තේරුවන් සරණ ගොස් ආර්ය මාර්ගය සාර්ථක වේවායි පැතීමේදී කෙලෙස් මතුවේද? කෙලෙස් මතුවේ බුදුරජාණන් කියන සම්පප්ලාපයක් කියලා. බුදුරජාණන් කියනවා අදාළ පින නැතුව ප්‍රාර්ථනා පමණේ මොකුත් වෙන්නේ නැහැ කියලා. නකෝපණී තම්බික්කවේ ඉච්ඡේවපත්තක්. මහන්නේ මේ ලෝකේ කිසිම දෙයක් ප්‍රාර්ථනා පමණින් ලැබෙන්නේ නැහැ. ඒ ආර්ය මාර්ගයට යන්න ඕන පින ලැබෙන පින තියෙනවනම් ප්‍රාර්ථනා නොකරත් හම්බ වෙනවා. ඉතින් මොකටද ඒ ප්‍රාර්ථනාව ඒකට? ඒ ප්‍රාර්ථනාව හිස් ඒකනේ පඬිසාංශ ටිකක් ඊට වැඩිය බඳලා කියනවා හේතු නැතුව ප්‍රාර්ථනා කරන පමණින් ඉල්ලන මනුස්සය අවස්ථාවාදී කියන. තමන්ගේ සුසුකම් නැතුව අනේ මටත් മന്ത്രിතුමාගේ පන්දමෙන් හරි කමන්නේ නැහැ. එම්එන්තුමාගේ ලියුමකින් හරි කමන්නේ නැහැ. ඔහොම යනකොට මටත් ප්‍රාර්ථනා කරන නිසා නිවන පය ගහිලා ඉති හම්බුනොත් කියලා හිතනවනම් ධර්ම අගෞරවයක් තියෙනවා ඒකේ. ඒක අවස්ථාවාදියක්. ඒ නිසා ප්‍රාර්ථනා කිරීමෙන් තොරව කරන්න තියෙන දේ කරනකොට ලැබෙන තියෙන දේ ලැබෙයි ඒක ශ්‍රේෂ්ඨයි. පළවෙනි ප්‍රශ්නේ නිමිත්ත පිරිසුදු කිරීම යනු වේදනා ප්‍රඥා සංස්කාර නැති කිරීමද? මේවා පැහැදිලි කර දෙන්නේ නිමිත්ත පිරිසුදු කිරීමක් කියන තන සන්දර්භයක් අපි කවදාකවත් කතා කරලත් නැහැ ඉදිරිපත් කරලත් නැහැ. ඒක නිසා මේ ඒවට නිර්වචන දෙන්න වෙනවා. සභාගත කරනවා නම් මොකද්ද මේ නිමිත්ත පිරිසුදු කරනවා කියන එක කියලා දන්නේ නැතුව ඒ වගේ දේවල් මේ බණකදීවත් මූල උපදේශවලවත් සිද්ධ දීලා නැහැ ඒ නිසා ඒවා ඇත් ගන්නකොට ඒක නිර්වචනය නැති වුණොත් අමාරුයි අපිට සාකච්ඡාවට ලක් කරන්න. මම ඒ තරදන කරනවා කාට හරි ඒ ප්‍රශ්න ලියපෙක නැහැ පළවෙනි එකට කියන විදිහේ පළවෙනි හතරවෙනි ධ්‍යාන තියෙන ළඟාට හෝ නිමිත්ත පිරිසුදු කරනවා කියන එක කැමැති නම් සභාගත කරන්න අපි ඒක ගන්නවා. එහෙම නැත්නම් නඩුව පැත්තකට දාලා වීගා නඩුවට යනවා. අවසර ස්වාමීන් වහන්සේ ඊයේ දහවල් භාවනා කරන අතරමැදදී හුස්ම ගන්න නොදැනී ගොස් සිත සිතිවිලි නොහැකි කිසි විවේක තත්ත්වයකටපත් වුණා. පොහොත්යට මෙන් කය තිබෙන බව දැනුණාද කිසිම කය වේදනාවක් දැනීමක් නැතුව ගියා. ශාලාවේ සිටිය අය ගැන යන හඬ බෙල්ලකේ හඬ ඇසෙන නිසා හිත නැමැති බව ඇතවුණා. විවේක සුවයෙන් විනාඩි 30ක් පමණ ගත කළා. ඇස් ආධ්‍යාත්මික ශාලාවෙහි මම මේ தත්ත්වයට කොයිතරම් ඇලුම් කළාද කිව්වොත් නැවත ඇස් වසාගෙන ඒ සුවයෙන්ද මේ தත්ත්වය දිගටම පවතින විට හිතට බයක් දැනෙන නිසා ඇස් ඇහැ ඇස් ඇරි ඇරියා. මේ தත්ත්වය දවස පුරාම තිබුණා. භාවනාවට ඉඳගත් විට වෙනදාට කලින් හිතේ හිත ඒකල් වුණා. මේ භාවනාවේ ප්‍රතිඵලයක් නැතිනම් මනෝ විකාරයක්. කරුණාකර පහදා දෙන්න. පහදා දෙන්න. මනෝ විකාරයක් වෙනවා ආයෙකට යන්න බැහැ. නැවත නැවත තෙතෙන් යන්න පුළුවන් නම් Tamanට දැනන්න පුළුවන් මේක පාර මෙතන ගියා මේක හම්බ වෙනවා මේ දවසට නෑ මේ දවස තියෙනවා යන්න ඉස්සලා මෙහෙමයි ආවට පස්සේ මෙහෙමයි කියලා දකින්නවනම් නැවත නැවත යන්න පුළුවන් නම් ඒක මන විකාරයක් නොකයි කියන නොවේ කියලා කාලානුරූපව විනිශ්චය කරන්න පුළුවන් මේ ඉඳගන්න ඉස්සලා ඔන්න මත්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා තිබුණා නම් ඇල්කොහොල් ටිකක් පාවිච්චි කරලා තිබුණා නම් අන්න හිතා ගන්න පුළුවන් මනෝ විකාරයක් කියලා. එහෙම කරපුවමත් ඔය වගේ හොඳ සූස්තියක් තියෙනවා. හොඳ සූස්තියක් තියෙනවා. ඒ විශේෂයෙන්ම අර අලුතෙන් හොලා තියෙන අර එක්ස්ට්‍රසි කියන ඩ්‍රග් එක ඊට ඉස්සෙල්ලා තියෙන මරියුආනා ඒ දෙකේම ඔතන තමයි ගිනිලා දාන්නේ. ඔයිට බොහොම කිට්ටු තැනට ගිහිල්ලා දානවා. හැබැයි ඒ ඒ තැනට හෙට යන්න ඊට වැඩිය පොඩ්ඩක් කුඩු ටිකක් ගන්නවා. අද ගත්තට වැඩිය පොඩ්ඩක් ගන්නවා. අනිදා ඊට වැඩිය ටිකක් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඒකට ආස කරනවා කියලා දොස් කියන දෙයක් නෑ මේ නොමිලේ ලැබිච්ච ඒ වෙලාවේදී තමයි තේරෙනවා ඒක කොච්චරක් මේ මේ frictionless ගැටුමක් නැති තැනක්ද කියලා. ඉතින් ඒක නිසා මේ මේ මරිවානා සංස්කෘතියෙන් පස්සේ ඒක විශාල වශයෙන් මානසික මනසේ මොලේ සෛල විශාල වශයෙන් නාස්තිකල මනසයා පිළියම් කරන්න බැරි තත්ත්වයටපත් වෙන නිසා ඒක හොයා ගැනීමත් එක්ක හිපි සංස්කෘතිය ආවා. ඉපිසංස්කෘතියේ තියෙන්නේ තාම නිහතමානී ජීවිතයක්. හිප්පිය දැකලා තියෙන කට්ටිය මම හිතනවා ඉන්නවා ඇති කියලා. මේ මිනිස්සු උංගක් පොහසත් මිනිස්සු නිකම්ම නිකම් බාච්චුවක් ඇදගෙන අඩුම ද්‍රව්‍ය ටිකක් කන ගිලෝ බස් පොලේක බුදියනවා. කාමේ තියෙනවා. ඒ අතහැරියා. ඊට පස්සේ ඒකත් ගියාට පස්සේ තමයි ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ආවේ. ඔය මහරිෂි මහයෝගී ඔය ඕක තේරුම් අරගෙන ඒක තේරුම් ගන්නට ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ නැති එහෙම නැතුව මන්ත්‍රයක් කරා උතෙන් යන ක්‍රමයේ තමයි අඳුල්ලා දුන්නේ. දැනට ඇමරිකාවේ කරන හැම රිසර්ච් එකටම විපස්සනා කරන සමත කරන කට්ටිය නෙවෙයි ගන්නේ මහරිෂි මහරෝගීත් එක භාවනා කරලා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් වලින් ප්‍රතිඵල ලැබු කට්ටිය අරගෙන පෙන්ලා දීලා තියෙනවා මේ මිනිස්සුගේ ජීවිතේ කොච්චර අර නරක මාර්ගයෙන් මේකට පිවිසුණාට අඳුනගත්තට පස්සේ අර විවික ස්ථානේ. ඒක ඒක නැවත ලබා ගන්නට සදාචාරාත්මක අහිංසක ක්‍රමයක් දුන්නොත් සමහරුන්ට ඒක මාර්ගය වෙනවා. මොකද ඒක දවසක් රස විඳලා තියෙනවා. ඒකටම ඒ විදිහටම යන්න ගියොත් වියදම් අධිකයි. ඔළුව නරක් වෙනවා. දැන් තියෙන ක්‍රමයේ ලේසි නිසා ඒ මාර්ජන මා යෝගිගේ මොනවාද මේ ට්‍රාන්සෙන්ඩන්ට් ලංකාවේ බෞද්ධ බවක් කරනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම Taman දැනගන්න ඕනේ මේ එක සැරයක් ගිහිල්ලා ආපහු යන්න බැරි වුණා නම් මනෝ විකාරයක් වෙන්න පුළුවන්. එකයි කරන්න දෙන්නේ නැවතත් ඒ පහසු කණ්ඩිකම දීලා ආයෙ යන්න පුළුවන් බලන්න. ලක්ෂ වාරයක් කරන්න. එතකොට අර තියෙන සැකේ නැති වෙනවා. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා මම මෙතෙන්ට ගියයින් එහාට යන්නේ කොහොමද? හරි සවුත්තුයි මේක හරි පාළුයි කියනවා. පළවෙනි දවසේ ගියාම අම්මා සියලු සැප සම්පත් සහිත සියලු දේ වෙනවා කොයි එකත් ඔච්චර තමයි. පළවෙනි සැරේ යනකොට ධානයක් ගත්තත් ඕක ගත්තත් මුළු පුදුමාකාරයක තියෙන සිලිලාරයක්. ඒක දහස්තර පුරුදු කරනකොට අයියෝ ඕකද කියලා හිතෙනවා. <laughs> එතෙන්ද යනකම් පුහුණු කරන්න කියනවා. එතෙන් යනකම් පුහුණු කරලා තමයි ඊගාවෙක හම්බ වෙන්නේ. ඒ නිසා මේක මනෝ විකාරද කියලා සැක කරන එක ඒ මිනිස්යාගේ ලියුපේක්ෂණ කරන හොඳ මානසික විග්‍රහයක්. උත්තරේ තමයි මේ විදිහට ආශය වෙන්නේ කෙරුවා නම් ඒ දේ ඒක භාවිත කරන්න. නැවත නැවතත් බහුලීගත කරන්න. ඒතර තමන්ගේ අර සැකයට තියෙන ඉඩ විචිකිච්ඡාට තියෙන ඉඩ නැති වෙලා මේක තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ප්‍රත්‍යක්ෂය හරහා මේ සහතික වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියලා. සැක සංකා දුර වෙන තැනට යනකම් ඒ ඇතිවෙච්ච චිත්ත විසුද්ධිය නැවත නැවත ගන්න පුළුවන් වෙනවා. කරු ස්වාමීන් වහන්සේ වජ්ජංග ධර්මයක් වන ධර්ම විචය ඉන්වෙස්ටිගේෂන් සහ අති සම්පත් සම්පත් සම්පජන්‍ය ක්‍රියා ඉක්වම් පේෂන් අතර වෙනස පහදා දෙනමින් ඉල්ලා සිටිනවා. සති සම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියන එකයි ධම්මවිචය එකයි. සම්පජඤ්ඤ කියලා කියන්නේ ඥා කියන ඥාණයෙන් මතුවෙච්ච එකක්. ධම්මවිචයේ තියෙන්නේ විචක්ෂණ බුද්ධිය. ඒ නිසා සතියයි සම්පජඤ්ඤයයි දෙක එකතු වෙලා සති සම්පජඤ්ඤ කරනවා. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙකේ විතක්කේ සතියට බරයි ਵਿਚාරය සම්පජඤ්ඤයට බරයි. ඒකේ තියෙන්නේ ඇනලිටිකල් නොලෙජ් එක නැත්නම් ඉන්වෙස්ටිගේෂන් එක. එනිසා මේ සත්‍ය කියන එකක් සම්පජඤ්ඤ කියන එකක් ධම්මවිචය කියන එකක් නමුත් ධම්මවිචයත් සම්පජඤ්ඤයත් එකම පවුලේ ඥානගතික චෛතසික. එච්චරද? ගරු ස්වාමීන් වහන්සේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත්ත මත්තං යන ආකාරයේ ආයතන පහහරා මෙනෙහි කිරීම කරන්න පුළුවන් පිට ඇතුළු පැත්තට සතියින් හා සමාධියෙන් හරවා ගන්න අයෝදේ සතියෙන් තොරව ඒ කළොත් මනෝ ස්පර්ශයට හිත ශනිකව යනවාද කරුණාකර මේ කතා හරියට පදනමක් අතුනේ ප්‍රශ්නේ ගොනු වෙලා තියෙන්නේ මේක ඉතින් සතියෙන් නැතුව කොහොමඩක්වත් කරන්න බෑ සතිය කෙරුවත් මෙතෙන්ට නොයන් ඉඩ තියෙනවා ඒ නිසා උංගාවක් සතියමත් වෙච්ච කෙනෙකුට උසස් පෙළ අධ්‍යාපනයක් විදිහට ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් සයන්ස් එකක් විදිහට ඕක කරන්න සතිය නැතුව කවදාකවත් පොතේ දැකලා හෝ එහෙම නැත්නම් ඔය චින්තාමය වශයෙන් කරන නිසා සතියත් වඩලා උඟක් දියුණු වුණාට පස්සේ තමයි යෝක ආජීවය හා සම්බන්ධ බාහිර ලෝකය හා සම්බන්ධ විශාල ප්‍රදේශයක් එලි කරලා දෙනවා සතියෙන් දියුණු වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ තද සමාධියට ගිය විට සමහරු මුළු ඇඟම කරකවමින් කරන්ට් එකක් වැදෙනා ලෙස හැසිරෙනවා. තව සමහරේ මහයෙන් කඳුළු සලා අඬන්න පටන් ගන්නවා. ඒට හේතුව මාර පළවේගයක් දැයි ආදාදෙන්නේ මම කියන්නේ මේ බලාගෙන ඉන්න එක්කනාගේ අහේතුව තමයි හේතුව. <laughs> ඒ නිසා මේ තමන්ගේ නතු අල්ලපු ගෙදර තියෙනවා කිරන්න මනින්ද ගිහිල්ලා ඔක මායයාද බුදුහාමුදුරුවෝ කියලා මොනවත් කරන්න බෑ. ඒක නිසා මේ mind your own business කියන එක. තමන්ගේ වැඩක් බලාගන්න කියන එක සතියත් එක්ක බොහෝම ආසන්නයි යන්නේ එක. කොහොමද අපි මනින්නේ අපි කොහොමද කියන්නේ ළඟ ඉන්න මනුස්සයා බීලා නටනවාද නැත්නම් සමාධියෙන් නටනවාද කොහොමද කියන්නේ අපිට පුළුවන් ඇසියුම් කරන්න. ඒ හැම ඇසම්ප්ෂන් එකක්ම නොමග යොමු කරන සුළු. ඒ නිසා හොඳම දේ තමයි ඒවට අදහස් ප්‍රකාශ කරන්න නැතුව ඉන්න බැරි තරම් අපේ හිත හුඟක් කාලවට හික්මිලා නැහැ. නමුත් අපිට තේරුම් අරගන්න තියෙන එක අත්දැකලා මිසක්ක ඒක කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්‍යඥන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරු ප්‍රසව වේදනා විද්‍යාව විද්‍යාඥා විතරයි විද්‍යාව ලබා ගැනීමට ගත්ත ප්‍රයත්නයේ බරපතලකම තේරෙන්නේ. ඒක හරියට වදපු ගෑණියෙක් විතරයි ප්‍රසූත වේදනාව දන්නේ වැඳ ගෑණියෙකුට ඒක හම්බ වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේ මේ ප්‍රයත්නය කරන්න ගියාම ඔය ਸਰවඥාන්සය දුෂ්කර ක්‍රියා කරනකොට ඉඳගෙන ඉන්න බෑ කය පැත්ත වැරෙනවා. දුර්ලකමට. එන්ඩේර කොල්ලෝ ඇවිල්ලා හුජ්ජ කරනවලු ඇඟට. මල විඤ්ඤාක් කියලා හිතලා. ඉතින් නගලන වෙලාවක හොඳටම ක්ලාන්ත වෙලා එන්නේ මම දැනෙනවා මේ පෙළේම තියෙනව නෙවෙයි නමුත් කියනකොට හැඟුම්බර වෙනවා එලිච්චිගේ තනපුරුල මිරිකලා කිරිපාරක් දෙවලු කටට. එහෙම නැත්නම් මැරලා යනවා. ඉතින් එහෙම එතකොට මේ මේ බඩ කියලා අත ගන්නකොට පිටුළු අත ගෑවෙන්නේ. මෙහෙම අත ගන්නකොට මයිල් ටික ඔක්කොම රොස් වෙලා එතට යනවා. මම මේ කියන එක නම් පොතේ තියෙන ඕගොල්ලෝ කියුවත් ඕගොල්ලෝ පුදුම හිතෙනවා හැකිතාක් දොට තමන්ගෙන් පිට වෙන අසුචි වරඳමින් හැකිතාක් දොට තමන්ගේ පිටර මූත්‍රා වරඳමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න කවුරක්වත් ඒව කරලා නැහැනේ. ඒක කරත් ඒක කරත් මේ යන්නේ කොහේ යන්නද? බුදුහාමුදුරු කියන්නේ මේ නිවනට යන්නේ මහණි උඹලට එච්චර කරදර වෙන්න ඕනේ මම ඒ ටික කරලා උඹලට මේ මායින් දෙක පෙන්නනවා. ඒ අතරමැද ඔය වෙන දේවල් දැරිය හැකිනම් කරන කෙනත් හිතට ගන්න අනිත් කෙනත් හිතා ගන්න ගිය කිසිම කෙනෙක් නැහැ ඒ වගේ ඒ දුකේ ස්වરૂප අවබෝධ කරන්නේ නැතුව. ඉතින් මොනවා කරනද අපිට මේ බෙන්ස් කාර් එක යන්න තියෙනවා හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක යන්න තියෙනවා හොඳයි. නැත්තම් මොකද කරන්නේ? මේකයි මගේ බර භාගේ පැයට හැතපොමයි වේගේ මම ජෙමා කරත්තකාරයා ඔයලා හන්දට යන්න හදනවා කියලා අපිට කරන්න තියෙන්නේ මොකද කරන්නේ අපිට හම්බෙච්ච වාහනේ මේක පැයට හැතමයි තියෙන්නේ අදින එකයි තියෙන්නේ අඩු ගානේ මේ වගේ දේවල් දකින්න බාහන මැදත්තාට එන්නේ කියලා මම කියනවා ඇත්තටම ඉතින් හිතුවට ප්‍රශ්න නැහැ මං කියන්නේ හේතුව අහන්නේ ඒ බලන කෙනාගේ අහේතුව ඈ මොන හරි ප්‍රතිකර්මයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතන එක කරුණාමයිත්‍යයක් තියෙනවා හොඳයි. එහෙමත් නෙමෙයි මේ බීතිකාවක් ඇති වෙන්නේ. බීතිකාවක් ඇති වෙනවා මේ ඔය સંદર્ભේ උනේ මහසි ක්‍රමේ ලංකාවට ආපු වෙලාවේදී. කොළඹින් නම වශයෙන් කිව්වට කමක් නැහැ වජිරාරාගේ. පුදුමාකාර ගැහිල්ලක් ගැහුවා. ගහලා කිව්වා මේ හෙල්ලෙන කම්පණය වෙන මේ ක්‍රමයක් ගෙනල්ලා මේක මේ වායෝ ධාතු අනවශ්‍ය විදිහට කම්පණය කරලා ඒ ඇති වෙලා තියෙන එකක්. ඒ නිසා මේක මාර බලවේගයක්. මේ ක්‍රමයට ලංකාවේ මුල් බැස ගන්න දෙන්න එපයි කියලා. පස්සේ මහසිසයඩෝ ඥානි ඥානතර කියන ස්වාමීන් වහන්සේ මහසිසයඩෝ ඉන්නේ මේ හැම ප්‍රශ්නෙටම උත්තර ලිව්වා ලිව්වේ ජාත්‍යන්තර බුද්දිස් මැගසින් එකට. ඊට පස්සේ ලියන ලියන එකට අරගොල්ලෝ උත්තර දුන්නා. දෙනකොට මෙහෙන් ලංකාවෙන් ඩිගට ගියා ඒ ඩිබේට් එක. ඊට පස්සේ ඥානතුරු සාංශ උත්තර බැඳලා මහසි සයිඩෝ කියලා තියුණා අපිට ඇත්තනම වාදයක් කළ දිනන්න ඕන කමක් නැහැ. අපිට මේ කරලා ප්‍රතිඵල ලැබු කට්ටිය ඉන්නවා. ඕගොල්ලෝ කැමති නම් කරලා ප්‍රතිඵල බලලා කතා කරන්න කියලා. ඊට පස්සේ ලංකාව කොඩිය දැම්මා. ඒගොල්ලෝ පස්ස ගැව්වා. අපි දිනුම් කියලා. ඉතින් ඒකට ඒ ඒ රැල්ල තියෙද්දී ඒ භාවනා කරපගෙන තමයි මීතිකල නායක හඳුරෝ රේරුකාණ චන්දවිමල හඳුරෝ එතෙන් ගියාම තවත් ස්වාමීන් ඉන්නවා හිතර මේ දවස්වල අමරපුරනිකායේ නායකකම කරන ස්වාමීන් වහන්සේ බොහෝම සුළු කෙනෙක් අච්චර විශාල වේගයක් තියදී නෑ මේ ක්‍රමය හරි කියලා. ඊට පස්සේ අපේ ලොකු සාංශ පොත ලියනකොට ලියනවා මේ වගේ පටන් ගන්න තැන ඉඳලා ප්‍රතිඵල දෙන මේ වැනි භාවනාවක් කරලවත් නැතුව ඒව විවේචනය කරන මනුස්සගේ මොළ ධාතුව සුද්ධ වෙන්න මොන බෙහෙතෙන් කරන්න පුළුවන් වේද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඊට බැහැලා කරන්නේත් නැතුව මේවා ගොඩ ඉඳලා පීනන මනුස්ස දම්බි ගහන හැටියට විවේචනය කරන මිනිස්සු වගේ ඒ මිනිස්සුගේ මොළ ධාතුව පිරිසිදු වෙන්න මොන විදිය කරයිද කියලා මට තේරෙන්නේ නැහැ කියලා ලොකු සංදේශය දෙනවා. ඒ 40 ගණන් වල. ඉතින් එහෙම කරලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කරපු හැම කෙනෙක්ම ඒ වගේ යම් යම් විලිරුදා වදන වෙලාවේ ඇති විලිරුදාව පෙන්වන්නේ නැහනේ. ඒක ඒක පුරුෂ පක්ෂයට පෙන්වන්නේ නැහැ. දැන් තමයි ගායන කරදෙල ඉස්ලා කියලා පිරිමි ඉස්සරහේ ඉස්ත්‍රිංගේ ජොබ් එක. මොකද අම්මා කෙනෙක් වෙන්න බෑ විලිරුදාවක් ගන්න. දැන් නම් ওই සිසේරියන් ඔපරේෂන් එකෙන් ගන්නවා බබා එළියට. ඉතින් ඒ නිසා මේ යම් ප්‍රමාණයක් අපි හිතපු නැති දේවල් එහාට යන්න වෙනවා. ඉතින් ඒකට කැප කරන්න ලෑසි නැත්නම් ඒකට ලෑසි වෙන්න බැරි නම් ඒ කියන්නේ ඒ තරම්ම කයට ආසයි ඒ තරම්ම ආත්මයට ආසයි. ඒක හෙල්ලෙන් පෙරලෙ නැතුව කරන්න. නමුත් අපිට ප්‍රශ්න නැහැ. එහෙම අදහසක් කෙන එක සාධාරණයි. මොකද මේ කෙලෙස් වල හිච්ච එකයි. නමුත් කවුරු හරි පරිශීලනය කරනවා නම් අපිට තියෙන්නේ ආ හොඳයි. උඹට හොඳ නම් කරගනින් කියලා පැත්තකට වෙන එකයි. ඒ නිසා ඒව ඒව ගැන කතා කරන්න ගිහලා අපිට අයිති නැති විශයක් කතා කරන්න ගිහිල්ලා අපි නිකන් අනවශ්‍ය කිසිම ලාභයක් නැති ප්‍රශ්න රාශියක් ඇති කරගන්නවා. එනිසා ඒවයිදී දැක්කට නොදැක්කාසේ ඇහුනට නැහැ දැන්වට නොදන්නාසේ මේක ප්‍රශ්නයක් අහන්නේ කොහොඳයි මොකද එතකොට සභාගත වෙනවනේ පුද්ගලික බැඳීමක් වෙනවා සභාගත කරනවා අපිට මත ප්‍රකාශ කරන්න වෙලාවකුත් හම් වෙනවා ප්‍රශ්න අහන්නේ කොහොඳයි නමුත් මතක තියාගෙන ඉන්න කිසිම දෙයක් මේ ලෝකේ නිකන් හම්බ වෙන්නේ නැහැ යම් ප්‍රමාණයක කැපකිරීමක් කරන්න මේකෙදි මේ හිතා ගන්න බැරි එකක් නිසා කැපකිරීම කාය ජීවිත নিরপেক্ষව කයත් දීලා දීලා ඒ බුදුජානන්ති කියලා තියෙනවා මේ ධනං චජේ ජීවිත අංගමා වූ අංගං චජේ ජීවිතං ධනං චජේ ජීවිත අංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ධනං චේව ජීවිතං චි අපි සබ්බං නරෝ චජේ ධම මනුසරන්තෝ කියලා. මිනිස්සු තමන් සතු ධනෙ දෙනවා අතක් කපන්න වෙන එක වළක්වන්න. ඇඟිල්ලක් කපන්න වෙන එක වළක්වන්න ජීවිතාංගයක් ශරීරාංගයක් ඉතුරු කරගන්න ඉඩම් බූදල් පවා දෙනවා. අද්දාවෙන් නෙමෙයි. මේ නියපොත්ත බේර ගන්න. මේ ඇඟිල්ල බේර ගන්න. ඊට පස්සේ ඒ දොස්තර මහත්තයා කිව්වොත් දැන් කෙරුවා ඒ උනට කොහොමද අත කැපේ නැතුම මැරෙන. ඉසాత කපන්න වෙනවා කියලා පණ බේර ගන්න අත උනත් දෙනවා. මේ ධර්මය අනුගම අනුසරණය කරන කෙනා ධනයක් දෙනවා අංගයක් දෙනවා ජීවිතෙත් දෙනවා කියලා තියෙනවා ඒ නිසා මුගේ දීමන තමයි හොඳම ජීවිතේ කිසිම අර වගේ ප්‍රශ්නයක් නැතුව සියලු ධනය පරිත්‍යාග කරනවා සියලු අංගත් පරිත්‍යාග කරනවා සියලු ශරීරත් පරිත්‍යාග කරනවා අංගං ධනං ජීවිතං ඡාපි සබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරන්තෝ ඒ උද්‍යප්පේ ඥානෙ අනුසරණය කරනකොට මේ සියල්ලම දෙන්න වෙනවා දෙන්න නැතුව කවදාකවත් අර ඥානෙ පිපෙන්නේ මොනම විදිහක රිසර්වේෂන් එකක් තියාගත්තා නම් අරකට නිකන් තුවක් වල සේෆ්ටි කැච් එක දැම්මා වගේ පුපුරන්නේ පුපුරන්න හාව පැන්නා වගේ අර සස ජාතික පයින් ඕනේ කින්නක අනපේක්ෂිතව පණින්න ඉතින් මේ වගේ දේවල් දකින්න හමුනොත් මම මම ওই භාවනා කරලා කවුරු හරි අමාරු වෙනවා කිව්වොත් මම වෙනම පාටියක් දානකොට හරි සන්තෝෂයක් එන්නේ. භාවනා කරලා පිස්සු හැදුනා කිව්වොත් එහෙම නැත්නම් දඟලන්න පටන් ගත්තොත් එහෙම මට ඉදා කණ්ඩ ඕනෙත් නැහැ. මම දාන වැඩි යන. වැඩි වැඩි හරියටම යනවා. ඊට පස්සේ උහුනේ ප්‍රශ්න නැත්නම් අපිට පැතලන වශයෙන් අපිට ප්‍රශ්න තියෙනවද? නැහැ. ආ ඒ නැහැ. අපි අපිට ගාලා ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. මම කියන්නේ සෙල්ලක්කාරකමක් තියෙනවනේ යෝගාවචරයක් වෙනකොට. නැත්තම් මේකට මම කියන්නේ සාහසික වෙනවයි කියලා. එහෙම සාහසික වෙන්නේ නැතුව මේ ගමනේ අවස්ථාව වෙනකොට මේ ප්‍රතිඵල ලබා ගන්න බෑ. පිටිපස්සෙල්ලා කල්පනා කරන එක. අපිට වාණි වෙන්න ඕනේ, අසන්තුෂ්ත වෙන්න ඕනේ. පිටිපස්සෙල්ලා බලන්නත් එපා, මේ ලැබුණ ඇති කියන්නත් එපා. ඒ භාවනා මාර්ගෙ දිග යන්න. ඒ කියන්නේ කවුරු හරි භාවනා කරලා දිනවා මට පේන්නේ. යා අපි අනිසරට. අධිගත ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාවේදී වැඩිපුරම වැඩියෙන් වැඩිපුරම සතිය පිටන්නේ ධම්මානුපස්සනාවේ මේ මුසුදු මේ මුසුදුසුද එසේනම් කතරම් කාලයක් ප්‍රතිසත්යක් වශයෙන් වේසතා සඳහන් සුදුසේ කර්මයන් පවතන්නේ ඒකෙදි මම කියන ධම්මානුපස්සනා නිර්වචනය කරන්නේ නැතුව මට මොනම අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ ධම්මානුපස්සනා කියලා ඒ ප්‍රශ්න කරුව අදහස් කරන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ මොකද ඒක මුළු මහා පළල් විශයක් ඒ ධම්මානුපස්සන ඇතුළෙම තමයි කායනුපස්සනාවක් තියෙන, වේදනානුපස්සනාවක් තියෙන, චිත්තානුපස්සනාවක් තියෙන මොකක් දැනගෙන මොකක් හිතාන කතා කරනවද දන්නේ මේක sannivedana ප්‍රශ්නයක් තියෙන නිසා කවුරු හරි පොඩ්ඩක් විස්තර කරන්න කැමති නම් අපි ගන්න නැත්නම් නඩුව විසි කරනවා ඊගා නඩුවට. ඒ ප්‍රශ්නේ බුදුදහමට අනුව උපවිඥානීය අර්ථ දක්වන්නේ කෙසේද? background thoughts මේක ඇතුළත්ද? නිද්දේදී දකින සීනද උපවිඥාණයට සම්බන්ධද? උපවඤ්ඤාණය කියලා කියන්නේ බටහිර ලෝකේ කියන මේ සබ්කොන්ෂස් කියන එක. ඒක බුද්ධ ධර්මයේ නෑ. බුද්ධ ධර්මයේම උඩ හිත යට හිත කියලා බෙදුමක් නැත්තේ. ඒ නිසා මේ මේ දෙප විශේෂ දෙකක ගැළපෙILLක් කරන්න හදනවා. අරක අර පැත්තෙන් විඥානයේ මේ කොලෙක්ටිව් අන්කොන්ෂස් කියන අන්කොන්ෂස් කියන එක ඒ මේ කවුද කාල් ජුන් ඉදිරිපත් කරපු ප්‍රධාන වැදගත් අදහසක් ඒකයි බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ පරිඋත් ทาน කෙලස්, වීතික්‍රම කෙලස්, සානුසය කෙලස් කියන කෙලස් තුන් જાතිය. ඒක සංසන්දනය කරන්න උත්සාහ කරලාපු ඇත්ත දැකලා තියෙනවා මොකක් කවදාකවත් සමාන්තර නැහැ. ඒ නිසා මේ විශේෂීෂ්ඨ දෙකක්. අරක පුළුවන් ඒකෙන් අර්ථකථන දෙන්නේ මේකත් එක කරන්න බෑ. මෙට්‍රික් ක්‍රමයයි මේ අනිත් එක මොකද? ඉම්පීරියල් සිස්ටම් එකයි වගේ. ගරුතර ස්වාමීන් වහන්සේ පෙරේදා ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නෙට උපදෙස් දුන් කාලෙදී මම භාවනා කරද්දී තදින් උෂ්ම ඉහළ පහළ යන විට නිදි ස්වභාවයක් එන නිසා මගේ උෂ්ම ගැනීම ගැන සෝදිසින් නැහැ. ඒ උපදේශ නම් උතුම් උතුම් ඒ විදියට කරනකොට තේරෙන්නේ උෂ්ම මොනිටර් කරන එකේ වැදගත්කම. මට වුණා උෂ්ම ගැනීම එන යන ස්වභාවයක් තදින් හට පටන් ගන්නට පාවිච්චි වෙලා සතින් පටන් ගන්නට ටික ටික අඩු වෙලා යන බව. නින්ද නම් කොහොත්ම ආවේ නැහැ. මේ විදිහට කරගෙන යෑමට යෑමද සුදුසුද තේරුම් කර දෙන්න මේ පිළිගන්නවා. අවසාන කොට සහන කොට නම් හිතනවා මොකද්ද පිළිවෙලට වැටලා තියෙන මොකක් ප්‍රශ්නේ ගොනු වෙලා නැහැ. ලියලා තියෙන කාරණා කිසියම් කියවගෙන යනකොට ඒක අදහසක් දෙන්නේ ඒක නිසා යම් ආකාරයකට Tamanට උස්මත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා මේ ගොරෝසු මේ සියු මේ අතිසියු කියන පරිණාමය දකින්න හදලා ලැබිලා තියෙනවා නම් ඒක හරි. මත ඒක උඩින් අර මුලි මුලි ලියලා තියෙන වචන වල තියෙන ගොඩාක් මේ පිළිවෙලක් නැති ගතියක්. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසාන කොටසට නම් අනුමැතියක් දෙන්න පුළුවන්. මුල්ලාරිය නම් එච්චර ඉදිරිපත් වෙලා නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ පරණක භාවනාව අතරතුර තිගැස්වීමකින් පසු නැවත භාවනා ආරම්භන්ට පැමිණීම ඔබතුමා පැවසියේ අනිමිත්ත සතිය කියලා. මෙම මෙම අවස්ථාව මා අත්දකින අතර එම කාලය තුළ සිතිවිලි නැති නමුත් background thoughts ඉන්න chatter ඇති බව දැනගතිමි. මේ සිදුවේ එකක් දැයි කර්මාවෙන් පාදා දුන්නේ නැහැ. ඒකෙත් වචන පාවිච්චි කරලා තියෙන විදිහ මට 100ක් අනුමත කරන්න බෑ. එහෙම ගැස්සෙනවයි කියලා කියන්නේ අනිමිත්තනේ කොහොමද සතිය නෑ කියන එක. නමුත් ඒක ගැස්සෙන්නේ ඒක දැනගෙන අර නිමිත්ත තියෙන තැන හරහා ගිහිල්ලා නිමිත්ත නැත්තන්ට යන තනකා යනකම් සතිය පවත්වන්න පුළුවන් නම් ඒකට කියත හැකි අනිමිත්ත සමාධිය අනිමිත්ත සතිය එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද නැති විඥාන කියන වචන දාන්න පුළුවන් කෙසේ නමුත් ඒක හුරු කරගත්තා නම් ඒක ලොකු ජපිමක් ලොකු ජයග්‍රහණයක් රිදෙන ගියාට පස්සේ ඕනම දෙයක් ලෝකේ තියෙනවා අල්ලන්න නැතුව ඉන්න දැනගන්න. නෙළුම් පතක් උඩ තියෙන වතුර වගේ සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. Tamanne ඕන නම් අල්ලන්න පුළුවන්, අල්ලගෙන ගා ගන්න පුළුවන්. ඕන නැත්නම් අතාරින්න පුළුවන්. අන්නේ වරේ අන්නේ අවස්ථාව මෙතෙල් ලැබෙනවා. ඒක උඟ දෙනෙක් ඒ වෙලාවට කරන්නේ තිබුණට ගා ගන්න නැතුව තිබුණ රූප තිබුණට බලන් දැක්කට අන්ධෙක් වාගේ පුරුදු කරන්න හොඳ පාරතාවරණයක් හම්බ වෙනවා. ඒ නිසා හිතවිලි තියෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ඒකෙන් අනතුරක් නපුරක් සිද්ධ වෙන්නේ නැති බව තේරුම් ගන්න අරසාවක් ඇති වෙන බව නම් අත්දා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට වම දකුණ කියා මෝහන කැසීමට හෝ හැත් මොනවා හරි දෙයක් කර ආදී හැර පරිදි වෙන ස්ථානයේ ගැටුණොත් ඒ වම දකුණ කියා මෙනෙහි කරන එක නවතා අලුත් ඉස්පස්සේ මෙනෙහි කර යුතුද? කරුණාකර මේ පහදා දෙන්න. මදි තොරතුරු මදි. කියන කතාව මේ මේ මොකද්ද මේ කියන චිත්‍රය ඇඳෙන්නේ අහගෙන ඉන්නකොට ඒක නිසා Tamanට සක්මන් කරනකොට පිට පිට යනවනම් හිත පිට පිට යන යනයි වදිකේ දුවන්න යන්නත් එපා. ඒ වගේම හිත පිට යන එක 100%ක් නැතර කළම ආපව අරමුණට එන්න ඕන කියලා එහෙම නීතියකුත් නැහැ. අරමුණේ ප්‍රකටතාවය, අනු ප්‍රබලතාවය, අනු බලපෑම අනුව Taman දැනගන්න ඕනේ හිත වැඩියෙන්ම ප්‍රසිද්ධ කරගන්න අරමුණ දිගේ යන්න. ඒක තමයි හුඟක් වෙලාවට මූල කර්මස්ථාන නම් හොඳයි. නැති වුණොත් වෙන අරමුණ කාර්ය කමන්න ගිහලා ඒකේ නපුරු බලපෑම් වුණාට පස්සේ ආපහු මූල කර්මස්ථානට එන්න කියලා පොදු උපදේශයක් නම් දෙන්න පුළුවන්. සෝවන් දර්ශක සෝවන් දර්ශකයෙන් පසුව සකෝදාගාමි තත්ත්වයට ළඟා වීමට කල යුත්තේ විය යුත්තේ ඒකම ඒ කරපු එකම දිගට දිගට දිගට කරනකොට නිකන් අටුවචාන් වහන්සේලා පිළි අරගෙන තියෙනවා අර මුලින්ම කරන් තියෙන නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්ගා ඥාන සම්මස්සන ඥාන කියන මට්ටමට යන්නේ එතනින් එහාට කරගෙන යන්න පුළුවන් හරියට කියනවනම් මේකේ සුළුසුළුවක් ඇවිල්ලා කඩාන ගියොත් අපිට අලුත හදාන්න උත්තේ ආය ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ ඒ ෆවුන්ඩේෂන් එකම යන්න පුළුවන් ඒ වගේ දෙවෙනි සැරේ යනකොට එකමයි ඒ විදියටමයි කරන්නේ නමුත් අර අර මූලික ඥාන දී ඇති කාරණා වශයෙන් මේ වාසියක් වශයෙන් Tamanට ලැබෙනවා. ඒ නිසා එතනින් එහාට ටික අර විදිහටම කරන්න සතිය කායන කායන පස්සනක උපයෝග කරගන්න කරමින් සෝවාන් දර්ශනයේ ලැබීමෙන් පසුව සකෝදාගාමී තත්වයට එළඹීමට විය යුත්තේ කල යුත්තේ කුමක්ද? ඉස්සල ප්‍රශ්නේ කනාගේම සහෝදරයෙක් වගේ අනිත් එක ප්‍රශ්නේ අහලා තියෙනවා. නියුන් සහෝදරයෝ ප්‍රශ්න දෙකම එක මම දැන් ප්‍රශ්න පොළ දෙකලා තියෙනවා. එක පුද්ගලයෙක්. නමුත් කොහමද ඒ කියන්නේ ආධාත්මටි පතාන්තර වල බලනකොට නියුණු දෙන්නේ වාගේ ප්‍රශ්න දෙක. ළඟ භාවනා කරන්න ඇති අඩු ගන්න. ඒ කියන්නේ කොමියුනිකේෂන් එක ගිහිලා තියෙන. තව ප්‍රශ්න ගොඩක් තියෙනවද? අපේ ඈ එන්ජා ඉක්මනට ඉක්මනට සතිය හා සිතීම ඈ සතිය හා සිතීම අතර වෙනස කුමක්ද? ඒ හිතනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සතිය කියන්නේ වෙන චෛසික චෛසික දෙකක්. විතක්ක ਵਿਚාර වලට යෑම සතිය මේ හිතනවා. සතිය කියන කියන්නේ සති චෛතසිකයේ හිතේ තියෙන චෛසික වෙනසක් තියෙන එක. ගරු ස්වාමීන් වහන්සේ කාම රූපවල රූපේන නිසා කාමයේ නාමයේ ඇතිවීම නාමයේ නිසා නාමය ඇතිවීම, රූපය නිසා රූපය ඇතිවීම උදාහරණයක් මගින් කරුණාකර පහදා දෙන්න. මේ ප්‍රශ්නය මිල මීට කලින් දැසුවා. ඉතින් මගේ මේසේ තාම තියෙනවා හැමදාම බන බන්ටලා හැතෙනට ওই ප්‍රශ්නයයි අර අලි දසන විඥාන ප්‍රශ්න දෙක තියාගෙනවා මම හිතනවා අදවත් ඒක සාකච්ඡා කරන්න. උනේ නෑ අතර ඒක මගේ මං පස්සට තිබ්බේක මගේ මම පස්සට තිබ්බේ ඒ කොළ දෙක තියාගෙන හැමදාම නමුත් බලාපොරොත්තු වෙනවා අද තමයි මම හිතන්නේ අපිට අන්තිමට ධර්ම සාකච්ඡා කරන්න කියන්නේ. නමුත් මට හිතෙනවා මේ වෙලාවේ වෙලා ගනිමු කියලා ධර්ම දේශනාවට යනට වැඩිය නාම රූප වශයෙන් හැම සංසිද්ධියක්ම අඩු ගන්න පළු දෙකක් තියෙනවා. අපි අහන දකින කොයි එකෙත් නාම කොටස රූප කොටස කියලා දෙකක් තියෙනවා. කොහොම ජීවිතයේ ඒකක සංසිද්ධියක් කියලා දෙයක් නැහැ. සංසිද්ධිය හැම එකම අඩු ගන්න පළු දෙකක් තියෙනවා. සාමූහයක් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රියාවක් කියලා දෙයක් ලෝකේ නැහැ ක්‍රියාවලියක් තියෙනවා. එකක් කියලා දෙයක් ලෝකේ නැහැ ඝණයක් තියෙන්නේ, කයක් තියෙන්නේ, කන්දක් තියෙන්නේ, ස්කන්ධයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ආස්වාද කරනට ආස්වාසය දැනගන්නවා කියන එක ආස්වාසයේ රූපේ දැනගන්න එක නාමයි. ඒතර ආස්වාසයේ තියෙන තක් විතරනේ ආස්වාසය මෙනෙහි කරලා දැනගන්න පුළුවන් නිසා රූප නිසා නාම පහළ. සම්මිලා කානපනේ නොදෙනී ගියාම මෙනෙහි කරගන්නත් බෑ දැනෙන්නෙත් නැහැ. ඒක කියනවා රූප නිසා නාම පහළ වීම කියලා. අපි වහක්මන් කරනකොට හොඳට බැලුවොත් සක්මන් කිරීමේදී වම එසවීමේ කැමැත්ත ඇති වුණොත් විතරයි වම එසවීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒකට කියනවා නාම ධර්මයක් වෙන චේතනාව නිසා රූප පහල කරනවා. චේතනාව නිසා රූප පහල කරනවා. ඒ වගේම අපි සක්මන් කර කර ඉන්නකොට වහිනවා. එහෙම නැත්නම් තද අවුවක් වැටෙනවා. ඒතරයි වෙහසක් දැනෙනවා. වෙහසක් දැනෙච්චාම ඒක ළඟ හේවණක් තියෙනවා නම් ඒ බාහිර ඇතිවෙච්ච ඒ උණුසුම ගතිය නිසා හෝ සිසිල් ගතිය නිසා හෝ අපිට චේතනාවක් ඇති කරලා දෙනවා මෙතන ඉන්න එපා අතෙන්ට ඵලයක්. හේවනට යන්න අර ඇතිවෙච්ච රූප ධර්ම දිගේ අපි එහාට තල්ලු කරන නිසා රූප නිසා නාම පහල කිරීමක් කරනවා. රූප නිසා රූප පහල කිරීමක් කරනවා. බාහිර උණුසුම වැඩි වෙනකොට ඇඟේ රත් වෙනවා. බාහිර සීතල වෙනකොට ඇඟ රත් ඇඟ සීතල වෙනවා. අර ඇතුළත පිටත සම්බන්ධතාවය ඇති කිරීමට ඒ වගේ අර පරිසරයත් අත්හඬ හැඩ ගැහිම රූප නිසා රූප පහළ වීම, නාම නිසා නාම පහළ වීම සඳහන් කරලා තියෙන්නේ ඇහැට රූපයක් ගැටනකොට එදෙන චක්කු විඥාන කියොත් එද ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශ කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශේ නාම ධර්ම නිසා ඊට පස්සේ වේදනාව පහළ වෙනවා. වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. ඊට පස්සේ නාම ධර්ම පේලියක් නාම ධර්ම නිසා යනවා. ඉතින් මේ වගේ එක හතර ආකාරයට විස්තර කරලා දෙනවා. ඒක සුද්ධ සුද්ධ මූල ධර්ම විස්තරයක් තියෙනවා. යෝගාවචරය මේ හතරම එක වෙලාවේ දකින්නේ එක එක වෙලාවල ටික ටික ටික දැනගෙන පස්සේ මූල ධර්මات එක්ක ගලපලා තමයි Tamange දැනුම ටිකක් අංග සම්පූර්ණ කරගන්න. ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්මයට අනුව නොකඩවා යන සංසාර ගමනින් යන්නේ සිටියද එය අනාත්මයට අනුව පහදා දෙන්නේ නැහැ. ඒ තියෙන්නේ අවිද්‍යාව විතරයි. ඒ අවිද්‍යාව මම කියාගන්න මිනිහා තමයි ඉන්නේ උතන. අවිද්‍යාව කියලා මේක දන්නවනේ එතකොට මිනිහෙක් නෑ මේ අවිද්‍යාවටත් ඉඳ ගන්න බෑ යන තියෙනවා. ඒ නිසා ආත්මෙන් ආත්මයට යන්නේ අවිද්‍යාව තමයි. එහෙම නැත්නම් මේ ඒ මනසේ තියෙන විපල්ලාශයක් තමයි. ඒක මම කියා ගත්තොත් මිනිහෙක් ඉන්නවා. ඒක මම කියන්නේ නැති වුණොත් ඉතින් අවිද්‍යාව කියලා කියන්නේ හුදු නාම ධර්මයක් නිසා ඒකට පදනමක් නැති වෙනවා. ඒ නිසා ඉන්නවයි කියනවා නම් ඉන්නව නැත්තම් නැහැ. ඕනම කෙනෙකුට කැමති නම් ඉන්නවා කියා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට නැත්තම් නැහැ කියා ගන්න පුළුවන්. භාවනා කරපේකනට විතරක් ඒ දෙකේ මේ මේ මොකක්ද මේ අයිතිවාසිකමක් ලැබෙනවා. අනිත් ඒදී අනාත්මවාදී උච්ඡේදවාදී කියලා කියන්නේ නැහැ කියා ගන්න පිළිසෙට. රහසතවාදී කියලා කියන්නේ ඉන්නවා කියන පිළිසෙට. ඉතින් මේ දෙකොල දෙකොට දක් හැමදාම ලෝකේ ඉන්නවා. යෝගාවචරයට දෙකටම යන්න පුළුවන්කම තියෙනවා හරි ජොලියද. අවසරයි ස්වාමීන් වහන්සේ කාර්ය යහපත් සඳහා කර්මාණික පිළිතුරු දෙන්න මැනවි. සෝවන් ඇතුළු සියලුම මාර්ගවලට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඒ ඒ මාර්ගඵලවලට පැමිණිය හැකි බව දැනගන්නේ දැනගන්නේද? එය ආවන් මාර්ගඵලයේ දැනගන්නේද? පෙර ලකුණු මෙන්ම පසු ලකුණු වෙනවා ඇතිවන්නේද? මූල ධර්මානුකූලව දස සංයෝජන ධර්ම පළවෙනි තුන කැඩනවා. සෝවන් වෙනකොට ඊගාව තියෙන දෙක දුටු වෙනවා. අනාගා සකදාගාම වෙනකොට ඊගාව තියෙන දෙක නැතිලා යනවා. අනාගාම වෙනකොට ඊතුරු පහ කැඩලා යනවා. රහත් වෙනකොට ඒක තමයි මූල ධර්මානුකූලව දෙන්නේ. උත්තරේ නමුත් ඒ පුද්ගලයා දැන් සෝවන් වෙනකොට මම මේ තුන කැඩුණා නැද්ද කියන එක තේරුම් ගන්නේ බහුසුත නම් විතරයි. බෞද්ධඥාන නැති කෙනාට මොකද්දෝ පහසුවක් තියෙනවා නමුත් හරියට කෙනෙකුට මෙන්න මේක මෙහෙම වුණා කියලා හරියටම පින් පොයින්ට් කරලා කියන්න බෑ. කියන්න බැරිනවට බුද්ධිය තියෙනවා. ඒ වගේ තමයි ඒක ඒ නිසා හොඳට බෞද්ධ ඥාන තියෙන කෙනාට වෙච්ච දේ තව කෙනෙකුට මේ මේ පොතකට සාපේක්ෂ කරලා නැත්නම් එයාගේ සාමාන්‍ය දැනුමට සාපේක්ෂ කරලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්කම තමයි සංවේදන හැකියාව තමයි බෞද්ධ ඥානෙ තියෙන්නේ. නැත්නම් ඇති වෙන කෙලෙස් නැති වෙන කෙලෙස් ඒක න්‍යාම ධර්මයකට තමයි සිද්ධ වෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම ඒ අනුව මාර්ගයෙන් ඥාණයෙන් ඥාණයට වෙනසකුත් තියෙනවා. ඒ වගේම කියන්න පුළුවන් බැරි අතර වෙනසකුත් තියෙනවා. ඒක හැමෝටම සමානව හිටින්නේ නැහැ. කියන්න පුළුවන් බැරි කම. ඒ කියන්නේ සම්බන්ධ පාලයකටපත් වෙච්ච කෙනෙක් නොදැනෙන්න පුළුවන්. දන්නවා කෙනෙකුට කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ හී ගොළුෙක් දකපු හීනයක් වගේ කියලා කියනවා. බබ බබ බබ තමයි. <laughs> අපිට වෙලා නැහැ අපි යන්න ඕනේ ඉක්මනට බස් එක පමා වෙනවා ඕවන් ඕපසු සීලබ්බත පරාමාස නැත්වේන සිල් රැකීමෙන් සෝවන් විය හැකිද ඇත්තටම සීලබ්බත පරාමාස කියන වචනේ තේරුම් ගන්න නැතිකම නිසා ළඟින ප්‍රශ්න සීලබ්බත පරාමාස කියලා කියන්නේ බොරු සිල් නැත්නම් වත් එමුණාට වුත ඉතින් සිල් රැකීමෙන් මේ සෝවන් වෙන්න බෑ නමුත් මෙන්න මේ සීලය සෝවාන්ට අදාළ වෙන්නේ අනිත් ඔක්කොම අතිරේක දේවල් කියලා තේරෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී තලින් කම්පන සෙලවීම පැදීම ඇති කරයි. හිත සතිය සමාධියේ ඇත. මේවා සිදුවන විට ඒ බව දනි. ඉවර වී නැගිට්ටාම සද හිතලා දෙයක් දැනනා. පැන්ඩ්‍රොල් එකක් මේවට ඒ ඉක්මනින් නැති කියලා. මෙසේ ඔළුව කැසුම ඇතිවීම සම්මත දෙයක්ද භාවනාවේ මේ විදිහට කම්පන කරන විට කර්මන්තර මේ පාදා දෙන්නේ තේරුම් ගන්න. දැන් මේ පැනල් බිල්ල නතර වෙනා වගේම තමයි ඒක පුරුදු කරොත් ටික දවසක් යනකොට ඒක අර අලුත්කම නිසා නවකමකම නිසා කෝලගති නිසා පහල කරන එකක් මිසක් ඒව ඉබේම මතුවලා යන දේවල්. දැකලා තියෙනවද දන්නේ ඔය හීනෙන් ඇවිදින මිනිස්සු. ඒ කරන විකාර. මේ මේ මම දැක්කා YouTube එකේ දාලා තිනවා බල්ලෙක් හීනෙන් ඇවිදින හැටි. ඌ පැත්ත වැටලා බුදි කකුල් දෙක වැඩ කරනවා වේගෙන් දුවන විදියට. ඉඳපු ගමන් බල්ලා නැගිටිනවා. නැගිටලා ගිහලා වදිනවා පිටියේ ඩෝංගල වැදිලා පිටියේ තියෙන මොකද්ද වැදගෙන යනකොට ඌ නැගිටලා එහෙම ගල් වෙලා බලයි. ඒ ඒ ක්‍රියාවලිය දිහා බලනකොට පේනවා ඒ බල්ලා සම්පූර්ණ රිලැක්ස් එකේ ඉන්නේ. නිින්දේ. දඟල දඟල දඟල වේග කවලා යනවා. ඒ වගේ අර හිතට බාහිරින් අරමුණු වෙන්නේ නැති විවේක වෙච්ච ගමන් අර ඇතුලේ තියෙන අරමුණු වැඩ කරන්න ගන්නවා. ඉතින් තමයි ඔය ගෙවා දැමීම සිදු වෙන්නේ ඒව හරහා. ඉතින් ගෙවෙනකොට අපිට ඕන විදිහට නෙමෙයි වෙන්නේ. ඒක තමයිලාට අපිට දරා ගන්න දරා ගන්න බැරි මට්ටම නෑ. නමුත් මේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මානසික ආතතියක් මට මොළේ ආතතියක් එනවා. නමුත් ඒ කවදාකවත් yaadෙන්නෙත් නැහැ ස්ථිර හානියක් කරන්නෙත් නැහැ. ඒක නැත නැවත නැවත කරන්න කරන්න ඒක නිකන් සාමාන්‍ය සුදු පොඩි සිද්ධියක් වටපත් වෙනවා. ඒ හරහා තමයි මේරිච්චකම අතල තුනකම පළපුරුද්ද ඇති වෙන්නේ. කොහමද සිද්ධිය හොඳයි කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනා හා උපදේශ මත පවත්වන ලැබුව මේ භාවනා වැඩසටහනේදී සතිය වැඩිම පවත්වාගෙන යාම සඳහා ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් නියමාකාරයෙන් කරන ආකාරය පිළිබඳ අනායතනයක් ලබා ගැනීම. මෙම අවබෝධයෙන් ඉතිපතා මෙම අවබෝධයෙන් ඉතිපතා භාවනා කිරීමෙන් මහත් මහත් කුකුලක් වූ බව සඳහන් කරන කැමැත්තේ. දැනට ටික කාලයක සිට විහාරස්ථානයේ භාවනා වැඩසටහන් වලට සතියකට වරක් සහභාගී වුණාමලු කොතෙක් උත්සාහ කළත් සතිය පැවැත්වීම තත්පර කිහිපයකට සීමා විය. ඔබ වහන්සේගේ මෙම දිනකට මේ මාසික භාවනා වැඩසටහනට සහභාගී වී සහභාගී නොවුන නම් සත්‍ය ප්‍රත්‍යයෙන් කෙලින කිරීමට හැකි වේදයි සිටීම අපහසුය. මහවැනි විශාල මේ පිරිසකට ඔබ වහන්සේ විසින් ලබා දෙන අනුශාසනා ආම් භාවනා උපදේශයන් මගේ තම ජීවිතයේ තම ජීවිත බුදුන් වහන්සේ වදාළ බ්‍රහ්ම මාර්ගයේ ඔස්සේ ගෙන යාමට හැකිවන බව මෙසකය. ඔබ වහන්සේගේ මතකයට දීර්ඝාසය පතන අතර පතනා බෝධියකින් නිවන් සුවපත් වේවා. එමෙන්න අප විහාරස්ථානයේ වැඩවතන ඥානවීර ස්වාමීන් වහන්සේ විසින් නොයෙකුත් සූත්‍ර ධර්ම ඉතා පැහැදිලි විස්තර කර පිළිපිරිස සෝමකට යොමු කොට ඔවුන් නිවන් මාර්ගය දක්වා ගෙන යාම අතිවිශාල වෙහසක් මෙහා ඉටු කරමින් ඉටු කරමින් සිටී. එමෙන්න ඥානවීර ස්වාමීන් වහන්සේ නොසිටි පසුගිය සති කීපය තුළ නන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ මෙසකදී වැඩි වැඩම කළ සාමාහිත ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වමින් ගිහි පිරිසට කරනු ලබන ඉතා වටිනා කාර්ය මේදී ගෞරවපූර්වක සඳහන් කරමි. කෙම ස්වාමීන් වහන්සේලාද පතනා පොතේ ඉන්නවා දක්විතයි පතමි. අවසාන වශයෙන් මෙවැනි අපේනා භාවනා වැඩසටහන් සංවිධානය කළ අමරදාස් මහතා ප්‍රධාන සංවිධායක මණ්ඩලයට ඕම් කළ මෙම මහ කුසලයෙන් ඕම් සර් නිවන් මඟ අවබෝධ වේවා ඕම් පතනා භවයෙන් නිවන් සුව ආර්ථ වේවා එතරම් අපි මේ ලියුමේ අඩුපාඩුවක් විදිහට මම දකිනවා අපේ සුබතරම් ලොකු ස්වාමීන් වහන්සේගේ තිබිච්ච මුල් වීම කටයුත්ත අපි අනිවාර්යයෙන්ම සිහි කරන්න ඕනේ. ඒ ඒ කුඩේ හේවනේ තමයි අපි මේකතු වෙන්නේ. අනිත් එක මේ ප්‍රෙස්බයිටේරියන් සහ බැප්ටිස් පල්ලියටත් පොඩ්ඩක් පඳුරක් දාන්න ඔය ගාම අපිට මේ ভাইබ්‍රේෂන් එක දුන්නාට ඒ කොහමරි මුද්‍රා එළියප එකක් බොහොම හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ තමන්ගේ දූ දරුවන් භාර්යාව හොඳට බලාගෙන මේ ප්‍රශ්නේ වර්ණවෙන්නේ ඊයේ ධර්මදේශනාවේ එළිදැක් වූ ඡන්ද රාගයේ ඇසුරිනි. අප වැඩි කෙනෙකුට ජීවිතයේ ඉලක්කයක් එහෙම නැත්නම් ආගස් එකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අදී හෝ පුද්ගලික පුද්ගලික ආයතනයක වැඩ කරන පුද්ගලයෙකුගේ ඉලක්කය වන්නේ තම රැකියාවේ උසස් වීම ලබාගෙන තමුගේ දූ දරුවන් භාර්යාව හොඳට බලාගෙන අවසානයේදී විස්රාම ගැන හොඳ comfortable life එකක් ගෙනියන්න. සෝවන් පරිදි ඒමට ඉලක්කය කරගත් පුද්ගලයෙකුට ඒ සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට වෙනවා. මේ උදාහරණ වලින් පෙන්වුම් කරේ යම්කිසි දෙයක් ලබා ගැනීම නමුත් මේ විදිහට කටයුතු කරනවා යන්නේ. මේ කාරණා දෙක එනම් චන්දරාගය හා following a course of action for achieving something ගැන තව ටිකක් විග්‍රහ කරනවා නම් මැනවි. නෑතර මේ යන ක්‍රමයට මෙයන් එතකොට ඔබ ඉස්සරහට ඉස්සරහට යන්න යන්න තේරෙනවා දැන් යන්තම් මේ දෙක වේරෙන්න තේරෙන්න පටන් ගන්න තියෙනවා. ඇත්තටම අපි කස්සාවිදී ප්‍රොමෝෂන් එකක් ගන්නවා කියන එක ඇත්තට අපිට කම්පැනි විසින් පටවනලද්දත් අපේ නයිසර්ගෙන් ආපිකද්දවත්තොත් එහෙම පැහැදිලිවම කම්පැනි වලින් කරන්නේ උච්චර තමයි. ඒගොල්ලෝ අපිට බලාපොරොත්තුකුත් දෙනවා. ඔබ ප්‍රොමෝෂන් එකක් ගන්න එක ඔබේ પરමාර්ථයක් කරගනින් කියලා කියනවා. කාටද අන්තිමට ආඩම්බරේ කාටද හම්බ වෙන්නේ? අපිට කරන පොඩි ඉන්ක්‍රිමන්ට් එකට මේ මිනිහා කීයක් වැඩ අරගෙනද අපිට ඉන්ක්‍රිමන්ට් එක දෙන්නේ. ඒ නිසා අපි අන්තිමට පහදින්නේ ජාත්‍යන්තර කම්පැනි එකට. මොකද කැප කරන්නේ විවේකයෙන්. ඉතින් ඒක પરමාර්ථ කරගත්තට පස්සේ අන්තිමට උක්දන්න මිනිකා වගේ පෙන්ෂන් යන දවසේ වහකණ්ඩායි සිද්ධ වෙයි. පෙන්ෂන් යනවා කියලා කියන භයානක දෙයක් එදාට. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ බඩ රස්සාව කරලා අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් නැත්නම් දරුවන්ට එහෙම තියාගෙන අපිට විවේකයේ හදාගන්න එක කොම්පැනි උගන්වන්නේ නැහැ. ඒක තීරුම් අරගන්න ඒ විවේකයේ රසයේ තීරුම් අරගත්තට පස්සේ තමයි තේරෙනවා ඒක කාටවත් කොන්තරත් දෙන්නත් බෑ ඒක තමන් විසින්ම කරගතිය යුත්තක් මේ ආවට පස්සේ තමයි අපිට පොඩ්ඩක් මේ දෙක සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ ඒක පිළිබඳව ගොඩාක් විස්තර තියෙනවා මොකද ඒවා සාමාන්‍ය සාමාන්‍ය බුද්ධියට වැටෙන දේවල් ඉතින් ඇත්තටම බටහිර ලෝකයේ ඇති වෙලා තියෙන අසහනය ඔය හිතන කම්ෆර්ටබල් පෙන්ෂන් එකෙන් පස්සේ හම්බෙන එක නෑ. මේ පෙන්ෂන් එක ගත්ත ගමන් ඩිමෙන්ෂියා. මොනම දෙයක්වත් කරගන්න බෑ අවලංගු වෙච්ච කාසියක් බාටපත් වෙනවා. නිකම්ම නිකන් මේ විෂිකොල දානවා. කුණු බාල්දියට වැටෙනවා. ඒ නිසා දැන් හරියට ඇමරිකාවේ පෙන්ෂන් ගත්තට පස්සේ රස්සාවල් කරනවා. ඉතින් ඒ නිසා ඔය කම්ෆර්ටබල් ලයිෆ් එක හම්බ වෙන්නේ නෑ. ඒකට ලෑස්තිලා ගියේ නැත්තම්. ඉතින් ඒ නිසා ගොඩාක් විස්තර අතර මට විදිය මේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒක ගැන අහපේක හොඳයි. නමුත් ඒකට අපි ඉච්චර වෙලා ගන්න හොඳ නැහැ. මම හිතනවා අපිට ඒකට தত্ত্ব දෙක පෙන්වුවාට පස්සේ අපේ හිත අවශ්‍ය දේ තෝරලා ගන්නවා. මේ වගේ වෙලදී අපි වෙනම් පෙන්වන්න හදන විකල්පයක් තියෙනවා. මේ efficiency එක වැඩි වෙන්න pension වලින් පස්සේ comfortable life එකට යන්න ඔය භෞතික සම්පත් වලින් විතරක් කරක් බෑ. ඒකට ආධ්‍යාත්මික සම්පත්තිය හඳුනන තිබොත් ලේසි. ඒක නිසා ඒකට අපි කල් තියාගෙන අපේ ඉදිරියට තව තියෙන ප්‍රශ්න. ඉවරයි. ඒක නිසා ඒක එච්චරම ඉවරයක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ කාලේ තියෙන මේ ශිෂ්ටාචාරය අපි ඉන්න තැන දිහා බලනකොට අපි ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරගත්ත જાතියක්. දෙපැත්ත පත්තු කරලා හරහ තිබ්බහම පත්තු වෙලා නෙමෙයි ඉටිපන්දම ගෙවර වෙන්නේ උණු වෙලා වැක්කරෙන. ඒ නිසා උඩට හරවලා එක දැල්ලක් තියාගන්න. ඒකට වැඩ ගන්න පුළුවන් ඉටිපන්දමේ. අහනේ ඒ මම කරන්න හදන ඉටිපන්දම කෙලින් කළ දෙන එක තමයි. හැබැයි ඒක ඔය හිතන තරම් ලේසි නෑ අපිට හිතනවා දැලි දෙකක් පත්තු වෙනක හොඳයි කියලා. ගොඩක් එළිය ලැබෙනවනේ කියලා. ඒ නිසා මේ සම්බන්ධ වීම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මේ වගේ කාර්යබහුල තත්ත්වයක් තියෙද්දි සම්බන්ධ වෙච්ච එක. ඉතින් ඇස ඇරුණා පස්සේ ඒක වෙනමම ගැම්මක් කස කැවෙන ගතියක් තියෙනවා ධම්ම නියාමයේ කියලා. ඒක හරි ලස්සනයි. එතකොට ඒකට හොඳම දේ තමයි මේ වගේ මේ පැත්තේ කල්පනා කරන අය අතරේ ඇසුරක් පවත්වන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රයක් තියෙනකොට ඉබේ මේක එන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ දෙකමාරක් කරන් දෙන එකමාරයි කිව්වනේ. තීන් සහ සක්මන් කරන්නත් අපිට එච්චර වෙලාවක් නැහැ. තමන් යෝජනා කරනවා හතරයි. දැන් හතරට 10 හතරමාර විතර වෙනකන් සක්මනක් කරලා පරියන්කට එකතු වෙමු කියලා. නැත්තම් ඉඳගෙන හිටිය වැඩි නිසා හුඟක් මේ ඉඳගෙන සිටීමේ වෙහෙස පරියන්කේ සාර්ථක වෙන එකක් නැහැ. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡා නතර කරමු. අපි වේලාව සටහන් කරගනිමු 4:10 කියලා. 4:00 වෙනකන් මේ පරියන්කේ සක්මනක් කරලා ඇවිල්ලා ඊට පස්සේ ඒකමාරෙන් කම බෑ. බෑම් පැටනේ මාරු වෙන දාන්න වෙන සෙෂන් එක හැදෙන විදියට පැයක් වාඩි වෙන්න පරියන්ක වේලාවට සෑහෙන වේලාවක් තියාගන්න. අර වෙන ඊයේ කරපේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මේ අදහස් ප්‍රකාශ කිරීම සමගම අපේ සාකච්ඡාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මයික් එක ගන්න. ධර්මතාවය ඉවත් කරගන්න කියලා බුදුසසුන සාධන වහන්සේ අවසර දුන්නා. ඒ ඉවත් කරගත්තට මොකක් හරි ඉඳලා කියනවා. මේ ශාලාව තුළ ආරණ්‍යතාව පවත්වන මොකද මෙතන භාවනා කරන නිසා ආරණ්‍යතාව මෙතන පවත්වන සමග යෝග්‍ය වෙනවා ඒ වගේම ආරණ්‍ය කතා කරනවා නම් කතා කරන එක අපේ ඇකොමඩේෂන් එක විතර ලිමිට් කරන්න එළිය යද්දී අපේ ඒ සමහර භාවයේ ඒ ආකාරයෙන් පවත්වන්න කියලා මම බලාපොරොත්තු වෙනවා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ එක හෙට අවසාන දවසේ අපි තීරණය කරුවා අපේ මුලින් හිතලා ඉන්නේ 12ක් එකක් අතර අවසාන වැඩසටහන පවත්වන්න. ඒක ඒ වෙනුවට ඒක බොහොම කාර්යබහුල වෙන නිසා තීරණය කරුවා 10ත් 11ත් අතර දෙන සිටින් එක වෙනුවට ඒ වෙලාවේ අවසාන වැඩසටහන පවත්වන්නේ. ඒ හින්දා පිළිකර පූජා කරන සමාජ කට්ටිය ඇස්තු වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේ පූජා කරන්න මේ කරගන්න. අනිත් වැඩ කටයුතු වලදී මේ ආකාරයට ඇරෙන්ජ් කරගන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. යතුරු බාල දින සම්බන්ධයෙන් චන්දු සමසිංහ මහත්මයා යතුරු වලට බාරගත් එයාගෙන් එයාටම යතුරු බාර දෙන එයාගවලා ස්තුතියි වෙනවා. ඒ වගේම හෙට යද්දී ඉල්ලීමක් තියෙනවා ටොයිලට් ඇන් බෙඩ්රූම් ඇදලා දාලා බිම දාලා යන්න කියලා. මම ඒක අස්සර මතක් කරන එක ඒ ආකාරයෙන් කරන්න කියලා. අහින්දක දවල් ගානින් පස්සේ මෙතන පොඩ්ඩක් අස්පස් කරගන්න අවශ්‍යයි. ඒහිඳ හැකි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අස්පස් කරගන්න උදව් කරන්න පොඩි දෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙඩිටේෂන් හෝල් එකයි සමහර වෙලාවට කුටි ටික අයස් කරගන්න. ඒකෙන් දෙනෙක් උදව් ලැබුණොත් හොඳයි කියලා හිතනවා. ෆොරස්ට් ලේක් පැත්තට යන යෝග මහන්සිය මහත්මිය මේ කාරණාවෙන් ඉල්ලා සිටිනවා. බඩුවගේ අරගෙන යන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආයි අමතක මහත්තයාට ආවිලා අමතක මහත්තයාට පොඩක් කතා කරලා උදව් කරන්න පුළුවන් නම් උදව් ලබා දෙන්න කතාවෙන් දැක්කම. මට තියාගන්න ආරණ්‍ය හම්තාවේ ඉවත් වෙන අද රැට. උසස්. සියලු දෙනාට තෙරුවන් සරණයි.